අපි ධම්රවිපදනම තුල අංගුත්තර නිකාය සූත්‍ර දේශනා සාකච්ඡා කළා. දුක නිපාතේ සූත්‍ර ගොඩක් අපි කතා කරන්නට යෙදුණා. එතනින් එහා සූත්‍ර කරුණු ටික අද අපි ඉගෙන ගන්නටයි බලාපොරොත්තු වෙන්නේ. අපි සෑම දිනාටම ඒ උතුම් සම්බුදු රජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුණ මේ උතුම් ධර්මය ඉගෙන ගන්න ලැබීම ඊටාම වටිනා අවස්ථාවක්. මේ අවස්ථාවේදී අපි අපේ ජීවිතේ මේ ලබාගත් අවස්ථාව මගහරවා ගත්තොත් නැවත වතාවක් මේ සසර ගමන තුළ මේ දුක් විඳින්මින් යන වැඩපිළිවෙල අපි හැමදෙනාටම උරුමයි. ඉතින් ඒක නිසා අපි ශ්‍රද්ධාවම මුල් කරගෙන ශ්‍රද්ධාවෙන්ම ගමන් කරන්න තියෙන ලෝකයේ සත්‍ය ධර්මය අවබෝධ කරගත්තේ උත්තරමයාගේ දහම අපි ඉගෙන ගන්නට ඕන. අංගුත්තර නිකායේ දුක නිපාතයේ සමාපatti වර්ගයේ අවසාන හරිය තියෙන ඒ දේශනා ටික තමයි තියෙන්නේ. බුදුරණවහන්සේ දේශනා කරනවා මේ පළවෙනි දේශනාවේදී මේ හැම දේශනාවක්ම ආනන්ද ස්වාමීන් වහන්සේ සවත්තියේ බුදුරණවහන්සේ මෙහෙම කිව්වා කියලා පළමු සංගායනා ඉදිරිපත් කරපු දේශනා. ඉතින් මෙන්න මේ දේශනාවේ අපි මුලින්දලම කතා කළා මේ බුදුරණවහන්සේ එක එක තැන්වල කියපු එක එක කරුණු එක විදිහකට කැටි කරපු දෙයක් තමයි පොත් හැටියට අපට මේ කොටස් හැටියට මේ ලැබිලා තියෙන්නේ. අංගුත්තර නිකාය දුක්ඛ නිපාති සමාපatti වර්ගයේ තියෙන පළවෙනි සූත්‍රයේ තියෙනවා ද්වේමේ භික්කවේ ධම්මා කතමේ ද්වේ. මහණෙනි ධර්ම දෙකක් තියෙනවා. මොකක්ද මේ දෙක? සමාපatti කුසල කුසලතාච සමාපatti වුට්ටහන කුසලතාච ඉමේ කෝ භික්කවේ ද්වේ ධම්මා මහණෙනි ධර්ම දෙකක් තියෙනවා ඒ තමයි සමාපත්තියට සමවැදීමේ තියෙන දක්ෂතාවයත් සමාපත්තියෙන් නැගිටීමේ තියෙන දක්ෂතාවයත් කියලා මේ කරුණු දෙක විග්‍රහ කරනවා දැන් අපිට හිතෙන්න පුළුවන් ඇයි මෙහිම ඒ කරුණු දෙක විතරක් කිව්වේ කියලා ඒක මම ඔබට කලිනුත් පැහැදිලි කළා. බුදුරණෝ දැන් අපෙන් උනත් මොනවා හරි කතා කරනකොට පොඩි කාරණාවක් අහනවා. එතකොට ඒකට උත්තරයක් දෙනවා. ඒ හැම දෙයක්ම ආනන්ද සාමණේරයන් දරන් හිටියා. ඒක බුද්ධ වචනේ හැටියට ආනන්ද ස්වාමීන් වහන්සේ පළමු සංගාණය ඉදිරිපත් කළා. එතකොට මෙන්න මේ කුසලතා දෙක මේ මේක කරුණු දෙකක්. දෙකේ කාරණාවකට බුදුරණවහන්සේ දේශනා කරපු යම් කරුණු ටික ඒකට එකම විදිහකට සංග්‍රහිත කරන එකේදී ආනන්ද ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරපු දේ මෙහෙම පැහැදිලි කරා. සමාපත්තියට සමාදීමේ දක්ෂතාවයත් සමාපත්තියෙන් නැගිටීමේ දක්ෂතාවයත් කියන මෙන්න මේ කරුණු දෙක කරුණු දෙකක් හැටියට ඉදිරිපත් කළා. ඊළඟ සූත්‍ර දේශනාවේ තියෙනවා ද්වේමේ භික්ඛවේ ධම්මා තවත් කරුණු දෙකක් තියෙනවා. මොකද්ද මේ දෙක? අජ්ජ වංච මද්ද වංච. ඉමේ ඉමේචකෝ භික්ඛවේ දේ ධම්මා. කරුණ දෙකක් තියෙනවා. ඒ තමයි ඍජු භාවය සහ මෘදු භාවය. ඍජු කියන ඍජු කියන්නේ කෙලින්. ඒ කියන්නේ තමන්ගේ අදහසත් එක්ක ඍජු ගතිය සහ මෘදු. එතකොට මෘදු කියලා කියන්නේ අනිත් අය කියන දේත් එක්ක නැමෙන හරි ඒ මෘදු ගතිය. එතකොට ඍජු ගතියත් මෘදු ගතියත් කියනකොට දැන් අපට තේන්න පුළුවන් කෙනෙකුට මේක කරුණු ඒ කියන්නේ දෙකක්නේ හැබැයි මේ මේ ඍජු ගතිය කියන්නේ තඹය කියන එක නැත්නම් අපි කතා කරන මානය කියන එක නෙමෙයි. මේ ඍජු ගතිය සහ මුදු ගතිය කෙනෙකුට මේ ජීවිතේ ඇති විය යුතු ගුණ ධර්මයක්. ඉතින් මෙන්න මේකත් කරුණ දෙකක් හැටියට බුදුරන් වහන්සේ පෙන්වා දෙනවා. ඊළඟ සූත්‍රය පැහැදිලි කරනවා ද්වේමේ භික්ඛවේ ධම්මා කතමේ ද්වේ කරුණ දෙකක් තියෙනවා. ඒ තමයි කන්තිච සෝර සෝරච්ඡංච ඉමේ කෝ භික්ඛවේ ද්වේ ධම්මා. ඒ කරුණ දෙක තමයි කාන්තිය කියන්නේ ඉවසීම, ඒ වගේම කීකරු බව, සුවච බව. මෙන්න මේ කරුණු දෙක කරුණු දෙකක්. දැන් කීකරු බව කියනකොටත් ඉවසීම කියනකොට දැන් අපි දන්නවා කාන්ති පරමන් තපෝති තික්කා කියන සියලු බුදුරුන්ගේ අනුශාසනාව ඉවසීමයි උතුම්ම තපස. මේ ඉවසීම උතුම්ම තපස කියන කාරණාවේදී අපිට සාමාන්‍ය මතක් වෙන දේ තමයි අපි මේ කායික වෙන වේදනාව මානසික වෙන වේදනාවක් දැඩිව දරා ගැනීමට තමයි අපි ඉවසීම එතකින් සීමා. නමුත් ඉවසීම එතනින් තව එහා ගිහිලා තියෙනවා. මොකද තපස්සේ උතුම්ම බව ඉවසීම. ඒ වගේම ඒ ඉවසීම කියන කාරණාව එක්ක අපි මාර්ගයේ හුරු කරන තැනදී මේ අපට හදිසිය කලබලය කියන ගතිය අපි තුල තියෙනවා කියන්නේම ඉවසීම නෑ කියන එක. මේක වැඩෙන වැඩ පිළිලක් තියෙනවා. මෙන්න මේකට ඉවසීමේ ගතිය තියෙන්න ඕනේ. අන්න ඒක කියනවා කන්ති. ඊළඟට සුවච භව කීකරු භව කීකර භව කියනකොට අපි කවුරුවත් සම්බුදවරු නෙමෙයි. අපි කවුරුවත් පසේබුදවරු නෙමෙයි. එහෙනම් අපට අනිවාර්යයෙන්ම මූලික තැන ඉඳලම කීකර බවක් එක්ක තියෙනා වගේම මේ නිවන් මාර්ගට යොමු වෙච්ච තැනදී අපට කවුරු හරි කියන දෙයක් ඔස්සේ යන්න තියෙන්නේ. එහෙනම් ඒ කියන දේ එක්ක යොමු වෙන්න තියෙනවා. එහෙනම් බුදුරයන් වහන්සේ කියන දේ, බුදුරන් වහන්සේ පෙන්නපු ප්‍රතිපදා, පෙන්නපු විග්‍රහ, කල්යාණ මිත්‍රයා කියන දේ මෙන්න මේකට නැඹුරු වෙච්ච ගතියක් තියෙන්නට ඕනේ. ඊළඟ බුදුරණවහන්සේ කියනවා තවත් කරුණු දෙකක් එක තව සූත්‍රයක් දේමේ භික්ඛවේ ධම්මා කරුණු දෙකක් තියෙනවා. මොකද්ද මේ කරුණු දෙක? ඒක ලස්සන කාරණාවක් කියනවා. පැහැදිලි කරනවා. ඒ තමයි මේ යම් කිසි කෙනෙකුට කතාබස් කරන්න පුළුවන් ගතිය. කියන්නේ දැන් සමහර අය ඉන්නවා මේ කතා කරන්න අමාරුයි. ඒ කියන්නේ දැඩි, ඒ කියන්නේ පරුස දේවල් තියෙන්නේ. සැරපරුස. මෙන්න මේ ගතිය නැතිකම. ඒක ඒ කියන්නේ දැඩි බව, පරුස බව නැති අර කෙනෙක් එක්ක පිළිසඳර යෙදෙන්න පුළුවන් ගතිය. මෙන්න මේක එක කාරණාවක් කියනවා. අනෙක් කාරණා තමයි යගේ මොලොක් කියන්නේ මුදුව කතා කිරීමේ හැකියාව ඒ වගේම එයා ඒ දේ කරන බව දැන් බුදුරණවහන්සේගේ ධර්ම දේශනා වලදී තියෙනවා ඉස්සල්ලාම් පිළිසඳර කතාවක් කියදෙනවා. සුහදශීලී කතාවක්. මෙන්න මේ සුහදශීලීත්වය ඇති වෙන්න ඕනේ. මෙන්න මේකත් ඒ වගේම මේ සුහදශීලීත්වයත් එක්කම එයාගේ කතාව තියෙන්නේ දැන් අපිට තව කෙනෙක් විශ්වාස කරන්න තව කෙනෙකුගෙන් උපකාරයක් ගන්න නම් එයාගේ මුදු භාවයට තමයි යොමු වෙන්නේ. මෙන්න මේ කරුණු දෙක කාරණා දෙකක් කියලා බුදුරණවහන්සේ පෙන්වා දෙනවා. ඊළඟ සූත්‍රයේ පෙන්වලා දෙනවා ද්වේමේ භික්කවේ ධම්මා කරුණ දෙකක් තියෙනවා අවිහිංසාච අවිහිංසාවත් සෝවේයංච ඒ කියන්නේ විහිංසාව නැති බව අවිහිංසාව මෙන්න මේ කාරණාව පිරිසිදු භාවය පිරිසිදු භාවය කියලා කියන්නේ පිරිසිදු කාය වචී කර්ම ශීලයෙන් මෙන්න මේ පිරිසිදු භාවයත් අවිහිංසාව කියන එක කරුණු දෙකක් හැටියට බුදුරණවහන්සේ පෙන්වා දෙනවා ද්වේමේ භික්කවේ ධම්මා කතමේදී කරුණ දෙකක් තියෙනවා. මොකක්ද මේ දෙක? ඉන්ද්‍රියේසු අගුත්වද්දවා අගුත්වද්වාරච භෝජනේ අමත්ථමිචාච. කරුණ දෙකක් තියෙනවා. ඉන්ද්‍රිය අසංවර භාවය සහ භෝජනේ ප්‍රමාණ නොදැනීම. මෙන්න මේකත් කරුණ දෙකක් හැටියට බුදුරණවහන්සේ පෙන්නනවා. ඊළඟට ආය කරුණ දෙකක් හැටියට පෙන්නනවා. ඉන්ද්‍රියේසු ගුත්වද්වාරාච භෝජනේච මත්ථමිචාච. ඉන්ද්‍රියේ සංවර භාවයත් භෝජනේ මාත්‍රාව දැනීම කියන මෙන්න මේ කරුණ දෙක බුදුරණවහන්සේ පෙන්වා දෙනවා. ඊළඟට බුදුරණවහන්සේ ආයත් සූත්‍රයක ආයත් කාරණාවක් කියන මහණෙනි කරුණු දෙකක් තියෙනවා. මොකද පටිසංකා බලංච භාවනා බලංච මේ කරුණෝ අපි මේ සූත්‍ර මේ අංගුත්තර නිකායේ විවරණයේම විග්‍රහ වශයෙන් කතා කළා. මේ අර සංක්ෂිප්ත වශයෙන් මේ අවසානට යන්න යන්න සංක්ෂිප්ත වශයෙන් කියපු කාරණා තමයි දේශනා අතර තියෙන්නේ. එතකොට පටිසංකා බලයත් භාවනා බලයත් කියන මෙන්න මේ බල දෙකක් තියෙනවා. ඒක අපි කලින් විග්‍රහ කරලම පෙන්නවා මේ දේශන මේ අංගුත්තර නිකාය විවරණය තුළම. ඊළඟට ද්වේමේ වික්ඛවේ ධම්ම තවත් ධර්ම දෙකක් විග්‍රහ කරනවා මොකද මේ දෙක සති බලංච සමාධි බලංච සති බලයත් සමාධි බලයත් කියලා කරුණු දෙකක් බුදුරණවහන්සේ පෙන්වා දෙනවා ඊළඟ බුදුරණවහන්සේ පෙන්වා දෙනවා ද්වේමේ වික්ඛවේ ධම්ම කතමේ ද්වේ තවත් කරුණු දෙකක් පෙන්වනවා සමතෝච විපස්සනාච සමතයත් විපස්සනාවත් මෙන්න මේ කරුණු දෙක බුදුරණවහන්සේ පෙන්නනවා. ඊළඟට අනිත් සූත්‍රය පැහැදිලි කරනවා ද්වේමේ වික්කවේ ධම්මා කරුණු දෙකක් තියෙනවා. ඒ කරුණු දෙක තමයි සීල විපත්තිච, ditthi විපත්තිච. සීල විපත්තියත්, දෘෂ්ටි විපත්තියත්. ඒ කියන්නේ සීලය විපතටපත් වීමත්, දෘෂ්ටිය විපතටපත් වීමත්. මෙන්න මේ කාරණා දෙක බුදුරණවහන්සේ පෙන්වා දෙනවා. ඊළඟදී පෙන්වලා දෙනවා ද්වේමේ වික්‍රේ ධම්මා කරුණු දෙකක් සීල සම්පදා සහ ditthi සම්පදා. සීල සම්පත්තියත් දෘෂ්ටි සම්පත්තියත්. ඒ කියන්නේ සීලය විපතක් කියලා කියන්නේ අපිට සීලය අපේ අපිරිසිදු වෙනවා නම් දුස්සීලය කියන්නේ සීලය විපතක් වෙලා ඒ වගේම අපේ දෘෂ්ටි අපිරිසිදු වෙනවා නම් ඒ කියන්නේ දසවස්තුක සම්මාදිට්ඨිය වෙන් වෙලා මිත්‍යා දිට්ඨිගත වෙනවනම් අන්න දිට්ඨි විපත්තියක් වෙලා සීලය අපට අපි තුල සීල රැකෙනවනම් අන්න සීල සම්පත්තිය වෙලා දෘෂ්ටිය අපි තුල තියෙනවනම් දෘෂ්ටිය සම්පත්තියක් වෙලා ඊළඟට බුදුරණවහන්සේ වෙනවදනවා තවත් කරුණු දෙකක් දේමි බික්කවේ ධම්මා කතමේ ද්වේ දිට්ඨි විසුද්ධිච යතහ දිට්ඨිසච පදහනං ඉමේ කොබික්කවේ ද්වේ ධම්මා දිට්ඨි විසුද්ධියත් ඊට කලින් සූත්‍රය තියෙනවා සීල විසුද්ධිය සහ දිට්ඨි විසුද්ධිය කරුණු දෙකක් හැටියට ඒ කියන්නේ සීලයෙන් පිරිසිදු භාවය. දැන් මුලින් විස්තර කරා සීල සම්පත්තිය. දැන් විස්තර කරන සීලයෙන් විසුද්ධියකට. දෘෂ්ටියෙන් විසුද්ධිය. සීලයෙන් පිරිසිදු වීම, දෘෂ්ටියෙන් පිරිසිදු වීම. එතකොට සීලය මුල් කරගෙන අපේ කාය වචනය කියන දේ පිරිසිදු වෙනවා. එක සම්පතක්, ඒ වගේම එකකින් පිරිසිදු වෙනවා. ඒ වගේම දෘෂ්ටිය කියන කාරණාවෙන් අපිට දසවස්තුක සම්මාදිට්ඨිය තියෙද්දි ඒ තුලින් අපට පුණ්‍ය කර්ම වලට යොමු වෙලා පාප කර්ම අතහැරීමෙන් ditthi සම්පත්තියක් ඇති වෙනවා. තවත් එහාට ගියහම ලෝකෝත්තර සම්මාදිට්ඨියත් එක්ක ඒ ditthi සම්පත්තිය ඇති වෙච්ච තැනදී ඒ දෘෂ්ටිය තුළින් විසුද්ධියකටපත් වෙනවා. ලෝකයෙන් එතර වෙන මාර්ගය හම්බවීමත් එක්ක. ඊළඟට සූත්‍රය තමයි කියන්නේ ditthi visuddhiච යතහා ditthi සච පදහන. ඒක ලස්සන කාරණාව. ditthi visuddhiය කියන්නේ දෘෂ්ටිය පිරිසුදු වීම. දෘෂ්ටි පිරිසුදු වීමේ යුක්ත වීරිය. කරුණු දෙක. දෘෂ්ටිය පිරිසුදු වීම කියන්නේ එක එකක්. දෘෂ්ටිය පිරිසුදු වීමෙන් යුක්ත වීරිය. කො අපි දැන් කොහොමත් වීරියක් කියන්නේ ඕනම දෙයකදී අදාළ දෘෂ්ටියත් එක්ක ලෞකික දෘෂ්ටියත් එක්ක අපිට අදාළ වීරියක් කරනවා. මිත්‍යා දෘෂ්ටියත් එක්ක අපිට අදාළ වීරියක් කරනවා. ලෝකෝත්තර දෘෂ්ටියත් එක්කත් ඒක වීරිය. එතකොට ඒ වීරිය අපි බලන්නට ඕනේ කුමක් සඳහාද කුමක් එක්කද මේ වීරිය තියෙන්නේ කියලා. අයි මිත්‍යා දිට්ඨිය එක්ක මිත්‍යා දිට්ඨිය පදනම් වෙලා ඒ මිත්‍යා දිට්ඨිය කරා යන්න ඒ මිත්‍යා දිට්ඨිය සාක්තුල තියෙන කාරණාවට යොමු වෙන්න ඒක මුල් කරගෙන මිත්‍යා පදානියක් තියෙනවා ඊළඟට ලෞකික සම්මාදිට්ඨිය ඔස්සේ ඒකකට ඒකට මුල් වෙලා ලෞකික ලෞකික සම්මාදිට්ඨිය තුලින් වීරියක් තියෙනවා ලෝකෝත්තර සම්මාදිට්ඨියත් එක්ක ඊට අදාළ වීරියක් තියෙනවා එතකොට ඒ දෘෂ්ටියත් එක්ක තියෙන විසුද්ධියත් ඒ වගේ මේ ධිට්ඨිය තුළ තියෙන ප්‍රධානයක් කියන මෙන්න මේ කාරණා දෙකක් කියලා බුදුරණවහන්සේ පෙන්නනවා. ද්වේමේ වික්‍රේ ධම්මා තවත් කරුණු දෙකක් අනිත් සූත්‍රය පැහැදිලි කරනවා. අසන්තුට්ඨිතාච කුසලේසු ධම්මේසු අපපටිවානිතාච පදහනස්මේ. එක ලස්සන කාරණාව. ඒ තමයි කුසල ධර්මයන් කියලා සතුටු නොවීම. ඒ කියන්නේ අපට ලැබිච්ච දෙයකින් තෘප්තිමත් නොවීම. දැන් අපේ සාමාන්‍ය අපේ ගතිය තමයි හැම තැනකදීම අපි අපට ලකුණක් දෙලා සතුටු වෙන්න යන ගතියක් තියෙනවානේ අපේ රාමුවට කොට වෙලා. නමුත් මේ කුසල ධර්මයන් තුළ සතුටු නොවීම ගතිය. අන්න ඒක වටිනා දෙයක් බුදුරණවහන්සේ පෙන්වා දෙන්නේ කුසල ධර්මයන් තුළ සතුටු නොවන. ඒ වගේම අනිත් කාරණාව තමයි පදන් වීරියට නොපසුබත්නා ගතිය. කුසල ධර්මයන් තුළ සතුටු නොවුනොත් එයා එතනින් එහාට යමක් කරන්න හදනවනේ. කුසල ධර්මයන් අපිට ලැබෙච්ච දේ සතුටු වුණොත් අපිට දැන් තෘප්තිමත්. මේකට ලස්සන සූත්‍රයක් තියෙනවා මට මතක හැටියට සංයුත්තනිකායේ පහේ ඉන්ද්‍රිය සංයුත්තේ වගේ මතක ඒ සූත්‍රය එකේ පැහැදිලි කරනවා මේ සෝතපන්න කෙනෙක් ගැන පැහැදිලි කරන්නේ බුද්ධය අවිච්ඡප්පසාදේ සතුට වෙනවා. සතුට වීම තුළ යා ප්‍රමාද වෙනවා කියන බුදුරණවහන්සේ. ඒ සතුට වීම තුළින් ප්‍රමා ඒ මේ කවුරු ගැනද කියන්නේ මේ සෝතපන්න කෙනා ගැන. ඇයි එයා එතනින් සතුටු වෙනවා. සතුටු වෙච්ච තැනදී එතනින් එහාට වීරියක් කරන්නේ එතන පැහැදිලි කරනවා ධර්මයන් පහළ වෙන්නේ කියලා. සමාධිය එන්නේ නැහැ. ඒ ඒ ඊට එහා කියන්නේ දහම් කරුණු. ඒ කියන්නේ එතනින් සතුටු වෙච්ච සතුටු වෙච්ච තැනදී සතුටු වෙන්නේ එයාට යම් මට්ටමකට තේරිලානේ. යමක් අවබෝධලා. එතනින් එහාට එයා වීරිය කරොත් තමයි ඒකෙන් සතුරු නොවෙන්නොත් තමයි කුසල ධර්මයන් තුළ නොපසුබටනා වීරියක් තිබුණොත් තමයි ඒක තියෙන සතුට නොවීමත් එක්ක අන්න යාට අලුත් ධර්මයේ පහළ වෙනවා. මොකද මේ ධර්මයේ තුල අමෝස ධම්ම නිබ්බාන වෙනකම්ම තියෙන්නේ අපට යම්කිසි ඉදිරි ඉලක්කයක් හම්බෙන්නට ඕනේ. දැන් ලැබෙන දේ සතුට වෙනවා නම් අපට ඉදිරි ඉලක්කයක් නෑ. දැන් ලැබෙච්ච දේෙන් අපි සතුට වෙනවා නම් අපට එතනින් එහා ඉලක්කයක් නෑ. ඉලක්කය අවසානයේ විමුක්තිය. නිවීම. එහෙනම් නිවීම දක්වා යන ගමනේදී ඉලක්කයක් තියෙනවා. දැන් අද අපි ගොඩක් වෙලාවට මූලික ධර්මයට යොමු වෙනවා. අපි එතනින් සතුටු වෙනවා. අපි එතන තුල ඉන්නවා. අපට ඒ තුලින් හම්බ වෙලා නැහැ අපි හරියට නුවණින් යුක්තව දහමට යමු නොවෙච්ච නිසා එතනින් එහා ඉලක්කේ. ඒක බලෙන් අහපව වෙන කෙනෙක් දෙන එකක් නෙමෙයි. බුදුරණවහන්සේගේ ධර්මයේ තුලම තියෙන්නේ. ඒක ලස්සන්ට විස්තර වෙනවා මේ චූල ශුන්‍ය සූත්‍රය. චූල ශුන්‍ය සූත්‍රය විග්‍රහ වෙනවා ශුන්‍යතාවය වඩන්නේ. ශුන්‍යතාවයේ වඩන කෙනා ශුන්‍යතාවය කියලා කියන්නේ යමකින් ශුන්‍ය බවන. කියන්නේ තමන් තුළ ශුන්‍යත්වයක් ප්‍රත්‍යක්ෂය. ඉස්ලාම මෙතන විග්‍රහ කරනවා මනුස්ස සංඥාවෙන් ශුන්‍යයි කියලා. මනුස්ස සංඥාවෙන් ඊළඟට රන්රිදී මේ වගේ ශුන්‍ය බව ක්‍රමානුකූලව ප්‍රඥාවන්ත කෙනා වඩනවා. ඒ ශුන්‍ය බව එයා වඩද්දී නුවණ තියෙන කෙනාට අන්න අර කුසල ධර්මයන්ගේ සතුට නොවන ගතිය. ඒ කියන්නේ ඉදිරියට ප්‍රතිපදාව හම්බෙන නුවණින් යුක්තව ප්‍රතිපදාවක් කුරු කරන කෙනාට හම්බෙන දේ තමයි ශුන්්‍යතාවය වඩද්දී අශුන්‍යයක් හම්බෙනවා. ශුන්්‍යතාවයේ වඩද්දිම අශුන්‍යයක් හම්බෙනවා කියනකොට එයාටම හම්බුණානේ තමන් තුළ හම්බෙච්ච ශුන්්‍යතාවය වැරදි කියලා. ඒක ලස්සන කාරණාව, ගැඹුරු කාරණාව. අද අපි ගොඩක් කලාවට මේ ධර්මය අහලා ධර්මයේ තේරුම් ගන්න ඉන්න රාමෝය තුල අපි සක්කාය දිට්ඨිය දුරු කරන ප්‍රතිපදාවක් අපතුලෙන් ඉස්මතු නොවෙන්නේ අපි අපි තේරුම් ගත්ත දේ තුළින් සතුටටපත් වෙලා ඒ කියන්නේ කුසල ධර්මයන් තුළ සතුටටපත් වෙලා ඒ කියන්නේ ඒක කුසල ධර්මයක් දැන් අද දැන් මම සමහර සූත්‍ර දේශනා විග්‍රහ කරනකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් ඔහොම විග්‍රහ කරාම කොහොමද තේරුම් ගන්න කියලා මම ඒක නිතරම දේශනාව කරද්දි කියන මම මේ කතා කරන්නේ ධර්මයේ කියලා දෙන්නේ ඒ ඒ අදාළ සූත්‍ර මොකද හැම එකක් මෙහෙම නැහැ අදාළ සූත්‍ර තුළ විග්‍රහ කරලා පෙන්වලා දීලා තියෙන මේ තේරුම් ගත්ත කෙනෙකුට එතනින් නතර වෙලා එතනින් එහාට යන්නේ නැහැ. එතකොට එතන තියෙන අඩුපාඩුවක් ධර්මයේ තුලම තියෙනවා පෙන්වලා දීලා. අප අපි අර කුසල ධර්මයන් එතනින් සතුටු වෙලා එතනින් එහා අපට මගක් එතන ඉපදෙන්නේ අර නුවන් නැතිකම. අර සුනිල් සූත්‍රය විග්‍රහ කරන ඒ ප්‍රතිපදාව නෙමෙයි තියෙන්නේ. එතකොට ඊළඟට යා වඩනවා පටවි සංඥාව වඩනවා අරණ්‍ය සංඥාව ශුන්‍ය කරගන්නවා. අරණ්‍යනුසුඤ්ඤයි පටවි සංඥාව. එතකොට ශුන්්‍යතාවයක් වඩන්නේ. ශුන්්‍යතාවයක් වඩන තැනදී යාට හම් වෙනවා නම් පටවිය අසුඤ්ඤයි කියලා. පටවියෙන් අසුඤ්ඤයි කියලා. ඒ ප්‍රතිපදාව තුළම තමන් ඒක නුවණින් යුක්තනේ වඩන්නේ. තමන් වඩපු ශුන්්‍යතාවයේ වැරද්දක් හම් වෙලානේ. ශුන්්‍යතාවයේ වැඩිම තුළම තමන් වඩපු ශුන්්‍යතාවයේ වැරද්දක් හම් වෙලා. ඒ වැරද්ද හම්බුනේ පටවියෙන් අසුඤ්ඤය කියලා හම්බුන එක. ඒකයි ඒක නුවණ නුවණති කෙනෙකුට හම්බෙන්න ප්‍රතිපදාවක් කියන්නේ. දැන් අද අපි හිතනවා සමාධියක් වැඩෙන දැන් එක එක පිරිසක් කියනවා සමාධියක් ඇතුව මේක කරන්න පුළුවන්. තව පිරිසක් කියනවා සමාධියෙන් කරන්න පුළුවන්. නමුත් සමාධියෙන් කරන්න පුළුවන් වෙන්නේ මේ ප්‍රතිපදාවෙන් නුවණින් යුක්ත වෙන කෙනාට මේක හම්බෙන්නේ. දැන් මේ ශුන්්‍යතාවේ වඩාගෙන දැන් කෙනෙකුට පුද්ගලික අධ්‍යක්ීමකින් ශුන්්‍යතාවයක් ආවහම ඒ අධ්‍යක්ීමෙන් ආව ශුන්්‍යතාවය එයා එතන සතුටු වෙලා මම දැන් ශුන්්‍යතාවයේ යුක්තයි කියලා හිතාගෙන ඉන්න තැනදීම එයා එතනින් එහාට යන්නේ නැහැ. මේ විදිහට අනිමිත් සමාධි දක්වා විග්‍රහ කරනවා අරූපාවචර සමාධි විග්‍රහ කරලා දැන් අරූපාවචර සමාධි ගැන අපි කතා කරොත් නේව සංඥා නාසඤ්ඤායතන සමාපත්තියට සමාදින්න කෙනා එතනින් එහා දෙයක් හම්බෙන්නේ නැහැ නේ ලෝකේ යන කෙනෙකුට ආකාසානංචායතන සමාපත්තියට සමවැදලා අපි ගත්තා තාලාල කරමුද්ද කරම්පුත් සමවැදිලා නිවුණ කියලා හිතුවා උතුම් දේ හමුණා කියලා හිතුවා නමුත් මේ ශුන්‍ය සූත්‍රය පැහැදිලි කරනවා නුවණින් යුක්ත යන කෙනාට නේව සංඥා නාසඤ්ඤාට සමාපත්තියට ගිහිල්ලා එයාට හම්බ වෙනවා පටවියෙන් ශුන්‍යයි අරඤ්ඤයෙන් ශුන්‍යයි ආකාශයෙන් ශුන්‍යයි විඥානංචායතනෙන් ශුන්‍යයි ආකින්ඥායතනෙන් ශුන්‍යයි ඔක්කොම ශුන්‍යතාවේ හම්බුණා නුවණට හම්බුණා නමුත් මට අසඤ්ඤ අසුඤ්ඤයක් තියෙනවා ඒක හම්බෙන්නේ ලෝකෙට ඒක හම්බුණා නම් නේව සංඥා නාසඤ්ඤා සමාපත්තියට ගිය කියලා එතනින් හැදයක් හොයනවනේ එතනින් හැදයක් කරකොද හම්බෙන්නේ එයා එතන සතුටු වෙනවා. නමුත් මේ සතුටු නොවන ගතිය කුසල ඒ කියන්නේ මේ ප්‍රතිපදාව පෙන්වන්නේ බුදුරණවහන්සේ මේ ලෝකෝත්තර මාර්ගය ගැන කෙනාට. එතකොට එයාට එතන අසුඤ්ඤයක් කියලා හම්බ වෙනවා කියලා කියන්නේ තමන් ලැබපු පුජ්‍යලික අත්දැකීම තුළ වැරද්ද තාමත් හම්බ වෙනවා. සක්කාදිට්ඨිය ප්‍රහාණය කරත් සක්කාදිට්ඨිය ඉඳලා අස්මිමානය ප්‍රහාණය කරකම්ම තියෙන්නේ මම මගේ ප්‍රත්‍යක්ෂයක් නේ හම්බ වෙන්නේ. කොහෙන් හරි මැනීමක් නේ. හැබැයි අවබෝධයක් ආවා යම් කිසි. එතනත් අඩුවක් හම්බෙලා. ඒ එතන අඩුවක් හම්බුනේ මම විඳපු අත්දැකීම. මං විඳපු අත්දැකීම අඩුවක් බව මට හම්බෙච්ච තැනදිම තියෙන්නේ. එතනදිම එයා ඒ ඒක ප්‍රහාණය කරන ප්‍රතිපදාවකට යොමු වෙලානේ. ඒක ප්‍රහාණය කරන්න ඉදිරියට යෑමක් තියෙන්නේ. ඇයි තාමත් අසුඤ්ඤයක් හම් වෙනවා. අනිමිත්‍යයට ගිහිලත් ඒත් අසුඤ්ඤයක් හම් වෙනවා. මෙන්න මේ විදිහට බුදුරන් වහන්සේ පෙන්වා දෙනවා මේ කුසල ධර්මයන් තුල සතුට වෙන ගතිය කෙනෙකුට තියෙනවා නම් එයා එතනින් එහා පදන් විහිරියට යොමු වෙලා ඒ කියන්නේ නොපසුබරන වීරියට යොමු වෙන්නේ මොකද එයාට වීරිය කරන්න දෙයක් නැහැ ඒ එතනින් ලැබුණා නේද නුවණින් යුක්ත වෙන කෙනා තමයි එතනින් එහාට වීරියක් කරන්නේ ඉතින් ඒ නිසා අපි ඒ කාරණාව බුදුරන් වහන්සේගේ ධර්මයට හොඳටම ගැලපෙනවා. මොකද බුදුරන් වහන්සේගේ ධර්මය සක්කාය දිට්ඨිය දුරු කරන ප්‍රතිපදාවක්. ඒ වගේම අවිද්‍යාව දුරු වෙන තැනදී අස්මිමානිය දුරු වෙනවා. එහෙනම් පුතඥන මානසිකත්වයේ ඉඳලා සීක වෙලත් නිවෙන කම්ම තියෙන කාරණාව තමයි මගේ පැත්තට තියෙන ප්‍රශ්නේ වැරද්ද හම්බෙන එක. අපි නමුත් ඒ කාරණාව කියනකොටම අපට පුදුමාකාර බයක් ඇති වෙනවා. තැති ගැනීමක් ඇති වෙනවා. අපි අහලා තියෙනවා බුදුරණවහන්සේ බක බ්‍රහ්මයා හැම දමණය කරන්න යනකොට බුදුරණවහන්සේ දේශනා කරනවා මේ බක බ්‍රහ්මයා අනිත්‍යයිලු දුකයිලු අනාත්මයි කියලා තැති ගන්නවා කියලා. එතකොට අපට හිතෙන්නේ නිකන් වචන ටික කියනකොට දැන් අපිට මේ ලෝකේ අනිත්‍යයි කියනකොට අපිට නිකන් තැති ගැනීමක් ඇති වෙන්නේ නැහැ. නමුත් මේ අනිත්‍යයි කියනකොට තැති ගැනීමක් ඇති වෙන බයක් ඇති වෙන්නේ නැහැ. අපි අපි තුලින් පුද්ගලිකව කල්පනා කරලා බැලුවොත් අපි සක්කාය දිට්ඨි දුරු කරන ප්‍රතිපදාවක යමු වෙලා නැතිනම් අපි අපි තුල ලැබෙන දේ තුලින් අපිට ලැබිච්ච මේ රාමුවට යම් කිසි විදියක පහරක් වදිනවා නම් අපිට තව තටි ගැනීමක් එනවා. බයක් එනවා. ඇයි එහෙම වෙන්නේ? අපි තුල අර නිත්‍යයි සපයි ආත්මයි කියන කාරණාවක් යොමු වෙන නිසා. ඒ වගේම දැන් මේකෙම ඉදිරියේ සූත්‍රයක් තියෙනවා මේ අනිත්‍යයි කියන ඔය ඔය කාරණාවම කියන එක තමයි බක බ්‍රහ්මයාගේ කාරණාවේදී මේ මේ ලෝකය අනිත්‍යයි කියනවා. දැන් මේ අනිත්‍ය කියන කාරණාවේදී අපි ලෝකේ හිතාගෙන හිටපු සියලු විග්‍රහ තුළ තියෙන වැරද්ද. දැන් බ්‍රහ්ම ලෝකය අනිත්‍යයි කියනවා. ඇයි මේක අල්ලගන්නේ? ඊළඟට රූපය අනිත්‍යයි. අපි දැන් පංචපාස්කන්ධ වශයෙන් බලමු රූපය අනිත්‍යයි. ඇයි අල්ලගන්නේ? එතකොට දැන් ලෝකේ අපට මැවෙන්නෙම රූපය අනිත්‍යයි. නැත්තම් මේ ඉදිරියට පේන්න තියෙන මේ පොත් ටික අනිත්‍යයි කියනකොට අපට අපට මැවෙන්නෙම ලෝකයේදී මේක නැති වෙනවනේ කියන කාරණා ලෝකයේ. නමුත් මේක අනිත්‍යයි කියලා බුදුරණවහන්සේ පෙන්වන්නේ. රූපය අනිත්‍යයි. නැතිවීම අනිත්‍යයි කියලා නේද? ප්‍රත්‍යක්ෂයන්නේ කියන්නේ. මේක අනිත්‍යයි. අනිත්‍ය දෙයක් නෙවෙන්නේ. මේක පස්සේ අනිත්‍ය වෙනවා කියන එක නෙමෙයිනේ පෙන්වන්නේ. දැන් බ්‍රහ්ම ලෝකේ බ්‍රහ්මයාට කියනවා බ්‍රහ්මත්වය අනිත්‍යයි කියලා. බ්‍රහ්මත්වය අනිත්‍යයි කියන්නේ බ්‍රහ්මයාගේ ආයුෂ නැතිවීම කියන කාරණා නෙවෙයි බ්‍රහ්මත්වය අනිත්‍යයි කියලා කියන්නේ. අනිත්‍ය නිසයි වෙනස් වීම කතා කරන්නේ. නමුත් අපට මේ අපි අපේ කල්පනාවට යොමු වෙච්ච නිසා අපට යම් අපට හිතෙන්නේ මේ මේකම නැති වෙන නිසා තමයි මේ අනිත්‍ය කියලා කිව්වේ නෑ. මොකද බුදුරණවහන්සේ එහෙම විග්‍රහයක් කරේ නෑ. බුදුරණවහන්සේ යාගේ නුවණට ගන්න කාරණාව පැහැදිලි කරේ. මොකද බුදුරණවහන්සේ විග්‍රහ නොකරපු කාරණාවක් දැන් අපි විග්‍රහ කරනවා මේ තියෙන දේ මේක නැති වෙලා යන නිසා අනිත්‍යයි කියලා. බුදුරණවහන්සේ එහෙම කිව්වේ නැහැ. රූපය අනිත්‍යයි. ඇස අනිත්‍යයි. කන අනිත්‍යයි. පංචපාරස්කන්ධය අනිත්‍යයි. නැති වෙන නිසා නෙමෙයි කිව්වේ. ඒක අනිත්‍ය. අපි දාගන්න නැති වෙන නිසා. බුදුරණවහන්සේ නැති වෙන නිසා කියන කාරණාවට වෙනස් වෙන නිසා කියන කාරණාව කුළු ගන්නව අනාත්මත් එක්ක ඊට පස්සේ. අනිත්‍ය නම් යමක් යමක් දුකයි යමක් අනිත්‍ය නම් දුක නම් අන්න තව වෙනන වෙනස් වෙන ස්වභාවයට අයිති නම් ඔන්න ඊළඟට කුළු ගන්නලා ඉස්මතු කරලා පෙන්නනවා අනිත්‍ය නම් දුක නම් වෙනස් වෙන ස්වභාවයට අයිති නම් මම කියලා ගැනීම සුදුසුද කියලා අනිත්‍යයේදී වෙනස් වෙන ස්වභාවයක් කතා කරන්නේ නෑ අනාත්මයත් එක්ක වෙනස් වෙන ස්වභාවයක් කතා කරනවා අනිත්‍යද කතා කරන්නේ එය අනිත්‍යයි කියලා එහෙනම් ස්ථිර පදනමක් නෑ ඒ පදනම ප්‍රඥාවෙන් දැකීම ඒක අපි කතා කරලා තියෙනවා විනෝපම සූත්‍රය ඊට පස්සේ නන්දකෝවාද සූත්‍ර උදාහරණ ඇතුව මේ අනිත්‍යයි කියන කාරණාව. එතකොට මෙන්න මේ කාරණාව දකිමින් යන ප්‍රතිපදාවක් එක්ක කෙනෙක් ඒ දෘෂ්ටියත් එක්ක ප්‍රතිපදාවකට යමු නම් මොකද වෙන්නේ? එයාට අසන් කුස අසන්තුට්ඨිතාච කුසලේසු ධම්මේසු කියන කාරණාවට යමු වෙලා අපට විනීතාච පදානස්මින් අන්න නොපසබස්නා වීර්යයක් තියෙනවා. යම් කිසි විදිහකින් ප්‍රමාදයකටපත් වෙනවා සතුටටපත් වෙලා හිටියොත්. හැබැයි ශ්‍රේක කෙනාට කරන්න දෙයක් හම්බෙලා තියෙන්නේ. කරන්න දෙයක් හම්බෙලා තියෙන්නේ යමක් ළඟා කරගන්නනේ. දැන් සීක කෙනාට කරන්න සීක කෙනාට හම්බෙන සත්‍ය ඥානෙනේ. ඒතකොට කෘත්‍යයක් හම්බෙලා කරන්න දෙයක්. කරන්නේ අපි යමක්. අපි තුල නැති ඒ කියන්නේ අපිට eh, ලබා නොලැබෙපු දෙයක් ගන්නනේ. එහෙනම් දැන් මා තුල ඒ දේ නැති නිසානේ. එහෙනම් මා තුල ඒ දේ නැතිනම් ඒක සඳහා කෘත්‍යයක් කරන්න වෙනවා. දැන් මම හරිනම් මට ඒ දේ ලැබිලා නම් ආයේ කරන්න ඕනේ නෑනේ අපිට යමක් කරන්න තියෙනම යමක් eh, තව දෙයක් කරා යමු වෙන්න අන්න කෘත්‍ය ඥාන කෘත්‍යයක් ඇති වෙනවා. ඉතින් ඒ නිසා මේ අසන්තුට්ඨිතාච කුසලේසු ධම්මේසු කියන එක අපටි අපටි අපටි වනිතාච පදානස්මින් කියන ඒ කියන්නේ කුසල ධර්මයන්ගේ අසන්තුට්ඨිභාවයත් පදං වීර්ය නොපසබස්නා පදං වීර්ය කියන එකත් කරුණු දෙකක් කියලා බුදුරණවහන්සේ පැහැදිලි කරනවා. ද්වේමේ භික්ඛවේ ධම්මා කතමේදී මහණෙනි කරුණු දෙකක් තියෙනවා. මොකක්ද මේ දෙක? මුට්ටස් සච්ඡංච අසම්පජඤ්ඤංච මුට්ටස් සතිය සිහි මුලා බවත් ඒ වගේම නුවණ නැති බවත් ඊළඟට කරුණු දෙකක් විග්‍රහ කරනවා සතියච සම්පජඤ්ඤංච සතියත් නුවණත් කියන කාරණාව ඊළඟ වග්ගයේ බුදුරණවහන්සේ පැහැදිලි කරනවා කෝද වග්ගය ද්වේමේ වික්කවේ ධම්මා කතමේදී මහණෙනි කරුණු දෙකක් තියෙනවා මොකක්ද ඒ කරුණු දෙක කෝදෝච උපනාහාච. ඒ කියන්නේ ක්‍රෝධයත් බද්ධ වෛරයත්. කරුණු දෙකක්. ඊළඟට දැන් මේක පෙයාලන් තියෙන මේ සූත්‍ර ටික ওই විදිහටම කරුණු දෙක බැගින් තියෙන විග්‍රහ කළ සූත්‍ර ගොඩක් විග්‍රහ කරනවා. ඊළඟට මක්ඛෝච පලාසාච. ඒ කියන්නේ ගුණමක ගුණයක් කරන බවත් ඒ වගේම එකට එක කිරීමේ ගතියත්. ඉස්සාච මච්චරියංච. ඊර්ෂියාවත් මසුරු බවක් කියන එක. ඊළඟට මායාච සාටේයාච. ඒ වගේම කියන්නේ මායාව සහ සට කපට බව. ඊළඟට අහිරි කංච අනුත්තරපංච. ඒ තමයි පවට ලැජ්ජා බය නැතිකම. ඉමේ කෝබිස්තුවේ දේ ධම්මා. මෙන්න මේවා කරුණු දෙක බැගින් කියලා සූත්‍ර පහකට. සූත්‍ර පහකින් පෙන්වලා දෙනවා. ඒ කියන්නේ බුදුරණවහන්සේ ඒ අවස්ථාව විග්‍රහ කරපු කාරණා පැහැදිලි කරනවා. ඊළඟට ආය විග්‍රහ කරනවා ද්වේමේ භික්ඛවේ ධම්මා ආය කරුණු දෙකක් විග්‍රහ කරනවා අනිත් පැත්ත. අක්ඛෝදෝච අනුපන් අනුපනා හෝච. ඒ තමයි ක්‍රෝධය නැතිකමත් බද්ධ වෙහෙර නැතිකමත් කරුණ දෙක. ඒ වගේම මසුරුකම නැති බවත් ගුණමකන බව නැති බවත් එකට එක කරන ගතිය නැති බවත්. ඊළඟට විග්‍රහ කරනවා මායා ඊර්ෂ්‍ය නැති බවත් මසුරුකම නැති බවත්. මායාව නැති බව සට කපට බව නැති බවත්. ඒ වගේම පවට ලැජ්ජාබිය ඇතිකම මෙන්න මේ කාරණා කරුණු දෙක බැගින් විග්‍රහ කරනවා. ඊළඟට බුදුරණවහන්සේ විග්‍රහ කරනවා ද්විහිබික්කවේ ධම්මේ සමන්නාකුල දුක්ඛං විහෙරති. මහන්නේ මේ කරුණ දෙකෙන් යුක්තව කෙනා දුකසේ වාසය කරනවා. ඒ කරුණ දෙක මොකද්ද? කතමේදී කෝදය කෝදනීච උපනාහේනච කරුණ දෙක ක්‍රෝධයත් වද්ද වෛරයත් එක්ක ඉන්න කෙනාට තියෙන්නේ සැපසේ විහරණයක් නෙවෙයි දුකසේ වාසය කිරීම. ක්‍රෝධයයි වද්ද වෛරයයි ඉන්න කෙනා දුකසේ වාසය කරනවා. ඒ වගේම අනුන්ගේ ಗುಣ මකන කෙනා එකට එක කරන කෙනා දුකසේ වාසය කරනවා. ඊර්ෂ්‍යාවෙන් යුක්ත කෙනා මසුරුකමින් යුක්ත කෙනා එක දුකසේ වාසය කරනවා. මායාවෙන් යුක්ත කෙනා සටකපට බවෙන් යුක්ත කෙනා දුකසේ වාසය කරනවා. ඒ වගේම පවට ලැජ්ජා බය නැති කෙනා දුකසේ වාසය කරනවා කියලා බුදුරණවහන්සේ පැහැදිලි කරනවා. ඊළඟ කරුණු ටික විග්‍රහ කරනවා ඊළඟ සූත්‍ර ටික. ද්විහි භික්ඛවේ ධම්මේ සමන්නාගතෝ සුඛං විහෙරති. මේ කරුණු දෙකෙන් සමන්නාගත කියන සැපසේ වාසය කරනවා. ඒ කරුණු ටික තමයි මේකේ අනිත් පැත්ත මොනවද ඒ දෙක? ක්‍රෝධයේ ක්‍රෝධ නැති බව, බද්ධ භෛර නැති කෙනා සැපසේ වාසය කරනවා. ඒ වගේම ගුණ මකනකමත් එකට එක් කරන එක නැති බව තියෙන කෙනා සැපසේ වාසය කරනවා. ඊර්ෂ්‍යා මසුරු බව නැති කෙනා සැපසේ වාසය කරනවා. මායා බව සටකපට බව නැති කෙනා සැපසේ වාසය කරනවා. පවට ලැජ්ජා බය තියෙන කෙනා සැපසේ වාසය කරනවා බුදුරණවහන්සේ පැහැදිලි කරනවා. ඊළඟට බුදුරණවහන්සේ පැහැදිලි කරනවා ද්වේමේ භික්ඛවේ ධම්මා සේකස්ස භික්ඛුනෝ පරිහානාය සංවත්තති. ඔන්න අපිට සමහරවිට හිතට ඇති ගෙනින් එන කාරණාවකුත් එන්න පුළුවන් මේ කාරණාව අහද්දී. මහණෙනි කරුණු දෙකකින් සමන්නාගිත සේක භික්ෂුව පරිහානිය සඳහා යොමු වෙනවා. ඒ කරුණු දෙක ඔය ටිකම විග්‍රහ කරනවා. ක්‍රෝධයයි බද්ධ වෛරයයි මසුරු බවයි ගුණමකන බවයි එකට එක කිරීමයි මේ ඊළඟට ඊර්ෂ්‍යාවයි මසුරු බවයි මායාවයි සටකපට බවයි පවට ලැජ්ජා බය නැතිකමයි කියන්නේ මේ කරුණ දෙකෙන් යුක්ත සේක කෙනෙකුට තියෙනවනම් එයා පිරිහෙනවා කියනවා ඊළඟ කාරණාවේ තියෙනවා ඊළඟ සූත්‍ර ටිකේ ඔය කරුණෝත් එක නැති කෙනා සේක කෙනා පරිහානියටපත් වෙන්නේ නැහැ කියලා දැන් අපි ඉස්සෙල්ලාම මේක තේරුම් ගන්න ඕනේ මේ සේකයාගේ පරිහානිය සහ සේකයාගේ පරිහානිය නොවන කියන කාරණා මොකද්ද මේ විග්‍රහ කරලා පෙන්වන්නේ කියන එක. සේකයා පිරිහිනවා කියන තව කරුණු ගොඩාක් අපි අහලා තියෙනවා. විශේෂයෙන්ම සාමක විමුක්තිය ලබන්න බැරි වෙනකට පරිහානිය කියලා විග්‍රහ කරනවා කග්ගවිසාන සූත්‍රයේ. ඊට පස්සේ බුදුරන් වහන්සේ පැහැදිලි කරනවා සීක පරිහාන හැටියට කම්මාරාමත, බස්සාරාමත, නින්දාරාමත, සංගණිකාරාමත, ප්‍රපංචාරාමත ඒවා විග්‍රහ කරනවා. එතකොට පිරිහෙනවා කියනකොට අපි ලෝකෙමින් වෙන්නේ මනින් අපිට මේ ලෝකයේ තියෙන මිමක් ඉන්නතනින් පහළට පත්වීම කියන කාරණාව කියන්නේ පුජ්‍යලත්වයත් එක්ක මනින කෝණය. අපට ඕකත් එක්ක හම්බෙන්නේ. ශේකයා පිරිනනවා කියලා කියන්නේ ශේකත්වයත් එක්ක ඉදිරියට යෑම නැති වෙනවා. පුතජනිනවා කියන එක නෙමෙයි. සේකත්වයේ එක්ක ඉදිරියට යෑම නැති වෙනවා. දැන් අපි දන්නවා අනාථපිණ්ඩික සිටුතුමා කතා කරොත් එහෙම අනාථපිණ්ඩික සිටුතුමා සෝතපන්න වුණා. එතනින් එහා වීරියක් කරේ නැහැ. එතකොට එතනින් එහා වීරියක් නොකර වෙන පැත්තක් කරා. නමුත් මේ ජීවිතය අනාගාමුන් නැහැ දැන්. අපි දන්න කාරණාවක් අපි කතා කරලා බැලුවොත් බුදුරණවහන්සේගේ දහම දැකපු කෙනාට වීරියක් යොමු වෙනවනේ දැන් අපට තේරෙන හැටියට අනිවාර්යෙන් රහත් වෙන්න වීරිය. නමුත් අර පරිහානියට යොමු වෙච්ච කරුණු එනකොට, ඒ කියන්නේ පරිහානිය කියන්නේ එතනින් පළට වැටෙනව නෙමෙයි. මොනවා හෝ කාරණාවක් ඔක්ක කලින් සූත්‍රයක් ගත්තාම සන්තුට්ඨිත කුසලයේ ධර්මයේ සතුටු වීම. එතන ඇති වෙච්ච තැනදී අර අනිත් ඉදිරියට වෑයම කරන්නේ නැති වුනහම අන්න මේ එතනින් එහාට යන්නේ නැහැ. අන්න ඒකට පරිහානිය කියලා විග්‍රහ කරනවා. ඇතුව එතනින් පල්ලට වැටීමක් නෙමෙයි. එතකොට දැන් මෙතන කියන කාරණා තුළදී අපට කෙනෙකුට ප්‍රශ්නයක් එන්න තිබ්බා. ඉතින් කෝධය, බද්ධ වෛරය, මසුරුකම, ගුණමකන එක මෙන්න මේ කාරණා මේ ශේකයක් අතින් වෙනවද කියන කාරණාව කෙනෙකුට ප්‍රශ්නයක් එන්න පුළුවන්. ඇයි? මෙතන තියෙන්නේ ගොඩක් අපි දකින බාහිර, ඒ කියන්නේ මේ වැරදි පැති. ක්‍රෝධය, බද්ධ වෛරය, මසුරු ගුණමකන බව, එකට එක කිරීම, ඊර්ෂියාව, ඊළඟට මසුරු බව මායාව, සටකපට බව, ඊළඟට පැවට ලැජ්ජා බව නැති බව කියන මෙන්න මේ කරුණු ටික තියෙනවා. එතකොට අපට මේ ගැන අපට වෙන තරකයක් කරන්න බෑ. මොකද හේතුව බුදුරයන් වහන්සේ මම ඔක කලිනුත් කියලා තියෙනවා ආරකාන්ත සීලය කතා කරනකොට බුදුරන් වහන්සේ නේතං තානං විජ්ජති කියන කරුණු සේකයට කියලා තියෙනවා. වෙන්නේ නැතිම කරණා විග්‍රහ කළා. ඒ කරුණු විතර නෑ හැබැයි. නේතං ඨානං විජ්ජති කියන කරුණ බුදුරණවහන්සේ පැහැදිලි කරා. ඒ තමයි පංචානන්තරී පාප කර්ම නිති මිත්‍යා දෘෂ්ටිය. ඊළඟට නিত্য සුඛ අත් සංඥාව. ඒ කරුණ මෙතන කියන්නේ. කොතනකවත් කියලා නැහැ. සීකයා නිට්ටයයි කියලා ගැනීමෙන් පරිහාණයටපත් වෙනවා කියලා කියන්නේ නැහැ. සීකයා සැපයි කියලා ගැනීමෙන් පරිහාණයටපත් වෙනවා කියන්නේ නැහැ. මොකද ඒ නේතං ඨානං විජ්ජති කියලා බුදුරණවහන්සේ ප්‍රකාශ කරනවා. ඒකෙන් අපි ගම්ම්‍ය කරලා පෙන්නනවා නෙමෙයි මේවා වෙනවා කියලා. එහෙම එකක් පෙන්වන්නේ මේවා මේක ඇති වෙනවා කියන එක පෙන්වනවා නෙමෙයි. නමුත් බුදුරණවහන්සේ වෙන්නේ නැහැ කියලා පෙන්වන්නේ අර කරුණ ටික. එතකොට එක පැත්තකින් කට්ටිය වෙනවා කියලා සතුටු වෙන්න හදනවා. මොකද එතනක් තියෙන්නේ තමන් කරන දේට සතුටකටපත් වෙලා තමන්ටම ලකුණක් දෙන එක. සක්කාය දිට්ඨි ප්‍රහාණයට මාර්ගයකට යොමු වෙන්නේ නැතුව. අනිත් පැත්තෙන් ආදම්මට මේවා ටික නැණේ කියලා සතුටකටපත් වෙනවා. එතනිනුත් කරනවා සක්කාය දිට්ඨියට මාර්ගයකටමයිපත් වෙන්නේ. බුදුරණවහන්සේ පෙන්න ප්‍රතිපදාවට යමු වෙන්නේ නැහැ. මෙතනින් බුදුරණවහන්සේ ඉස්මතු කළා පෙන්නේ හරි සේක වුණාම ඔයාලටත් දැන් ක්‍රෝධයේ වද්දවයිර තිබ්බට සේකයි කියලා තමන්ට නිගමනයක් ගන්න නෙමෙයි. හරියට සේක ප්‍රතිපදාවට යන කෙනාට ඕක ප්‍රශ්නයක් නෙමෙයි. මොකද සේක ප්‍රතිපදාව තුළ තියෙන්නේ සක්කායදිට්ඨිය ප්‍රශ්නේනේ. ඉතින් සක්කායදිට්ඨිය ප්‍රශ්නියත් එක්ක යන කෙනාට මොකද මේ අපට ලෝකේ ලෝකේ අපට හම්බ වෙන කිසිම කෙලෙසයක් දුරුණා කියලා බුදුන් වහන්සේ තොපෙනකල් කියන්නේ නැහැ. මොකද ඕක ඒ කාරණා නිසා තමයි සෝපාසය සූත්‍රයට නිදානයක් වුනේ. සෝපාසය සූත්‍රේ නිදානයක් වුනේ මේ කෙලෙස් ප්‍රහාණය නොකරපු සෝතාපන්න කෙනා නිර යනවා කියලා අන්නේ තීර්ථකයෝ කියනවා. මොකද අන්නේ තීර්ථකයෝ දන්නවා කෙලෙස් ප්‍රහාණලා නැහැ කියලා. එතකොට බුදුරණවහන්සේ ඇවිදලා අහනවා මෙන්න මෙහිම කියනවා අන්නේ තීර්ථකයෝ මේ කෙලෙස් ප්‍රහාණය නොකරපු මේ කෙලස් තියෙන මේ සෝතාපන්න කෙනා නිරය යනවා කියලා. එතනදී තමයි බුදුරන් වහන්සේ සෝතාපන්න කෙනා නිරය යන්නේ නැහැ කියලා විග්‍රහ කරන්නේ. එතකොට එතනදී අර ලෝකයේ පෙනෙන ලෝකයා දකින ලෝකයට අහු වෙන කෙලස් ප්‍රහාණයක් නෙමේ සෝතාපන්නත්වයේදී වෙන්නේ. සෝතාපන්න බව කියන්නේ දැන් සෝතාපන්න බව එක යා කෙලස් ප්‍රහාණය වීමක් කියන්නේ සෝතාපන්න කියලා කියන්නේ සක්කාදිට්ඨිය ප්‍රහාණය වීම. සෝතාපන්න බව කියන්නේ මම කියලා ගැනීමේ වැරද්දක් හම්බ වෙනවා මිසක් මම කියලා නොගෙන ඉන්නව නෙමෙයි. එතකොට ওই ප්‍රතිපදාව දර්ශනයක්, දැක්මක්. ওই දැක්ම සහ බාහිර කෙලෙස් ප්‍රහාණය කියන්නේ දෙකක්. දැන් අපි අනාගාමී කියන කතාව අනාගාමී කෙලෙස් ප්‍රහාණයයි. පුතඥය ඉන්නවා පුතඥය කෙලෙස් ප්‍රහාණය කියන්නේ යම් කෙලෙස් ප්‍රහාණයක් තියෙනවා. පුත අනාගාමී කෙනාට කාමරාග පටිගයත් එක්ක. අනාග රහතන් වහන්සේට තමයි කෙලෙස් සම්පූර්ණයෙන් ප්‍රහාණය. පුතඥන අනාගාමීයට විතරක් දෝෂ කියලා විග්‍රහ කරනවා. ලෝකේ මට්ටමින් ගත්තට පස්සේ පුතඥන අනාගාමී කෙනයි සෝතපන්න කෙනයි අතර වෙනසෙදි පුතඥන අනාග පුතඥන විතරාගී කෙනයි ශේක කෙනයි ගත්තට පස්සේ ලෝකේ මට්ටමින් ලෝකයට සෝතපන්න කෙනාට වඩා රැසිස්ටයි. ඒ ශේකත්වය හම්බ වෙන්නේ ලෝකෙට නෙමෙයිනේ. ලෝකයට හම්බෙන්නේ මේ අපට ප්‍රකට කෙලෙස් එක්ක. එහෙනම් ප්‍රකට කෙලෙස් එක්ක ගත්තාම පුතඥන විතරාගිත දෝෂී කෙනා සීක කෙනාට වඩා ලෝකෙ මට්ටමින් ශ්‍රේෂ්ඨයි. ඒ ලෝකෙ මට්ටමින් අරයට කෙලස් නැහැ. නමුත් සීක කෙනාට කෙලස් තියෙනවා. දැන් ওই ප්‍රශ්නේ නිසානේ මිගසාල සූත්‍ර නිදානි උනේ. විසිදත්ත පුරාණ දෙන්න ගැන. ඒ ප්‍රශ්නේ නිදානි උනේ. මිගසාලට ප්‍රශ්නයක් වුණා. ඒ ලෝකෙ මට්ටමින් හම්බෙන්නේ. ඒක මගේ තාත්තා බ්‍රහ්මචාරී බාපා අබ්‍රහ්මචාරී. එතකොට ලෝකෙ මට්ටමින් දැක්කට පස්සේ බුදුරණවහන්සේ චෝදනා කරනවා බුදුරණවහන්සේ කිව්වා නේ මේ දෙන්නම අනාගාමී මේ සකදාගාමීලා මේ දිවිලෝ ගියා කියලා. එකම තැන ඉපදුනේ කියලා. ඒක කොහොමද කියන්නේ මේ ඒක වෙන්න බෑනේ. ඒ දෙන්නම එකම එකම මේ මේ දෙන්නගේ මනිනකොට යාට හම්බුනේ එක්කෙනෙක් ශ්‍රේෂ්ඨයි එක්කෙනෙක් ශ්‍රේෂ්ඨ නැහැ. ශ්‍රේෂ්ඨ නැති එක්කෙනාට එහෙම වෙන්න බෑ. ඒ කියන්නේ යා බ්‍රහ්මචාරී නේ. අබ්‍රහ්මචාරී. එතකොට එහෙනම් මේ ලෝකෙ මට්ටමේ මැනීමක් සහ මේ ලෝකෝත්තර ස්වභාවය තේරුම් ගැනීම කියන්නේ දෙකක්. අපි අද ඒ කෝණේ අපිට තියෙන නිසා, ඒ කියන්නේ අපි පුජ්‍යල මීමටත් ඒකට යන්නේ. ඒ කියන්නේ ලෝකෝත්තර මට්ටම මනින්න යන්නේ ලෝකෙ මට්ටමින්. අපි මේ ධර්මයේ මනින්නේ. දැන් අපි පුජ්‍යලෙ මන්න කතා හරිමුකෝ. තම තමන්ගේ ධර්මයේ වෙනගන්නේ. අපිට තේරෙන ධර්මයේ වෙනගන්නේ අපේ තියෙන ලෝකෙ මට්ටමත් එක්කනේ. ඒකත් එතන අපේ විග්‍රහය යන්නේ. ඒ නිසා තමයි විද්‍යාවට ධර්ම ලස්සනට ගලපන්නේ. ඇයි ඒ චින්තනයට ගැලපෙනවා. අපේ තියෙන විවහාරට ගැලපෙනවා. ඒකට අපි ගැලපුවාම මේ ලෝකේ මට්ටමට හම්බෙච්ච දෙයක්. ලෝකෙන් ඈතර වෙන ප්‍රතිපදාවක් බුදුරණවහන්සේ පෙන්වුවේ කියන එක ගොඩක් අයට අමතක වෙනවා. ලෝකෙන් ඈතර වෙන ප්‍රතිපදාව කියනකොට මේ ලෝකෙ මට්ටමේ ලෝකෙමින්ම ඇති දෙයක මිම්මක් පුජ්‍යලයක් මම එක්ක මේ කතා කරන මිම්මන්නේ තියෙන්නේ. මම එක්ක කතා කරන මිම්මේ තුල තියෙන වැරද්ද බුදුරණවහන්සේ ඉස්මතු කරලා පෙන්නනවා. ඒක එහෙනම් ඉස්මතු කරලා පෙන්නන කාරණාව අපි කොහොමද මෙතන තේරුම් ගන්නේ? ඒකට අර අර ගෙම්බගේ මාළුවක උදාහරණයම කල්පනා කරලා බලන්න පුළුවන්. ඉතින් ඒ නිසා මෙතනදී කිසි වෙලාවක අපට මේ අපි නිගමන වලට යන්න එපා මේ සීක කෙනාට මේක තියෙනවා. තියෙනවා නම් මොකද්ද ප්‍රශ්නේ? නැත්නම් සීක කෙනාට මේක නැහැ. ඔය දෙකම අපි මනින්නේ අපි අපේ මට්ටම ඉඳලා අපි පුජ්‍යලයේ ලෝකේ මට්ටමේ මනින්න යනවා. ඒක අපට කවදාවත් කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. එහෙම කරන්න ගිය නිසා තමයි අපි ওই විදිහට මනින්න ගිහිල්ලා දෙපැත්තම සක්කාදිට්ඨිය ප්‍රහාණය නොකර සතුට වෙනවා. දෙපැත්තම කියලා කියන්නේ මේ කරුණු ඇති කෙනත් මේ කරුණු නැති කෙනත්. මේවා තියෙන කෙනා සතුට වෙනවා. හරි හරි ප්‍රශ්නයක් නැහැ මේවා තියන් හොතපන්න වෙන්න පුළුවන් කියලා. නැති කෙනා සතුට වෙනවා. ආ මට දැන් නැහැ මට එනම් මම සෝතාපන්නයි කියලා අන්න ওই දෙකෙන් සතුට වෙනවා. ඉතින් ওই දෙකෙන් කොහොම අපි යන්න ගියත් එතන තියෙන්නේ සක්කාය දිට්ඨියත් එක්ක ප්‍රතිපදාව. මේ කරුණ වල යුක්ත නම් පරිහානටපත් වෙනවා කියනවා. ඒ කරුණ නැත්තම් පිරිහෙන්නේ නැහැ කියනවා. මොකද ඒකත් එක්ක වෙන කෘත්‍යයක් කරන්න යමු වෙනවනේ. වෙන වැඩකට යමු වෙනවනේ. ඒ නිසා පිරිහෙන්නේ නැහැ. එතනින් එහා දිනුවකට යමු වෙනවා. අපි මෙව්වා මේ මේ වගේ සූත්‍ර පරිස්සමින් අධ්‍යයනය කරන්න වෙන හැම සූත්‍රයක්ම හිම තමයි. මොකද අපි පරිස්සමින් අධ්‍යයනය කරපු නිසා තමයි මේ ධර්ම කාරණා ඉස්මතු නොවෙන්නේ. දැන් මේ වගේ කාරණා අර ගොඩක් තියෙනවා මේ පරිස්සම් වෙන්න අපිට මේ ලෝකයේ මට්ටම තියෙන ලැබිච්ච දේත් අහිමි වෙන්න යනවා සමහර ලාවට. අයි මේ කාරණොත් එක්ක දැන් අපි අපි දන්නවා මේ මේ සුනක් සරකාණි තරකාණි සූත්‍රයක බීම සම්බන්ධ. එතකොට එහෙනම් බොනකොට මේක කරන්න පුළුවන් කියලා අන්න එයා අයින් වෙනවා ඒ පැත්තෙන්. එතකොට මේවත් එහෙනම් මේව තියෙද්දි කරන්න පුළුවන් කියලා ඒ පැත්තෙන් අයින් වෙනවා. එතකොට අර කුසල ධර්මයක් කියන්නේ අපට මේ ධර්මයේ ලැබෙන්න හේතුන පින කීපාවකින්නේ. ඒකත් අහිමින් ප්‍රතිපදාවකට යමු වෙනවා. අපි මේ මේ ලෝකේ මට්ටමයි ලෝකේතරණ මට්ටමයි දෙකක් කියලා කල්පනා නොවන නිසා අපිට ප්‍රශ්නේ තියෙන්නේ. ඒ නිසා තමයි ලෝකේ මට්ටමේ හැමදේම මනින්න යන්නේ. අපි අහලා තියෙනවානේ අතීතයේ රහතන් වහන්සේලාට පවා මේ පෙරේතකමින් කනවා කියලා නිගා කරපුවා තියෙනවා. ඊළඟට පරුස වචනෙන් කතා කරනවා කියලා නිගා කරපුවා තියෙනවා. එතකොට මේ මේ ලෝකෙ මට්ටමේ මරණ නිසානේ. ඉතින් ඒ රහතන් වහන්සේ කියන්නේ එහෙමනම් සේක කෙනා ගැන කොහොම කතා කරන්නේ? ඊළඟ බුදුරණවහන්සේ පෙන්වලා දෙනවා දෙහි භික්ඛවේ ධම්මේ සමන්නාගතෝ යථාවතා නික්කිට්ටං ඒවන් නිරේ කතමේදිහි. ඔන්න මේ කරුණ දෙක යුක්ත කෙනා නිරේ උපදිනවා කියනවා. ඒ තමයි ක්‍රෝධයත් බද්ධ වෛරයත්. ගුණමකනකමත් ඒ වගේම එකට එක් කරන එකත් ඊර්ෂ්‍යාවත් මසුරුකමත් මායාවත් ඒ වගේම සටකපට බවත් පවට ලැජ්ජා වනදිකම. ඔන්න එතන ලස්සනට ඒක විග්‍රහ කරනවා. ඔය ළඟ ඒව නැති කෙනා සුගතිය උපදිනවා කියනවා. එතකොට අපි හිතාගන්න කිව්වොත් එහෙම හරි මේක තිබ්බට හොතපන්න වෙනවා කියලා. ඔන්න එතකොට අපට වෙන්නේ මොකද්ද? ඒක තියාගෙන සොතපන්න නොවි අපි නිර යනවා. මේ මේව නැති කෙනාට විග්‍රහ කරන්න බුදුරණවහන්සේ හොතපන්නනවා කියලා නෙමෙයි. සුගතිය යනවා. ඒක නැති කෙනා සුගතිය යනවා කියනවා. තියෙන කෙනා දුගතිය යනවා කියනවා. එතකොට දැන් තව ලෝණපල සූත්‍රයේ තව කාරණාවක් තියෙනවානේ. ලෝණපල සූත්‍ර විග්‍රහ කරනවා සෝතාපන්න කෙනෙක් අතිනු පුතජන කෙනෙක් අතිනු එකම අකුසලයක් සිදු වුණොත් එකම අකුසලයක් සිදු වුණොත් විපාක වෙනස්. පුතජන කෙනා අතින් ඒ වෙච්ච අකුසලේ විපාකය වීදුරුවකට ලුණු කැටයක් දැම්මා වගේ. සෝතපන්න කෙනා අතින් වෙච්ච එක. පුතඥයා නෙමෙයි. පුතඥයා අතින් වෙච්ච අකුසලේ. සෝතපන්න කෙනා අතින් ඒක වුණාට පස්සේ ගංගාවක ලුණු කැටයක් දැම්මා වගේ. වෙනස්කමක් තියෙනවා. මොකද සිත මේ දියුණු නිසා. ඒකට හේතුව එයා අපි මේ දේ කරන්නේ අපේ කරන්නේ අපේ හිතේ තියෙන තියෙන අපරිසිදු භාවයත් එක්කනේ. එතකොට එතනින් පෙන්නලා පෙන්නලා දුන්නේ අපට ලෝකයේදී හම්බෙන යම් ක්‍රියාවක් එක්කනේ අකුසලේ. නමුත් එයාගේ චින්තන දෙකක් චින්තන දෙකක්. ඒ චින්තන දෙක නිසා විපාක වෙනස්. ඉතින් මෙන්න මේ කාරණාව බුදුරන් වහන්සේ පෙන්වලා දෙනවා. ඉතින් ඒ නිසා මේ ඊළඟ සූත්‍ර ටිකෙන් ගන්න පුළුවන් මේ කාරණාව ලස්සනට. ඒ තමයි සෝතාපන්න කියන්නේ මේ කරුණු ටික තියෙනවා නම් ඒ කරුණු 10ක් විග්‍රහ කරන්නේ. ඒ 10 තියෙනවා නම් එයා කෙලින්ම නිර යනවා කියනවා. ඒ 10 නැත්තම් එයා සුගති යනවා කියනවා. එතකොට ওই 10 නැත්තම් සෝතාපන්න වෙනවා කියන්නේ නෑ බුදුරණවහන්සේ. ඒකයි මේක වෙනම පරියායක්. බුදුරණවහන්සේ පෙන්වීම මේක වෙනම පරියායක් මේ ලෝකේ පැත්තක්. ඊළඟට පෙන්නනවා දීහිබික්කේ ධම්මේ සමන්නාගතෝ විදේකච්චේ කායස් වේදා පරම්මන අපායන් දුක්ගතින් විනිපාදා නිරයන් උප්පජ්ජති කතමේ දේහි. ඊළඟට බුදුරණවහන්සේ පෙන්වා දෙනවා දැන් කලින් කිව්වා මේ කාරණා දෙකේ යුක්ත කෙනා දුගට යනවා කියලා පෙන්වනවා. ඊළඟට උදාහරණත් එක්ක පෙන්වලා දෙනවා ඔසවාගත් බරක් විමින් තියන මේ යම් කිසි කෙනෙක් මේ කර්ණ වලින් යුක්තයි නම් ඒ කියන්නේ මේ මේ කාරණා දෙකෙන් යුක්තයි නම් කය බිඳී එයා මරණින් මත්තේ ඔසවාගත් බරක් බිමින් තියන්නා වගේ ගිහිල්ලා දුගතිය උපදිනවා කියනවා. ඒ කියන්නේ ඒකේ විපාකයක් හැටියට. එවැනි යුක්ත ස්වභාවයෙන් යුක්ත කෙනා ගිහිලා උපදිනවා කියනවා නිරේ. ඉතින් මෙන්න මේ විදිහට බුදුරයන් වහන්සේ ඒ කාරණා ටික පැහැදිලි කරනවා. ඊළඟට ওই කාරණා ටික නැති කෙනා මරණින් මත්තේ මේක කලින් එකේ නිරය යනවා කියලා කියන්නේ මේකේ මරණින් මත්තේ කියලා පැහැදිලි කරනවා. මරණින් මත්තේ දුගති යනවා ඒවා තියෙනවනම් ඒව නැත්තම් මරණින් මත්තේ සුගති යනවා කියලා බුදුරණවහන්සේ පැහැදිලි කරනවා. ඊළඟට ඒ වග්ගේ ඉවරයි. ඊළඟට තියෙනවා සත්තරසම වග්ගේ මේ අවසාන හරිය මේ දුක නිපාතේ සූත්‍ර ටික යන්නේ ඒවත් තියෙන සූත්‍ර ගණනාවක්. දැන් මේක එකකට සූත්‍ර 50ක් විග්‍රහ කරන එක කාරණාවකදී. එක පාරණාවක් එක කියන්නේ එකක් හැටියට මේ පෙය්‍යාලේ 50ක් සූත්‍ර විග්‍රහ කරනවා. දේමේ බික්කවේ ධම්මා අකුසල. දේමේ බික්කවේ ධම්මා කුසල. දේමේ බික්කවේ ධම්මා සාවජ්‍ය. බුදුරණවහන්සේ පෙන්වලා දෙනවා මහණෙනි මෙන්න මේ කරුණ දෙක අකුසල්, මේ කරුණ දෙක කුසල්. ඒ වගේම ඒ කියන්නේ අර කරුණු ටිකට කියන්නේ ඒ කරුණු ටිකත් එක්ක මුලින් කියපු. ඒ වගේම මේ කරුණු දෙක වැරදි සහගත දේවල්. ඒ වගේම මේ කාරණා ටික නිවැරදි දේවල්. ඒ කියන්නේ අර ක්‍රෝධය, බද්ධ වෛරය කියලා අපි කලින් කතා කරපු දේවල් ඒක අකුසලයක් කියනවා. ඊළඟට ඒ ටික ඒක නැති බව කුසලයක් කියනවා. ඒ වගේ මේ කාරණු ටික යුක්ත දේ වැරදි සත්‍ය දෙයක් කියනවා. ඒ වගේ මේවා නැති බව නිවැරදි දෙයක් කියනවා. ඒ වගේ මේ කරුණු සහිත තීක තියෙන දුකසේ වාසය කරනවා කියනවා. ඒක නැත්තම් සැපසේ වාසය කරනවා. ඒ කරුණු සහිතව දුක් විපාක ලබා දෙනවා. ඒව නැත්තම් සැප විපාක ලබා දෙනවා. ඒ කරුණු සහිතව යුක්ත මේ යුක්ත කෙනා දුකසේ වාසය කරනවා සැපසේ වාසය කරනවා මෙන්න මේ කරුණ ටික විග්‍රහ කරනවා ඒ තමයි ක්‍රෝධය බද්ධ වෛරය ඒ වගේම ಗುಣ මකන බව එකට එක කරන එක ඒ වගේම ඊර්ෂ්‍යාව, මසුරුකම, මායාකාරී බව, සටකපට බව සහ පවට ලැජ්ජා බය නැතිකම කියන මෙන්න මේ කරුණු වලින් යුක්ත කෙනා ඒ කරුණු වෙනින් වශයෙන් කියනවා ඒක අකුසල්, ඒක වැරදි සහගත, ඒක දුක් විපාක තියෙන, ඒක ඊළඟ අනිත් පැත්ත සැප විපාක තියෙන මෙන්න මේ විදිහට ඒක විග්‍රහ කරලා පෙන්නනවා. ඊළඟට බුදුරණවහන්සේ පෙන්වා දෙනවා ඊළඟට සූත්‍ර 10ක් එකට කතා කරනවා විනය පෙය්‍යාලේ ද්වේමේ භික්ඛවේ අත්තවසේ පටිච්චසග්ගතේ ශාවකාණං සික්ඛාපදං පඤ්ඤත්තං කතමේ දේ මහණෙනි බුදුරයන් වහන්සේ පෙන්වා ධර්ම යහපත උදෙසා බුදුරන් වහන්සේ තථාගතයන් වහන්සේ පෙන්වා ධර්ම ශික්ෂාපද තියෙනවා ශික්ෂාපද මේ විග්‍රහ කරලා පෙන්නනවා ඒ මොනවද ඒ කරුණු දෙකක් හැටියට විග්‍රහ කරනවා මේ කියන්නේ මේ කාරණා දෙක උදෙසා තමයි ශික්ෂාපදයක් බුදුරණවහන්සේ වදාරන්නේ පළවෙනි එක කියන්නේ කරුණු දෙකේ එකක් කියනවා සංඝයාගේ ගෞරවය ඇතිවීම පිණිසත් සංඝයාගේ පහසු විහරණයක්. දැන් අපි සීලයත් එක්කනේ ගෞරවය තියෙන්නේ. එන්න සංඝයාගේ ගෞරවයත් සංඝයාගේ පහසු විහරණයක්. ඔන්න ඔය සඳහා කියනවා විනය පනවන්නේ. ඒ කියන්නේ ශික්ෂා අපිට තියෙන්නේ. ඊළඟට ආය කරන දෙයක් කියනවා දුස්සීල පුද්ගලයන් නිග්‍රහ කිරීමට සුපේසල භික්ෂූන්ට පහසුයෙන් වාසය කිරීමට. අන්න ඒකට කියනවා ශික්ෂාව තියෙන්නේ. ඊළඟට බුදුරණවහන්සේ පෙන්වා දෙනවා ඒ වගේ මේ ජීවිතයේ ඇති වෙන දුක් කරදර කියන්නේ දැන් අපි දන්නවා සීලේ තුලදී මෙලව ලැබෙන සැප විපාක තියෙනවනේ මෙලව ලැබෙන අත්විඳින දේවල් තියෙනවනේ ඒ වගේම බුදුරණවහන්සේ ශික්ෂාව පදන්න පද පනවන්න හේතු නිදාන තියෙනවා එතකොට නිදාන වෙන්නෙම යම් ප්‍රශ්නයක් වෙන නිසා විකල්ප භෝජන ශික්ෂා පදෙම ගත්තාම යම් ප්‍රශ්නයක්. එතකොට ඒ ශික්ෂාව නිසා මොකද වෙන්නේ භික්ෂුවන්ට මේ ජීවිතයේදී ලැබෙන කරදර ප්‍රශ්න නැති වෙනවා. ඒ වගේම පරලොවදී දැන් හොඳ දෙයක් නිකරන්නේ. අන්න කරදර එන්න තියෙන එක නැත්නම් ප්‍රශ්න දුක් විපාක එන්න තියෙන එක නතර වෙනවා. ඊළඟට බුදුරණවහන්සේ පෙන්නනවා වෛරය සංසිඳෙනවා. මේ ජීවිතයේත් වෛරය සංසිඳෙනවා. ඒ වගේම සම්පරායික පරලොවස් වෛරය සංසිඳෙනවා. ඒ ශික්ෂාව හේතුන බලන ශික්ෂාව පැනවීමේ ශික්ෂාවේ තියෙන කරුණු ආනිසංස කරුණු මේ බුදුරණවහන්සේ වෙන්ගෙන් වශයෙන් විග්‍රහ කරලා පෙන්නනවා ඊළඟට මේ ශික්ෂාව නිසා වැරදි වලින් සංවර වෙනවා ඒ කියන්නේ වැරදි වලට යමු වෙන්නේ නිවැරදි දේ ඒ කියන්නේ වැරදි වැරදි වලින් මේ ජීවිතේ සංවර වෙනවා පරලොවටත් වැරදි වැලකීම් පිණිසයි කුසල කර්මයක් එතන සිදු වෙනවනේ ඒක හේතු වෙනවා ඒ වගේම මේ ජීවිතේ දුස්සීලත්වය නිසා, කියන්නේ සිල්ලේ නැතිකම නිසා අනිත් අයට කියන්නේ බයක් ඇති වෙනවද? අන්න ඒක සංසිඳෙනවා. දැන් දුස්සීල කෙනාට සත්තු මරණ කෙනාට හොරගම් කරන කෙනාට බයක් එයා නිසා බයක් ඇතිවෙනවා. ඒක දුර වෙනවා. ඒ වගේම පරලවදිත් ඒ සිල් රැකීම නිසා ඒ බයක් ඇති වෙන්නේ නැහැ. මොකද ඒකේ විපාකයට සකස් වෙන නිසා. ඊළඟට බුදුරණවහන්සේ පැහැදිලි කරනවා මේ ජීවිතේම අකුසල සංසිඳීම. කියන්නේ සීලය රකිනවනම් සීලය රකිනකොට ඒ සීලය රැකීම තුලින් අකුසලයකට එන්න ඉඩ අඩු වෙනවා. ඒ කියන්නේ කාය සංවරය කියනකොට කයෙන් අකුසල නැති වෙනවා. හැබැයි දැන් අපි දන්නවා සමහර වෙලාවට තියෙනවා ප්‍රාණඝාතය නොකලට ප්‍රාණඝාත චේතනාවම මෙතන අකුසලයක් තියෙනවා. නමුත් ප්‍රාණඝාත කිරීම කුසලේ නෑ. අන්න අකුසලයේ මේ ජීවිතයේ අකුසලයේ සංසිඳෙනවා. පරලොවදිත් අකුසලයේ මොකද ඒක විපාකයක් හැටියට සිල් රැකීම නිසා පරලෝකයේදී ඒක ඒ සංසිඳීම ඇති වෙනවා. ඒ වගේම ශික්ෂාපද ඒ කියන්නේ බුදුරණස් භික්ෂුවරණි කියන්නේ ගිහියන්ට අනුකම්පා පිණිස. කියන්නේ ගිහියට අනුකම්පාවයි ආනිසංස කියන්නේ ගිහියට ඒ සිල්වත් කෙනාට දාණය දීම තුළින් ඒ උපකාර කිරීම තුළින් ඇති වෙන දෙයක් තමයි කුසල ආනිසංස. අන්න ගිහියාට අනුකම්පා පිණිසත් ඒ වගේම පවිතු නැත්තම් මේ දැන් අපි දන්නවා මේ පවිතු ආසා කියන්නේ සමහර අයගේ තියෙනවා විවිධ මේ අකුසල ධර්මයන් ඒ කියන්නේ මේ දැන් අපි අර කලින් කතා කරපු කරුණු මෙන්න මේවා දුරු කිරීම පිණිස. එතකොට ඒ වගේ දුරු වීමක් ඇති වෙනවා මේ ශික්ෂාව ආරක්ෂා කිරීම තුළින්. ඒ වගේ අපහැදුව අය ගේ පැහැදීම් පිණිසත් පැහැදුන අයගේ වඩා පැහැදීම් පිණිසත් සද්ධර්මයේ පැවැත්ම පිණිසත් එවැගේම විනයට අනුග්‍රහය පිණිසත් මෙන්න මේ නිසා තමයි බුදුරණවහන්සේගේ මේ ශික්ෂාපද පනවල ඒකේ ආනිසංස තියෙන්නේ කියලා බුදුරණවහන්සේ පැහැදිලි කරනවා. එතකොට අන්නේ ආනිසංස ටික මේ ශික්ෂාවේ තියෙනවා. ඊළඟ බුදුරණවහන්සේ මේ දුක නිපාතේ තියෙන අවසාන සූත්‍ර ටික බුදුරණවහන්සේ පැහැදිලි කරනවා ද්වේමේ භික්ඛවේ අත්වසේ පටිච්චසමුප්පාදගතින ශාවකානම් පාතිමොක්ඛං පඤ්ඤත්තා ආය බුදුරණවහන්සේ පැහැදිලි කරනවා මෙන්න මේ අර්ථය දැකලා මහණෙනි මෙන්න මේ යහපත ඇති කරන කරුණු දැකලා තමයි අතාගතයන් වහන්සේ මේ ප්‍රාතිමොක්ෂයේ පනවා වදාලේ කියලා කාරණා අර විදිහම කරුණු නැවත වතාවක් ආයෙත් විග්‍රහ කරලා පෙන්නනවා. දැන් කලින් මෙතන පැහැදිලි කළ ප්‍රතිමොක්ෂයේ පනවන්නේ කියන කාරණාව කලින් පැනෙවේ ශික්ෂාව පනවන්නේ කියන එක. කලින් පැහැදිලි කළා ශික්ෂා පනවන්නේ කියන එක. දැන් පැහැදිලි කරනවා ප්‍රතිමොක්ෂයේ පනවන්නේ මෙන්න මේ කාරණා නිසා කියලා බුදුරණවහන්සේ ඒත් ඒ කරුණු ටික පැහැදිලි කරනවා. ප්‍රාතිමෝක්ෂයේ දේශනා කිරීම පනවා තිබෙන්නේ. ආ එතකොට මෙතන කරුණු තව දැන් දැන් අපි අර ශික්ෂා පැනවීමට කරුණු එතන 10 දෙක ගානේ 10කින් 20ක් කතා කරා. මෙතන ඒ විදිහට කතා කරනවා ප්‍රාතිමෝක්ෂයේ පනවන්නේ මෙන්න මේකටයි කියලා අර කරුණු 20ම එකට කියනවා. කියන්නේ ප්‍රාතිමෝක්ෂයේ පනවන්නේ මෙන්න මේකටයි ඒ තමයි අර ඉස්සලා කියපු කාරණා ඒ කරුණ ටික ඔක්කොම කරන දුස්සීලයන්ට නිගා කරන්න ඒ වගේම සංගයාගේ පහසුව මෙන්න මේ කරුණ ටිකම කියනවා ප්‍රාතිමෝක්ෂේ පනවන්න හේතුව. ඊළඟට ප්‍රාතිමෝක්ෂේ දේශනා කිරීම පනවන්න හේතුව ඒ කරුණ ටිකම හපව කියනවා. ඊළඟට පවාරණේ පනවන්න හේතුව මෙන්න මේ කරුණ ටික එහෙම කෙනගෙන පවාරණය කියලා කියන්නේ මේ පවාරණ කිහිපයක් තියෙනවා විනයත් එක්ක කතා කරන සියලු දේවල් පනවන්න හේතුව ඒ කරුණ ටික කියනවා. ඒ වගේම පවාරණ ඉක්මවිය දැන් සමහර පවාරණ තියෙනවා පවාරණ අයින් කරන්න පුළුවන් ශික්ෂා පදවල. ඒතකොට ඒව පනවන්නේ ඒ කරුණු ටික කියනවා. ඊළඟට විනය කර්ම තියෙනවා තජ්ජනීය කර්මය. ඒක පනවන්නේ ඒ කරුණුත් ඒ අර කරුණු ටික ඔක්කොම කියනවා. නිස්සජ්ජනීය කර්මය, පබ්බාජනීය කර්මය. මෙන්න මේ වගේ කර්මය විනය දැන් අධිගණන් අපිත් අද උසාවියකට ගිහිල්ලා මේ මේ විවිධ පැතිවලින්නේ නඩු ගොනු කරලා මේ මේ ඒක ඒ ඒ කෝණෙත් එක්කනේ බලන්නේ. මෙන්න මේ විදිහට මේ යම් කිසි කෙනෙකුගේ වැරැද්දක් වුණාම ඒකට පිළියම් කියන්නේ ඒක විසඳන ක්‍රම බුදුරන් වහන්සේ සත් අධිකරණ තුලදී පැහැදිලි කරනවා. අන්න ඒ ටික තමයි මේ පැහැදිලි කරන්නේ. ඊළඟ පබ්බාජනීය කර්මය, පටිසාරණීය කර්මය, උපේක්ඛානීය, උක්කේපණීය කර්මය, ඒ වගේම පරිවාසදී, පරිපිරිවෙස් දෙනවා කියලා තියෙනවා මේ මේ මේ මහා අකුසල කියන්නේ මේ විශාල ශික්ෂාපද කරනවා. ඒ කියන්නේ සංඝ සංඝාත ශේෂාදී දේවා ඊළඟට ඒකේ තවත් තියෙනවා මූලාය පටිකසණී කියලා එකක් තියෙනවා. ඒ පිරිවෙස් පුර පුරා ඉන්නකොට ආයෙත් එවැනි ආපත් වෙනකොට පස්සේ ඒක මුලට ඇදෙනවා. මුලට අදිනවා කියලා. ඒ කියන්නේ ඒ එතන ඇත්තටම කරන්නේ ඒක ආයෙ නොකරනද සංඝයාට ගරුත්වයක් හැටියට එක්තරා දඬුවමක් වගේ තියෙනවා. දැන් අපි දඬුවම් නියම කරනවනේ වැරද්දක් කරාම. අන්න ඒ වගේ අකුසල් වෙන දඬුවමක් නෙවෙයි කුසල් පැත්තම දිනන දඬුවමක් සීලය පිරිසිදු වෙනවා. තමන් ඒ කියන්නේ මානත කියනකොට මානීය බින්දන විදියට ඒ කියන්නේ එතන විනේදී ඒ විග්‍රහ තියෙනවා පැහැදිලි කරලා මානද්දීන් පනවන අර කාරණා නිසා කියනවා ඊට අබ්බහණය කළ තමයි ඒක සම්පූර්ණයෙන් සංසිදෙන්නේ ඒ කාරණාව තියෙන්නේ ඒ කරුණ ටික සඳහා කියලා ඊළඟට ඒ විදිහට බුදුරජාණන් වහන්සේ මේ කාරණා ටික පැහැදිලි කරනවා ඊළඟට නිස්සරණීය කර්මය ඒ වගේම උපසම්පදා පනවා තිබෙන ඤත්ති චතුත්ථ කර්ම වගේ ගොඩාක් තියෙනවා මේ විනය කර්ම අන්නේ විනය කර්ම සියල්ලක්ම පටිඤ්ඤාත කරණේ යේබුය සිකාව තිනවත් හරකය ඊළඟට සම්මුඛ විනය විසඳීම අමූල්‍ය විනය මේ හැම එකක්ම බුදුරණවහන්සේ පැහැදිලි කරනවා ඒක පනවන්නේ අර කරුණා නිසා කියලා අර 20 මේ විදිහට බුදුරණවහන්සේ පෙන්වා දෙනවා ඊළඟට රාග පෙය්‍යාලයේ සූත්‍ර කිහිපයක් තියෙනවා. ඒකේ බුදුරණවහන්සේ පැහැදිලි කරනවා රාගාස බික්කේ අභිඤ්ඤාය දේ ධම්මා භාවේතබ්බ කතමේ දෙහි මහණෙනි මේ රාගය ප්‍රහාණය වීම පිණිස කියන්නේ නුවණින් දැක ප්‍රහාණය වීම පිණිස අභිඤ්ඤාය රාගස බික්කේ අභිඤ්ඤාය ද්වේ ධම්මා භාවිතබ්බා නිකං රාගස පහනාය නෙමෙයි කියන්නේ නුවණින් දැක පිළිසින් දැකීමෙන් රාගේ ප්‍රහාණය කරන්න භාවිතා කරන්න කරන කරුණු දෙක කතමේ ද්වේ සමතෝච විපස්සනාච සමතයත් විපස්සනා රාගස බික්කේ අභිඤ්ඤාය ඉමේ ද්වේ ධම්මා භාවිතබ්බා මේ ධර්ම දෙක භාවිතා කරනකොට රාගය අවබෝධයෙන් පිළිසින් දකින්න නැත්නම් ඒක ප්‍රහාණය කරන්න පුළුවන් කියලා බුදුරණවහන්සේ පැහැදිලි කරනවා. රාගාසබික්කේ පරිඥාය ඔන්න රාගේ පිළිසින් දකින්න. රාගාසබික්කේ පරික්ඛාය මේ රාගේ පිළිසින් හොයන්න මේ මේ ප්‍රහාණය කරන්න. ඊළඟට රාගේ ඡය කරන්න, රාගේ වැය කරන්න, රාගේ විරාගය කරන්න, රාගේ නිරෝධය කරන්න, රාගේ අතහරින්න, රාගේ දුරිමුදුරු කරන්න. මෙන්න මේ කරුණු දෙක භාවිතා කරන්න කියනවා. ඒ තමයි සමතයත් විපස්සනාවත්. එතකොට එහෙනම් ඔය සියලු දේ සිදු වෙන්නේ සමතය විපස්සනා භාවිතාවත් එක්ක. ඊළඟට බුදුරණවහන්සේ ඔය විදිහටම සූත්‍ර එකට පෙය්‍යාල කරලා ගණනාවක් කියනවා. දැන් රාගයට කිව්වා වගේ ද්වේෂය ප්‍රහාණයට පිරිසින් දකින්න අවබෝධ කරන්න ක්ෂය කරන්න වැය කරන්න විරාගය කරන්න නිරෝධය කරන්න අතහරින්න පටිනිසග්ගය කරන්නත් සමතේ විපස්සනා කියලා. මෝහය ප්‍රහාණය කරන්න අතහරින්න ඒකටත් සමුතිපස්සන. ක්‍රෝධය, උපනාහය, මක්ඛය, පලාසය, ඊදිසියාව, මසුරුකම, මායාව, සටකපට බව, දැඩි බව, ඊළඟට මාන්නය, අතිමාන්නය, මදය, ප්‍රමාදය, ඒ වගේ මෙන්න මේ සියලු දේ ප්‍රහාණය සඳහා පිරිසිදු වීම සඳහා අතහැරීම සඳහා දුරින්ම දුරු කිරීම සඳහා භාවිතා කරන්න කියනවා මොකද්ද මෙන්න මේ සමතයත් විපස්සනාවත් කියන එක ඒ කරුණු ටිකෙන් අංගුත්තර නිකාය දුක නිපාතය අවසන් වෙනවා එතකොට අපි බුදුරන් වහන්සේ පෙන්වලා දුන්න මේ විස්තර තුළ අපි මුලින්ම අංගුත්තර නිකාය පටන් ගද්දී පැහැදිලි කරා පළමු සංගායනාවේදී ආනන්ද මහරහතන් වහන්සේ ඉදිරිපත් කරපු මහකාශ්‍යප මහරහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු සංගායනාවේදී ආනන්ද ස්වාමීන් වහන්සේ එක එක තැන්වල එක එක විදිහට දරන් හිටපු ධර්මය කොටස් කිහිපයකට කොටස් වශයෙන් එකතු කරලා පවත්වාගෙන ආවා. අංගුත්තර නිකාය කියලා කිව්වේ අංක පිළිවෙලට ආපු දේවල් අංක 1 කරුණු 1 බැගින් තිබ්බේව අපි කතා කරා ඒකක නිපාතයේ දැන් අපි කතා කළා මේ අවසන් වුණේ කරුණු 2 බැගින් තියෙනවා දුක්ඛ නිපාතයේ ඉතින් ඒකේ පුංචි දේ පවා බලන්න ආනන්ද ස්වාමීන් වහන්සේගේ තියෙන බුද්ධ ගෞරවය ඒ කියන්නේ ආනන්ද ස්වාමීන් වහන්සේගේ තියෙන ශ්‍රද්ධාව ඒක ආනන්ද තීරගතාවෙත් හොඳට ඉස්මතු වෙලා පේනවා දැන් අපිට හිතෙන්න පුළුවන් මේ සමහර කාරණා එච්චර අදාළ නැහැ නේ. මේකම දෙන්නේ මේ කියන්නේ සමහර කරුණු. නමුත් ඒක ඒ විදිහටම දරාගෙන ආවේ ඒ විදිහටම ප්‍රකාශ කළේ මේ මේ බුදු කෙනෙකුගේ මේ ධර්මය අසාමාන්‍යයි. අද්විතීය දෙයක්. ඉතින් ඒ නිසා ඒ කතා කරපු ඒ දේශ බුදුරණවහන්සේට බුදුරණවහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට කියපු මොකද මේ ඔක්කොම බුදුරණවහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට කියපු දේවල්. පිරිසයි ආනන්ද ස්වාමීන් වහන්සේ නැති තැන ඉන්න තැන කියපුවා ආය ආනන්ද ස්වාමීන් වහන්සේ කියන්න දෙයක් නෑ. නැති තැන කියපු දේ අහප බුදුරණවහන්සේ ඇවිදilla කියපු දේවල්. එහෙනම් මේ සියලු දේවල් බුදුරයන් වහන්සේ දේශනා කරපු ඒවා ආනන්ද ස්වාමීන් වහන්සේ මතක තියාගෙන ඉඳලා පළවෙනි සංගායන ආදී ඉදිරිපත් කරපු නිසා තමයි අපට මේ විදියට අද ධර්මයක් ලැබිලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ ආකාරයට අපට මේ ධර්මය අපි හරියට ඉගෙන ගත්තොත් මේ ශ්‍රද්ධාවෙන් යුක්ත මොකද මේ ශ්‍රද්ධාව නැතුව මේ ගමන යන්න බෑ. ඒකයි අපි මේ මුලින් ඉඳලා මේ හැම දෙයක්ම කතා කරමින් ඉගෙන ගන්නේ. මොකද අද අපි ගොඩාක් ගත්තොත් අපි යම් කිසි තේරුම් ගත්ත රාමුවකට විතරක් කොටු වෙලා ඉන්නවා. ඒකට හේතුව තියෙන්නේ අපි මේ සියලු ධර්මයේ ධර්මයේ තියෙන විදිහට මධ්‍යස්තව අධ්‍යයනය නොකරපු නිසා. ධර්මයේ තියෙන විදිහට මධ්‍යස්සේ මධ්‍යස්තව මේ අධ්‍යයනය කරා නම් අපි තම තමන් කොටු කරගත්ත සියලු රාමු ඉක්මවන දෙයක් තමයි මේ ධර්මයේදී හම්බ වෙන්නේ. ඉතින් ඒ නිසා අපට ඊළඟට තියෙන කතා කරන්න කරුණු තුන බැගින් වදාළ කරුණු දේශනා කරපු ටික. ඉතින් අපි එහෙනම් ඒක විනාඩි 15ක් විතර විවේකයක් අරගෙන අපි කතා කරමු. ඊළඟට තියෙන්නේ තික නිපාතය අංගුත්තර නිකායි. හොඳයි සියලු දෙනාටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. අපි අංගුත්තර නිකායේ සූත්‍ර විවරණය සාකච්ඡා කරමින් සිටින්නේ. ඉතින් අද මේ මේ කරන කරුණු පිළිබඳව ඔබට ප්‍රශ්න මතුවී තිබෙනවා නම් ලියා එවන්න සාකච්ඡා කිරීමට ඒ පහසුකම් අඩුයි. ඒ නිසා ඊමේල් මාර්ගයෙන් හෝ වෙන ක්‍රමයකට මේ ප්‍රශ්නය යොමු කළොත් ඒ ප්‍රශ්න යොමු කිරීම අනුව අපට කාලයක් වෙන් කරගන්න පුළුවන් ගැටලු සාකච්ඡා කරන්නට. අපි අංගුත්තර නිකායේ දුක නිපාතය කතා කළා. ඊළඟට තියෙන්නේ තික නිපාතය කරුණු තුන ගැනි තුන බැගින් අදාරපු දේශනා ටික. ඒකේ තියෙන පළවෙනිම වග්ගය බාල වග්ගය. ඒ පළවෙනි සූත්‍රය භාග්‍යතුන් ඒවා මේ සුතන් වශයෙන් පටන් ගන්න මම මෙහිම ඇහුවා භාග්‍යතුන් වහන්සේ වැටනවර ජේතවනාරාමේ වැඩ වාසය කරනකොට භික්ෂුන් අමතලා වෙන්න මේ විදිහට දේශනා කරනවා. යානි කාණච වික්කවේ භයානි උපජ්ජಂತಿ සබ්බානි තානි බාලතෝ උපජ්ජಂತಿ නෝ පඬිතෝ ඒකේචි උපද්දවා උපජ්ජಂತಿ සබ්බේතේ බාලතෝ උපජ්ජಂತಿ නෝ පඬිතෝ ඒකේචි උපසග්ගා උපජ්ජಂತಿ සබ්බේතේ බාලතෝ උපජ්ජಂತಿ නෝ පඬිතෝ බුදුරණවහන්සේ දේශනා කරනවා මේ ලෝකේ බයක් උපදිනවා නම් ඒ හැම බයක්ම උපදින්නේ බාලයා නිසා ප්‍රඥාවන්තයා නිසා නෙවෙයි. ඒ වගේම යම්කිසි උවදුරක් උපදිනවා නම් ඒ හැම උවදුරක්ම උපදින්නේ බාලයා නිසා පඬිතයා නිසා නෙමෙයි. යම්කිසි විපතක් සිදු වෙනවා නම් ඒ සියලු විපත් සිදුවන්නේ බාලයා නිසා පඬිතයා නිසා නෙමෙයි. මෙන්න මේ කාරණා බුදුරණවහන්සේ පැහැදිලි කරනවා. ඉතිකෝ භික්කවේ සප්පටි බහිවෝ බාලෝ අප්පටි බහිවෝ පණ්ඩිතෝ සෞපද්ද වූ බාලෝ අනුපද්ද වූ පණ්ඩිතෝ සෝපසග්ගෝ බාලෝ අනුපසග්ගෝ පණ්ඩිතෝ නති භික්කවේ පණ්ඩිතෝ භයං නත්ති පණ්ඩිතෝ පද්දවෝ නත්ති පණ්ඩිතෝ උපස්සකෝ බුදුරණහන්සේ පැහැදිලි කරනවා මහණෙනි මෙන්න මේ ආකාරයට තමයි මේ පඬිතයා නිසා බය උපදින්නේ නැත්තේ බාලයා නිසා බය උපදින්නේ. ඒ අවස්ථාවේ බුදුරණවහන්සේ පැහැදිලි කරනවා කොහොමද මේ පඬිතයා නිසා බය උපදින්නේ නැත්තේ බාලයා නිසා බය උපදින්නේ? බාලයා මොකද කරන්නේ? දඬුමු ගුරු වරගෙන මේ පහර එල්ල කරන නැත්නම් මේ විවිධාකාර විදිහට ප්‍රශ්න අර්බුද ඒ එක තමයි එන්නේ. ඒකට උදාහරණයක් බුදුරණවහන්සේ දෙනවා. බට වලින් ගයක් හදනවා. ගයක් හදලා තනකොළ වලින් ඒකේ සෙවිලි කරනවා. ගිනි ඇවිලෙන විටදී මොකද වෙන්නේ? ගින්නක් ඇවිල ගත්තොත් එහෙම මේ ඇතුළයි මේ හැම එකක්ම ගිනි ගන්නවා. සියල්ලක්ම ගිනි අරගෙන යනවා. අන්න ඒ වගේ යමෙකුට බාලයේගේ අසුරක් නැත්නම් බාලයෝ හේතු කරගෙන අසුරක් නේ බාලයා නිසා කියන්නේ බාලයාගේ අසුර තිබ්බහමත් ඒක පිරිහෙනවා. නමුත් බාලයා නිසා ලෝකේ බාලයෝ ඉන්න නිසා ලෝකේ ඒ බාලයා මුල් කරගෙන බයක් හටගන්නවා. අපිට බය හටගන්නව නම් හටගන්න හේතුව බාලාය නිසා. ඒ වගේම උපাদ্রව හටගන්න හේතු වෙන්නෙම බාලයෝ නිසා. ඒ වගේම විපත් හටගන්න හේතු වෙන්නෙම බාලයෝ නිසා. පඬිතයා නිසා කවදාවත් බයක් හටගන්නේ නැහැ. පඬිතයා නිසා කවදාවත් උපাদ্রවයක් හටගන්නේ නැහැ. පඬිතයා නිසා කවදාවත් ඉපතක් හටගන්නේ ඊළඟට බුදුරණන් වහන්සේ පෙන්වා දෙනවා තස්මාතේ භික්ඛවේ වංශික්කේ දබ්බං ඒ නිසා මහණෙනි නුඹ මේ විදිහට හික්මෙන්න ඒ තමයි යෙහිති ධම්මේ සමන්නාගතෝ බාලෝ වජිතබ්බෝ තේ තයෝ ධම්මෝ අබිනිවජ්ජත්වා යෙහිති තීහි ධම්මේහි සමන්නාගතෝ පණ්ඩිතෝ වේදිතබ්බෝ තේ තයෝ ධම්මේ සමාදාය වතිස්ස ඉතිමතා එවං යෝ භික්ඛවේ සික්කිතබ්බා බුදුරණවහන්සේ පෙන්වන දෙනවා මහණේසි මහණෙනි ඒ නිසා මේ බාලයාගෙන් හටගන්න මෙන්න මේ කරුණු දැකලා කියන්නේ බය සහිත උපද්‍රව සහිත විපත් සහිත මේ කාරණා දැකලා මේ බාලයෙක් හැටියට නැතිව පඬිතෙක් හැටියට හික්මෙන්නට ඕනෑ කියලා බුදුරණවහන්සේ භික්ෂූන්ට පැහැදිලි කරනවා. ඒක තමයි ඒක තිබ්බ පළවෙනි බුද්ධ දේශනාව තික නිපාතයේ තියෙන. දෙවැනි දේශනාව බුදුරණවහන්සේ පෙන්වා දෙනවා කම්ම ලක්ඛනෝ භික්ඛවේ බාලෝ කම්ම ලක්ඛනෝ පඬිතෝ අපදාන සෝබිනී පඤ්ඤාති බුදුරණවහන්සේ පෙන්වා දෙනවා බාලයා හඳුන ගන්න පුළුවන්. කියන්නේ කරන ක්‍රියාවත් එක්ක බාලයා හඳුන ගන්න තියෙන දේ තමයි එයාගේ කරන ක්‍රියාවත් එක්ක බාලයා හඳුන ගන්න ලකුණු තියෙනවා. පඬිතයා හඳුන ගන්න තියෙන ලකුණු තියෙන්නේ එයා කරන ක්‍රියාවත් එක්ක. ප්‍රඥාව සෝබමහන කියන ප්‍රඥාව බැබලෙන්නේ සෝබමහනවන්නේ එයා ජීවත් වෙන ආකාරයත් එක්ක. ඒ කියන්නේ එයාගේ ප්‍රඥා සහිත ජීවිතේ මේ කාරණාව පිළිබඳව අපි කතා කරා බුදුරණවහන්සේ පෙන්නපු ජටිල සූත්‍රෙහිම ආශ්‍රය කරගෙන ඊළඟ බුදුරණවහන්සේ පැහැදිලි කරනවා කර්මය ක්‍රියාවෙන් බාලියාව ප්‍රකට වෙනවා. අපි ඒ කරුණ වසර සූත්‍රයෙන්මත් අහලා තියෙනවා. ඒ වගේම පඬිතියත් ක්‍රියාවෙන් තමයි ප්‍රකටවන්නේ. ප්‍රඥාව සබමහ ප්‍රභාසරණ සබමහනවන්නේ යාගේ ජීවත් වෙන ආකාරයත් එක්ක. තිහි වික්කවේ ධම්මේ සමන්නාගතව බාලවඩිතබ්බෝ මහණෙනි මේ කරුණ තුනෙන් යුක්ත බාලයා දැනගන්න ඕනේ. කමුණ කරුණ තුනෙන්ද ඒ කියන්නේ ක්‍රියාවෙන්නේ බාලයාව ප්‍රකටවන්නේ. මොන ක්‍රියාවෙන්? කාය දුස්චාරි තියෙන, වචී දුස්චාරි තියෙන, මනෝ දුස්චාරි තියෙන. ඉමේකෝ භික්කවේ තිහි ධම්මේ සමන්නාගතෝ බාලෝ වජිතබ්බෝ. මහණෙනි. කාය දුස්චරිතයේ, වචී දුස්චරිතයේ, මනෝ දුස්චරිතයේ මේ බාලයාව දැනගන්න. කර්ම තුනකින් පඬිතය දැනගන්න. කාය සුචරිතයේ, වචී සුචරිතයේ, මනෝ සුචරිතයේ. අන්න ක්‍රියාවෙන් දැනගන්නවා කියන එක. බාලයාත් පඬිතයත් ක්‍රියාවෙන් දැනගන්නවා. ඊළඟට බුදුරණවහන්සේ පැහැදිලි කරනවා තස්මහතිය භික්ඛවේ එවං සික්කිතබ්බා මහණෙනි ඔබ මෙන්න මේ විදියට හික්මෙන්න යේහිති ධම්මේ සමන්නාගතෝ බාලෝවදිතබ්බෝ මෙන්න මේ ආකාරයටයි බාලයාව තේරුම් ගන්නේ මෙන්න මේ ආකාරයටයි පඬිතියාව තේරුම් ගන්නේ මෙන්න මේ කාරණා තුනෙහි ඔබ සමාදන් වෙනත මේ කාරණා තුන ඔබ සමාදන් වෙලා ජීවත් වෙන්න. ඒ තමයි පඬිතයා භාවිතා කරන කාරණා. මෙන්න මේ විදිහටයි හික්මෙන්න තියෙන්නේ කියලා බුදුරණවහන්සේ පැහැදිලි කරනවා. දැන් එතකොට මෙතන ඒ පඬිතියගේ බාලයාගේ ලක්ෂණ දෙකක් විග්‍රහ කරා. ප්‍රඥාවෙන් කියනවා එයාගේ ස්වභාවහන වෙන්නේ කියලා. එතකොට පඬිත කෙනාගේ ඒ පඬිත ලක්ෂණ ඉදිරිපත් වෙන ප්‍රඥාව හේතුලා තියෙනවා. පඬිතයාගේ පඬිත ලක්ෂණයක් ඉදිරිපත් වෙන්න ප්‍රඥා හේතුන. ඒතර එතනින් යා ප්‍රඥාවෙන් සුබමහාන වෙන්නේ කොහොමද කියන කාරණා බුදුරණවහන්සේ එතන විග්‍රහ කරලා පෙන්නන්නේ නැහැ. ඊළඟ බුදුරණවහන්සේ පැහැදිලි කරනවා තීනිමානි වික්කේ බාලස් බාල ලක්ෂණානි බාල නිමිත්තානි මහණෙනි මේ බාලයාගේ ලකුණු බාලයාගේ නිමිති බාලයා ජීවත් වෙන ආකාර තුනක් තියෙනවා. ඒ තමයි බාලයා ජීවත් වෙන ආකාර තමයි එයා කතා කරන වචන ඒ කියන්නේ එයාගේ දුෂ්චරිත ස්වභාවය මේ බාලයා දුෂ්චරිත සිතුවිලි සිතනවා මේ බාල දුෂ්චරිත වචන කතා කරනවා බාලයා දුෂ්චරිත දේවල් කරනවා බාලයා මේ දුෂ්චරිත සිතුවිලි සිතන්නේ නැතිනම් දුෂ්චරිත වචන කතා කරන්නේ නැතිනම් දුෂ්චරිත දේවල් කරන්නේ නැතිනම් අන්නේ කෙනාට ඒක නැත්තම් එයාට මේ මේ බාලයෙක් මේ අසත්පුරුෂයෙක් කියලා පඬිතයා දැනගන්න විදිහක් නැහැ. කියන්නේ මේ කරන නිසා තමයි පඬිතයා දැනගන්නේ. මෙන්න මේ විදිහටයි බාලයාගේ දුෂ්චරිත සිතවිලි සිතන නිසා, දුෂ්චරිත ක්‍රියා කරන නිසා, දුෂ්චරිත වචන කතා කරන නිසා තමයි මේ බාලයා කියලා මේ අසත්පුරුෂයා කියලා මෙන්න මේ කාරණා තුන පාදක කරගෙනයි පඬිත කෙනෙකුට මේ බාලයාව හඳුනගන්න තියෙන්නේ. අන්න ඒක තමයි බාලයා හඳුනගන්න නිමිති. බාලයාව තේරුම් ගන්න තියෙන කාරණා ලකුණු ඒ කාය වචී මනෝ දුෂ්චරිතයත් එක්ක කටයුතු කිරීම ඊළඟ බුදුරණවහන්සේ පැහැදිලි කරන පඬිතයාගේ හඳුනා ගන්න තියෙන ලකුණ පඬිතයාගේ නිමිත්ත ඒ තමයි පඬිතයා සුචරිත්ව සිතුවිලි සිතාරන්නේ හිතන්නේ සුචරිත්ව වචන කතා කරන්නේ සුචරිත්වයි දේවල් කරන්නේ කියන්නේ කරන දේවල් කතා කරන දේවල් හිතන දේවල් ඔක්කොම සුචරිත් දේවල් මෙන්න මේ සුචරිතව සිතන කතා කරන ක්‍රියා කරන මෙන්න මේ දේවල් ඒ ඒ ලක්ෂණ ඒ නිමිති ඔස්සේ කියනවා මෙයා පඬිතෙක් මෙයා සත්පුරුෂයෙක් කියලා පඬිත කෙනාම දැනගන්න මොකද පඬිතියාව හඳුනගන්නත් පඬිත බවක් තියෙන්න ඕනේ ඒතර මේ පඬිත කෙනාව හඳුනගන්නේ අන්නේ ලක්ෂණ වලින් කියලා බුදුරන් වහන්සේ පැහැදිලි කරනවා. බුදුරන් වහන්සේ විදිහට පැහැදිලි කරලා මෙන්න මේ කාරණා විදිහට, ඒ කියන්නේ පඬිතයාගේ ලක්ෂණ නිමිති විදිහට හික්මෙන් අයයි කියලා භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්ට වදාරනවා. ඊළඟ බුදුරන් වහන්සේ දේශනා කරනවා ඊළඟ සූත්‍ර දේශනාවේදී තී වික්‍රේ ධම්මේ සමන්නාගත බාලවජිතබ්බ මහණෙනි මෙන්න මේ කරුණ වලින් සමන්නාගත බාලයා දැනගන්න ඕනේ. මොකද්ද ඒ කාරණා තුන? ලස්සන කරුණක් එතන තියෙනවා. ඒ තමයි තමන් අතින් වරද්දක් ඇති වුණාට පස්සේ වරද්දක් වැරදක් සිදු වුණාට පස්සේ ඒ වරදක් ලෙස දකින්න නැත්තම් තමන් අතින් වැරද්දක් ඇති වුණාම ඒක වැරදක් කියලා දකින්න නැත්තම් අන්න යා බාලයෙක්. වැරදක් වරද හැටියට දැකලා ඒකට පිරියමක් හොයන්නේ නැත්නම් ආචි සංවරයකට යමු වෙන්නේ නැත්නම් එයත් බාලය. එහෙනම් වරද වරදට නොදැකීමත් බාල ලක්ෂණයක් දැකලා පිරියම් නොසොයන එක නැත්නම් ආචි සංවරයට නොයන එකත් බාල ලක්ෂණයක්. මර ඉන්නවා දකින්න වරදී කියලා. නමුත් පිළියම් හොයන්නේ. දෘෂ්ටි සමාට වරදී කියලා දකින්න දෘෂ්ටි පැත්ත. ඒකත් දැන් නමුත් ඒක නිවැරදි වෙන්න යන්නේ. එච්චර දෘෂ්ටියට කොටු වෙලා. ඊළඟට බුදුරණවහන්සේ දේශනා කරනවා ඔය වරද වරද හැටියට දැකීම නොදැකීම බාල ලක්ෂණයක් දැකලා පිළියම් නොසැවීම බාලයාගේ ලක්ෂණයක්. ඒ වගේම තමයි යම් කිසි කෙනෙක් වැරද වැරද හැටියට දැකලා ධර්මානුකූලව එයා නැත්නම් එයා හික්මෙන්න කැමති වෙද්දී අන්න ඒ කෙනාට ඒ හික්මීමට නැත්නම් අපි හිතමු සමාව දෙන කාරණා අපි දන්නේ දැන් අර දක්වන සමාව දෙනවා. අන්න එයාගේ වැරද්ද වැරද්දට පිළිඅරගෙන හික්මීමට යොමු වෙද්දී ආර සමාව දෙන්නේ නැත්තම් අන්න ඒ කෙනත් බාලයෙක් කියලා බුදුරණවහන්සේ පෙන්වා දෙනවා. මෙන්න මේ කාරණා තුන බාලයාගේ ලක්ෂණ හැටියට බුදුරණවහන්සේ පෙන්වා දෙනවා. පඬිතයාගේ ලක්ෂණ තුනක් පැහැදිලි කරනවා. මොකද්ද පඬිතයාගේ ලක්ෂණ? පඬිතයාගේ ලක්ෂණ තුන තමයි වරද වරද හැටියට පිළිගන්නවා. ඒ වගේම වරද වරද හැටියට දැකලා ඒ වරදයට පිළියමක් හොයන ආර්ය සංවරයට. අන්න පඬිත්වයාගේ ලක්ෂණය. ඒ වගේම තමයි යම් කිසි කෙනෙක් වරදක් කරලා ඒ වරද හැටියට පිළි අරගෙන ආර්ය සංවරයට කැමති වුනහම එයාට සමාව දීම නැත්නම් ඒක ඒ වරද නගා හිටුන උපකාර කිරීමත් පඬිතයාගේ ලක්ෂණයක් කියලා බුදුරණවහන්සේ පැහැදිලි කරනවා. මෙන්න මේ විදිහට පඬිතයාගේ ලක්ෂණ තුලින් හික්මෙන්නේයි කියලා බුදුරණවහන්සේ දේශනා කරනවා. අද ගොඩාක් වෙලාවට සමහර අයගේ තියෙන ගතියක් තියෙනවා. ඒ වරද වැරද හැටියට දකින කෙනාට සමාව දීමේ ගතිය නැති ගතිය. ඒක ඒක අපි හිතනවා මේ ගොඩක් අය සුදුසු නැති දෙයක් කියලා. නමුත් බුදුරණවහන්සේ පෙන්වලා දෙනවා ඒක බාලයාගේ ලක්ෂණයක්. ඊළඟ භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙනවා දැන් අපි දන්නා දෙව්දත් ගැන බුදුරණවහන්සේට වරදවල් කරද්දී බුදුරණවහන්සේ දෙව්දත් නගා හිටවන්න උත්සාහ කරනවා ඒ කියන්නේ මේ වැරද්දක් කළත් යම්කිසි කෙනෙක් කාර්ය සංගයට පැමිණෙනවා නම් ඒ අරහෙම කරව බුදුරයන් වහන්සේ මේ වගේ දෙයක් කියනවා කියන්නේ කොච්චර සාධාරණද? ඊළඟ බුද්ධ වචනේ බුදුරයන් වහන්සේ දේශනා කරනවා තීබිකේ ධම්මේ සමන්නාගත බාලෝජිත බමහණෙනි කරුණ තුනකින් සමන්නාගත යුතු බහලයාදත යුතුයි කතමේති මොකද්ද කරුණ තුන අයෝනිසෝ පඤ්ඤං කත්තං හෝති අයෝනිසෝ පඤ්ඤං විසජ්ජතෝ හෝති පරස්සකෝපන යෝනිසෝ පඤ්ඤං විසජ්ජිතං. හරි ලස්සන කාරණාවක්. ඒ තමයි බාලයාගේ ලක්ෂණයක් තියෙනවා. මේ නුවණින් යුක්තව නැතුව කියන්නේ නුවණින් කල්පනා කිරීමකින් තොරවයි විසඳුම් දෙන්නේ. කියන්නේ ප්‍රශ්න වලට විසඳුම් දෙන්න හදන්නේ වැරදි ලෙස හිතමින් නැත්නම් අයනුස මනසිකාරයෙන් තමයි ප්‍රශ්නයකට විසඳුම් දෙන්න හදන්නේ. යෝනිසෝ මනසිකාරයක ඉන්නේ. මේ කියන්නේ ඒක නිවැරදිව එන ක්‍රමයකට නෙමෙයි තමන්ගේ රාමුවට නැත්නම් තමන්ට ගැළපෙන විදිහකට තමයි උත්තර දෙන්න හදන්නේ. යෝනිසෝ මනසිකාරණේ අයෝනිසෝ මනසිකාරේ. ඒ වගේම අයෝනිසෝ මනසිකාරයෙන් යුක්තව උත්තර දෙන්න හදනවා. අයෝනිසෝ මනසිකාරයෙන් යුක්තව තමයි අනුන් විසින් කියන්නේ පිරිසුදු ලෙස දකින කාරණාවේ කියන්නේ අනුන් විසින් යම් කිසි කෙනෙකුකින් නුවණින් යුක්තව යමෙක් කරුණක් ඉදිරිපත් කරනවා නම් අර්ථයක් මතු කරලා පෙන්නනවා නම් මෙන්න මේ කාරණාව එයා පිළිගන්න යමු වෙන්නේ නැහැ. අනුමෝදන් වෙන්නේ නැහැ. ඒ කියන්නේ නුවණින් යුක්තව යම් කිසි කෙනෙක් යම් ප්‍රශ්නයක් පැහැදිලි කරලා දෙනවනම් ඒ ප්‍රශ්න විසඳුමක් ඒ කියන්නේ ඒකට මේ මේ නිවැරදිව කරලා පෙන්නලා දෙනවනම් මෙන්න මේක අනුමෝදන් වෙන්නේ එච්චරටම අයෝනිසෝවයි එයා කටයුතු කරන්නේ. ඒ වගේම වැරදි දෙසමින් හිතමින්මයි ප්‍රශ්න හදන්නේ. ඒක තමයි පළවෙනි එක. ඒ කියන්නේ ප්‍රශ්නයක් හදන්නේ නැත්නම් ප්‍රශ්නයක් සකස් කරන්නේ ප්‍රශ්නයක් ඇති කරන්නේ අනුවණින්මයි. ප්‍රශ්නේ විසඳන්නේ අනුවණින්මයි. නුවණින් යුක්තව විසඳන ප්‍රශ්නෙට එයා ඒකට එකඟ වෙන්නේ නැහැ, අනුමෝදන් වෙන්නේ නැහැ. ඒක බාලයාගේ ලක්ෂණය. ඒ කියන්නේ අපි දැන් ධර්මයේ කතා කරද්දී ධර්මයට අනුකූලව කරුණු කතා කරනකොට ඒකට එකඟ වෙන්නේ නැහැ. අපේ අනුවණකමින් යුක්තව මේ ලෝකයේ තියෙන යම් විග්‍රහය ඔස්සේ කතා කරනකොට ඒකින්ම තමයි කොටු කරගන්න හදන්නේ. ඒ වගේම පඬිතියාගේ ලක්ෂණ බුදුරණවහන්සේ පෙන්වා දෙනවා. ඒ තමයි යෝනිසෝ නුවණින් යුක්තව. දැන් බාලයා යෝනිසෝ, පඬිතියා යෝනිසෝ. නුවණින් යුක්තවමයි ප්‍රශ්නයක්, ඒ කියන්නේ ප්‍රශ්නයක් ගැන කල්පනා කරන්නේ. නුවණින් යුක්තව ප්‍රශ්න කරන්න හිතන්නේ, සකස් කරන්නේ. දැන් අපි හිතමු යම්කිසි කෙනෙක් දෘෂ්ටියකට යමු වෙනවා. එතකොට යාව ඒකෙන් නිදහස් කරවගන්න, වැරද්දකට යමු වෙනවා. ඒකෙන් නිදහස් කරගන්න, එයාගේ නුවණ අවදි කරන්නේ. දැන් බුදුරණවහන්සේ අපි දන්නවා කසී බාරද්වාජගේ ප්‍රශ්න කළා. ආලවක කතා කරනකොට මේ මේ ප්‍රශ්නත් එක්ක තමයි හික්මුනේ. එතකොට මෙන්න මේ විදිහට නුවණින් යුක්තවම ඇත්ත මත පිහිටලා ප්‍රශ්න ඉදිරිපත් කරලා ඒ වගේම ඒ ඉදිරිපත් කරපු කියන්නේ සකස් කරගත් ප්‍රශ්න ඒ විදිහටම අහලා ඒ වගේම ඒ ඒ ගතියත් එයාගේ පඬිතයාගේ ලක්ෂණයක් ඒ වගේම තමයි යම් කිසි කෙනෙක් නුවණින් යුක්තව යම් කිසි අර්ථයක් මතු කරලා පෙන්නනවා නම් නිවැරදිව පෙන්නනවා නම් නුවණින් යුක්තව මතු කරලා පෙන්නනවා නම් ඒක පිළිගන්න අන්න එයා යොමු වෙනවා. නිහතමානික. මෙන්න මේ කරුණු මේ ධර්මයේත් එක්ක යනකොට කෙනෙක් තුළ ඇති වෙන දේවල්. තමන්ගේ දෘෂ්ටියට, තමන්ගේ කෝණයකට ගලපන්නේ නැතුව නුවණින් යුක්තව හැම දෙයක්ම බලන කෙනා. අන්‍යයාට විතරයි පුළුවන්කමක් ලැබෙන්නේ මේ ධර්මයේ තමන්ගේ ජීවිතයත් එක්ක තේරුම් ගන්න. ඒ වගේම මේ හැම දෙයකින්ම නිදහස් වෙන්න පුළුවන්කම තියෙන අන්‍යයාට. ඊළඟ බුදුරණන් වහන්සේ පැහැදිලි කරන ඊළඟ සූත්‍රයේ තී බික්කේ ධම්මේ සමන්නාගතෝ බාලෝ වෙච්චබ්බ මහණෙනි මෙන්න මේ කර්ම තුنين යුක්ත බාලයා දැනගත යුතුයි මොකක්ද මේ කර්ම තුන අකුසලේන කාය කම්මේන අකුසලේන වචී කම්මේන අකුසලේන මනෝ කම්මේන අකුසලෙන් යුක්ත කාය කර්මී වචී කර්මී මනෝ කර්මී මේ තමයි බාලයාගේ ලක්ෂණ. ඒ වගේම බාලයා ඒ වගේම සමන්නාගතයි කියන බාලයා අකුසල අකුසල යුක්ත කාය කර්මී වචී කර්මී මනෝ කර්මී පඬිතයා සමන්නාගතයි කියනවා. කුසල කියන්නේ කුසලයෙන් යුක්ත කාය කර්මයේ, වචී කර්මයේ, මනෝ කර්මයේ. ඒ නිසා ඔබත් එවැනි ලක්ෂණ ඇති කරගන්න කියලා බුදුරණවහන්සේ පෙන්වා දෙනවා. ඊළඟට භාග්‍යතුන් වහන්සේ පෙන්වා දෙනවා ඊළඟ සූත්‍රයේදී තීබික්කේ ධම්මේ සමන්නාගත බාලෝ විදිතබ්බෝ මහණෙනි මේ කරුණ තුනින් යුක්ත බාලයා දැනගත යුතුයි. කතමෙහිති සාවජ්‍යේන කායකම්මං සාවජ්‍යේන වචීකම්මං සාවජ්‍යේන මනෝකම්මව. ඒ කියන්නේ වැරදි කාය කර්මයේ, වැරදි වචී කර්මයේ, වැරදි මනෝ කර්මයේ. ඉසල කර අකුසලය කියන එක දැන් භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරනවා වැරදි කියන කාරණාවත් එක්ක ඊළඟට නිවැරදි කාය කර්මය, නිවැරදි වචී කර්මය, නිවැරදි මනෝ කර්මය, පඬිත්වයාගේ ලක්ෂණී මෙන්න මේකත් එක්ක හික්මන එක බුදුරණවහන්සේ දේශනා කරනවා. තීබිකේ ධම්මේ සමන්නාගත බාලෝ වෙදිතබ්බ මහණෙනි කර්ම තුනකින් යුක්ත බාලය දැනගත යුතුයි කතමි විටි සබ්බ්‍යාපජ්ජේන කාය කම්මං සබ්බ්‍යාපජ්ජේන වචී කම්මං සබ්බ්‍යාපජ්ජේන මනෝ කර්ම ඒ තමයි අර ඉසල වැරදික දැන් මෙතන දෝෂ සහිත අඩුපාඩු සහිත තියෙන, දෝෂ සහිත තියෙන කාය කර්මයේ, වචී කර්මයේ, මනෝ කර්මයෙන් යුක්ත බාලයා දැනගත යුතුයි. බාලයාගේ ලක්ෂණ වලින් ඒ වගේ යුක්තයි. පඬිතියා දොස් සහිත කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම වලින් යුක්තයි. ඒ නිසා ඔබත් මෙන්න පඬිතියාගේ ලක්ෂණ වලින් හික්මෙන්න කියලා බුදුරණවහන්සේ පෙන්වා දෙනවා. ඊළඟට භාග්‍යතුන් වහන්සේ පෙන්වා දෙනවා ඊළඟ දේශනාවේදී තිහි වික්‍රේ ධම්මෙහි සමන්නාගතෝ බාලෝ අව්‍යත්තෝ අසප්පුරිසෝ කතං උපගතං අත්තානං පරිහරති සාවජ්ජෝච හෝති සානවජ්ජෝ විඤ්ඤූතං බාහුංච අපුඤ්ඤං පසවති කතමේ හිතීනි කාය දුස්චර තියෙන අති දුස්චර තියෙන මනෝ දුස්චර තියෙන බුදුරණවහන්සේ වෙන්වා දෙනවා බාලෝ අව්‍යක්තෝ අසත්පුරුෂයා යහපත් ගුණ නැත්නම් හොඳ ගුණ මකලා දානවා විනාශ කරනවා ඒ උදුරල දමල යහපත් ගුණ උදුරල දමල ඒ වගේම තමාගේ නසාගෙන ජීවිතය පරිහරණය කරන්නේ ඒ විදිහමයි වැරදි ලෙසටමයි ජීවත් වෙන්නේ ප්‍රඥාවන්තයන්ගේ ගරහාවට ලක් වෙනවා බොහෝ පවුත් රැස් කර ගන්නවා. මෙන්න මේ කරුණු තුනෙන් යුක්ත බාලයා. ඒ තමයි වාචී දුෂ්චරිතය, කා දුෂ්චරිතය, මනෝ දුෂ්චරිතය කියන කරුණු තුන. පණ්ඩිතයාගේ ලක්ෂණය තිහි බික්කවේ ධම්මේ සමන්නාගත පණ්ඩිතෝ පණ්ඩිතයා වික්තයි සත්පුරිසයි ඒ වගේම පණ්ඩිතයා වික්තයි සත්පුරිසයි ඒ වගේම ප්‍රඥාවන්තයන්ගේ ගරහවට ලක් වෙන්නේ බොහෝ පිං රැස් කරගන්න ක්‍රියාවක් තමයි පඬිතයාගේ තියෙන්නේ. ඒ තමයි කාය සුචරිතය, වචී සුචරිතය, මනෝ සුචරිතය. මෙන්න මේකෙන් යුක්ත වෙන්න කියලා බුදුරන් වහන්සේ හික්මෙන්ද කියලා වදාරනවා. ඊළඟ බුදුරන් වහන්සේ දේශනා කරන තීවික්කේ ධම්මේ සමන්නාගතෝ තයෝ මලේ අපහාය යතහ භූතං නික්කිට්ඨ යතහ බතා නික්කිට්ඨං එවං නිරේ කතමේති මානිනි මෙන්න මේ කරුණු තුනකින් මලකඩ කියන්නේ මේ කරුණු තුනකින් යුක්ත මේ මලකඩ තුනකින් යුක්ත කෙනා එයා අතනොහැර හිටියොත් ඔසවාගත් වරක් බිමින් තියන්න තියන්න වගේ අන්න ඔහු නිරේ උපදිනවා. ඒ තමයි ඔහු දුස්සීලව කරුණ තුන තමයි. ඔහු දුස්සීලව ඉන්නවා. දුස්සීලකම නැමැති මලකඩ යාට ප්‍රහාණය වෙලත් නැහැ. ඒ කියන්නේ යා ප්‍රහාණය වෙන්න උත්සාහ කරන්නේ නැහැ. දුස්සීලවමයි ඉන්නේ. ඒ වගේම ඊර්ෂ්‍යාවෙන් ඉන්නවා. ඊර්ෂ්‍යාව කියන මලකඩය නැත්නම් මේ මල ප්‍රහාණය කරන්න යා උත්සාහ කරන්නේ නැහැ. ඒ වගේ මසුරුකමින් ඉන්නවා. මේ මසුරුකම කියන මලකඩේ ප්‍රහාණය කරන්න උත්සාහ කරන්නේ දුස්සීලෝච හෝති ඉස්සුකීච හෝති ඒ වගේ මාච්චරීච හෝති. දුස්සීල බවත් ඒ වගේම මසුරු බවත් ඊර්ෂ්‍යාවත් මෙන්න මේ වගේ යුක්තව ප්‍රහාණය කරන්න උත්සාහ කරන්නේ නැතුව ඉන්න කෙනා නිරේ උපදිනවා කියලා බුදුරණවහන්සේ පැහැදිලි කරනවා. සීලවත් කෙනා සීලය සීලංච මච්ඡංච මච්ඡස්ස පහින. ඒ කියන්නේ සීලයේ තියෙන මසුරු බව දුරු. ඒ කියන්නේ සීලයෙන් යුක්ත වෙනවා, දුස්සීල බව දුරු කරනවා. ඒ කියන්නේ සීලයෙන් යුක්ත වෙනවා, ඒ වගේම දුස්සීල බව යා ඒකේ මලකඩ දුරු කරලා තියෙනවා. ඒ වගේම මසුරුකම දුරු කරලා තියෙනවා. ඒ වගේම මසුරු භවෙන් තොරව ඉන්නවා. ඊර්ෂ්‍යාව දුරු කරලා තියෙනවා. ඊර්ෂ්‍යාවෙන් තොරව ඉන්නවා. මෙන්න මේකෙන් යුක්ත පඬිතයා සුගතිය උපදිනවා කියලා බුදුරන් වහන්සේ දේශනා කරනවා. ඒක තමයි තිකනිපාතයේ තියෙන පළවෙනි වර්ගයේ තිබ්බ සූත්‍ර 10. ඊළඟ වර්ගයේ තමයි රතකාර වර්ගය. ඒකේ ලස්සන කාරණා ටිකක් එක්ක බුදුරන් වහන්සේ වර්ගය තුලදී පෙන්වා දීලා තියෙනවා. තේබික්කේ ධම්මේ සමන්නාගතෝ ඥාතකෝ බික්ඛු බහුජන හිතාය පටිපන්නෝ බහුජනා හිතාය පටිපන්නෝ හෝති බහුජනසුඛාය පටිපන්නෝ බහුනෝ ජනස අනත්තාය අහිතාය දුක්ඛාය දේමනසාය කතමේ හිතේනි මහණෙනි මෙන්න මේ කාරණා වලින් යුක්ත භික්ෂුව කරුණ තුනෙන් යුක්ත භික්ෂුව බොහෝ ජනයාට අහිත පිනිස දුක පිනිස එවැගේම බොහෝ ජන අනර්ථයේ පිනිස යොමු වෙනවා මෙන්න මේ කරුණ තුනෙන් යුක්ත භික්ෂුව අනනුලෝමිකේ කාය කම්මේ සමාදපේති අනනුලෝමිකේ වචී කම්මේ සමාදපේති අනනුලෝමිකේසු ධම්මේසු සමාදපේති සමාදපේති අන්න බුදුරන් වහන්සේ ලස්සන කාරණාවක් එතන කියනවා ඉමේකෝ බික්වේ තිහි ධම්මේ සමන්නාගතෝ මෙන්න මේ කරුණු තුනෙන් සමන්නාගත භික්ෂුව මේ බොහෝ ජනයාට අහිත පිණිස පිළිපන්නනවා. ඒ තමයි ධර්මයට අනුකූල නොවු ධර්මයට අනුකූල නොවු කාය කර්මයේ සමාදන් කරනවා. අනු අනුලෝමිකෝව. කියන්නේ ධර්මයට අනු නැති කාය කර්මයේ අපිට දැන් දුස්සීල භව විතරක් නේ කියන්නේ බුදුරණවහන්සේ පෙන්නපු ඒ නැති කාය කර්මයේ සමාදන් කරනවා. ඒ වගේම වචී කර්මයේ ධර්මයට අනුලෝම නොවූ වචී කර්මී සමාදන් කරනවා. ඒ වගේම ධර්මයට අනුලෝම නොවූ මනෝ කර්මයන් නැත්නම් මනෝ කර්මයන්ගෙන් සමාදන් කරනවා. මෙන්න මේ කාරණාවලින් යම් කිසි කෙනෙක් එහෙම සමාදන් කරනවා නම් අන්‍යා බොහෝ දෙනාට අහිත පිණිස දුක් පිණිස හේතු වෙනවා කියලා බුදුරණවහන්සේ පැහැදිලි කරනවා. ඊයන බුදුරණවහන්සේ පැහැදිලි කරනවා මෙතන අනුලෝමිකසු ධම්මේසු කියලා කියන්නේ ධර්මයන් කියලා ධර්මයන් වලින් සමාදම් කරනවා කියලා කියන්නේ ඉතින් ඒකට අපට ගන්න පුළුවන් ධර්මය කියලා. නමුත් මෙතන මේ කාය වචී මනෝ කර්ම කතා කරන එකකුත් තියෙන්නේ. ඒක ගන්න පුළුවන් කොහොමද ධර්මීය අනුලෝමික කියන කාරණාවේ ධර්මීය වැරදි කියලාම කියවිලා ඉවරයි. ඒ නිසා ධර්මීය වැරදි ධර්මීය සමාදම් කරනවා කියන එක කොහොමත් මෙතන කියවිලා ඉවරයි. ඊළඟට කරුණ තුනකින් යුක්ත මේ භික්ෂුව ප්‍රසිද්ධ කියන්නේ මේ ප්‍රසිද්ධ භික්ෂුව කියලා මේ කියන්නේ. කර්ණ තුනකින් යුක්ත ප්‍රසිද්ධ භික්ෂුව බොහෝ ජනයා අහිත දුක පිණිස යොමු කරනවා. ඒ වගේම කර්ණ තුනකින් කාරණා තුනක් එක්ක සමාදන් කරන ප්‍රසිද්ධ භික්ෂුව බොහෝ ජනයාට හිත පිණිස මොකද බොහෝ ජනයාට කතා කරන්නේම ප්‍රසිද්ධකමත් එක්ක. සැප පිණිස, අර්ථය පිණිස, දෙව් මිනිස් දේව මනුස්සයන්ගේ අර්ථය පිණිස දේශනා කරනවා. ඒ තමයි අනුලෝමික ධර්මයට අනුලෝම කාය කර්මයේ සමාදන් කරනවා අනුලෝම වචී කර්මයේ සමාදන් කරනවා අනුලෝම ධර්මයන්ගේ සමාදන් සමනෝ කර්මයේ හරි ඒ සමාදන් කරනවා කියලා බුදුරණවහන්සේ පැහැදිලි කරනවා ඊළඟට ඊළඟ සූත්‍ර දේශනාව බුදුරණවහන්සේ පැහැදිලි කරනවා ලස්සන කාරණාවක් මෙන්න මේ විදිහට සමහරලාට අපි පටලවාගෙන හිටපු පැති සමහර කරුණු මේකේ තියෙනවා තේනිමානි භික්කවේ රඤ්ඤෝ කත්තියස මුද්ධාව චිත්තස යාව ජීවං සාරණීයං භවಂತಿ කතමානි තීනි. මෙන්න මේ මේ රජ කෙනෙක් නැත්නම් අபிෂේක උතුණු පලං අபிෂේක කරපු ශාස්ත්‍රීය රජ කෙනෙක් හැමදාටම සිහි කළ යුතු කරුණු තුනක් විග්‍රහ කරනවා. යස්මින් භික්කවේ පදේසේ රාජා කත්තියෝ මුද්ධාව චිත්තස ජාතෝ හෝති. ඉදම් භික්කවේ පටමං රඤ්ඤෝ කත්තියස මුද්ධාව චිත්තස යාව ජීවං සාරණීයං හෝති. ඒ තමයි අජිතමා උපම් ප්‍රදේශය. අජිතමා මේ කියන්නේ ශාස්ත්‍රීය කෙනෙක් සිහි කළ යුතු යාවජීව සිහි කළ යුතු කරුණු. අජිතමා උපන් ප්‍රදේශයේ සිහි කරනවා කියනවා. ඒක සිහි කළ යුතුයි කියන හැමදාටම. ඒතර ඒ කාරණාව ඇත්තරම දැන් ඕනම කෙනෙක්ගේ ගතියක් වෙනවනේ දැන් අපි හිතමු වර්තමාන වුණත් තමන්ගේ පැත්තට උදව් කරන එක. කියන්නේ රජතුමාගේ උපන් ප්‍රදේශයේ සිහි කළ යුතුයි මේක පළවෙනි කාරණාව. ඒ වගේම අනිත් කාරණාව සිහි කරන්න ඕන කාරණාව තමයි රජතුමා රජ ඔටුන්න පළඳ ප්‍රදේශයේ. මෙන්න මේ ඔටුන්න පළඳ ප්‍රදේශයේ සිහි කරන්න කියනවා. පුණජ පරම්පිකේ යස්මින් ප්‍රදේශේ රාජා කත්‍රිය මුද්දා වසිත්පත්ෝ හෝති. ඒක තමයි දෙවෙනි එක. තුන්වෙනි එක පුණජ පරම්පිකේ යස්මින් ප්‍රදේශේ රාජා කත්‍රිය මුද්දා වසිත්පත්ෝ සංඝාම යුද්ධ කළ දින ප්‍රදේශේ යුද්ධේ ජයග්‍රහණය කර ප්‍රදේශයේ හැමදාටම සිහි කරන්න ඕනේ කියනවා. ඒක ඇත්තටම එයා අතින් දැන් අපි බලෙන් කීවට සැබෑ රජ කෙනෙක් කතා කරාම. ඒ කියන්නේ ඔටුනු පලන්ද සැබෑ රජ කෙනෙක් කතා කරාම එයා ඒක සිහි එයා සිහි කරන කාරණාව. ඒ කියන්නේ තමන් පැවිදි වෙච්ච ඒ කියන්නේ ඒක අමතක වෙන්නේ නැහැ කියන එකනේ. දැන් අපි අහන්නේ මුලා අමතක වෙලාද කියලා. තමන් රජතුමාගේ උපන් ගම, උපන් ප්‍රදේශය, ඊළඟට ඔටුනු පලන්නම් ප්‍රදේශය ඊළඟට යුද්ධයේදී නේ මොකද විශාල යුද්ධයක් ජයග්‍රහණය කරන එක අමතක වෙන්නේ අන්න ඒක සිහි කරන්න ඕනේ කියනවා බුදුරණවහන්සේ වගේ පැහැදිලි කරනවා ඒව මේ කෝ බික්වේ තීනිමානි බික්වාස යාව ජීවං සාරාණිය භවಂತಿ මෙන්න මේ විදිහට භික්ෂුවටත් එහෙම සිහි කර යුතු කරුණු තුනක් තියෙනවා කියනවා ඔන්න බලන්න එතකොට මේ සිහි කළ යුතු කරුණු තුන පිළිබඳව දැන් අපි දන්න කාරණාව තියෙනවා අපි දන්න කාරණාව කියලා පැහැදිලි කරන්නේ. ඒ කියන්නේ මම ඔබ අහලා තියෙන කරුණු තියෙන සමහර ඒවා. වැරදි විදිහකට. මම ඒක මෙතන ලස්සනින් ඉස්මතු කරලා අපට දකින්න පුළුවන්. ඒක මම පැහැදිලි කරන්න. දැන් මෙතන පැහැදිලි කරන්නේම රජතුමාගේ රජතුමා උපන් ප්‍රදේශේ, රජතුමා රාජාභිෂේක වෙච්ච ප්‍රදේශේ, රජතුමා යුද්ධ ජයග්‍රහණය කරපු දේ සිහි කරන්න ඕනේ කියලා. භික්ෂුව සිහි කරන්න ඕනේ කියනවා කරුණ තුනක්. ඒ තමයි යස්මින් භික්කවේ පදසේ භික්ඛු කේසමස්සුන් ඕහාරෙත්වා කාසායානි වත්තානි අච්ඡාදිත්වා ගාරස්වාණගාරියම් පබ්බිතෝ හෝති. ඉදම් භික්කේ පඨමම් භික්ඛු සියාවදියං සාරණියම් හෝති. භික්ෂුව සිහි කරන්න ඕනේ පළවෙනි කාරණාව තමයි කෙස් රැවුල් අයින් කරලා පැවිදි වෙච්ච ප්‍රදේශය. පැවිදි ප්‍රදේශය. දැන් අපි මේකට දාගෙන ඉන්නවා අවස්ථාව මොහොත කියලා. දිනේ කාලවකවානුව ඔන්න වගේ දාගෙන තියෙනවා අද සමාජයේ එහෙම වචනයක් තියෙනවා. මොකද මේක ඊළඟ කාරණාවත් එක්ක තමයි බැඳෙන්නේ ගොඩක් වෙලාවට. මෙතන කියනවා ප්‍රදේශය. ඒ කියන්නේ පැවිදි වෙච්ච ප්‍රදේශය සිහි කරන්න. ඊළඟට කියන පුණජ වරම්බික් වේස්මින් පදේශේ. පදේශය කියලා මම කියන්නේ. බික්කු ඉදන් දුක්ඛ අතහ භූතං පජානාති. අයං දුක්ඛ සමුදයතය භූතං පජානාති. අයං දුක්ඛ නිරෝධෝතය භූතං පජානාති. අයං දුක්ඛ නිරෝධගාමිනී පටිපදානතය භූතං පජානාති. ඉදං භික්ඛවේ ဒ ුතියං භික්ඛුස යාවජීව සාරණියං හොති. සෝතාපන්න වෙච්ච ප්‍රදේශය. දවස කාලය නෙමෙයි. මේක මම ඒක වැරද්දක් පෙන්ලා දෙන්නම්. අද ගොඩක් අය කියන කාරණාව කියන්නේ මොහොත දැන් අද කතා කරනවානේ කලින් සෙනේ මොහොත තපන්නවා ඊළඟ සෙනේ ආයෙ හොතපන් නැගිට්ටා. ඊළඟට මෙන්න මේ දැන් සමහර අය ඉන්නවා මේ දවසේ මේ වෙලේ සෝතාපන්න වුණේ කියලා. ඒ කියන්නේ ඒ ඒ ඒ කියමන තුනම වැරද්දක් තියෙනවා. මම ඒකත් පැහැදිලි කරලා දෙන්න මේ කියලා ඉවර වෙලා. බුදුරණවහන්සේ දේශනා කරන්නේ දැන් මේක අල්ලගෙන තමයි කියන්නේ. එයාට මේ සිහි කරන්න ඕනේ. හැබැයි ප්‍රදේශය කියන මිසක් කාලයේ දවස කතාවක් කියන්නේ ප්‍රණජපරම් වික්ඛේ අසින් ප්‍රදේශයේ වික්වාසවණං කයානාස වචේතේ මුත්තිම් පඤ්ඤාය මුත්තිම් දිත්තේ ධම්මේ සං අභිඤ්ඤා සච්චිකත්ත උපසම්පදි විහෙරති. අරහත්ත්වේ පත්‍ත්‍ච්ච ප්‍රදේශේ. ඇයි මේ ප්‍රදේශය කියලා කියන්නේ? ඒක දැන් දැන් අපි මම කතා කරා රජතුමාගේ උදාහරණ බුදුරණස් දේශනා කරනවානේ. ඒක ආයාසයෙන් ආයි හිතන දෙයක් නෙවෙයි. මොකද ඒක ඒ රජතුමාගේ උපන් ප්‍රදේශය, ඒ වගේම රුණුපලම් ප්‍රදේශය, යුද්ධ දින ප්‍රදේශය කියන්නේ එයාගේ විශේෂ දෙයක්. ඒක යාට සිහි වෙනවා. ඒ කියන්නේ එයා දැන් එයා විශේෂත්වයකට ගිහිල්ලානේ. රජතුමා ඉපදුනා මනුස්ස ලෝකේ. ඒක යාගේ ඇත්තරම එතෙන් ආව තැන. ඔන්න ඒක සිහි වෙනවා. ඊළඟට නිකම් පුජ්‍යලියෙක් නේද ඔයා විශේෂත්වයකට ගියා රජෙක් වුණා. එතකොට ඒක යාට සිහි වෙනවා. ඊළඟට යුද්ධයක් දින්නට පස්සේ යුද්ධ කරලා දින්නට පස්සේ ඒක යා එයාගේ බලය වැඩි වෙන්න ඒක අසාමාන්‍ය දෙයක් ඒක. ඒ වගේ භික්ෂුත්වයට ආවා කියන්නේ අන්න භික්ෂුත්වයට ආව ප්‍රදේශය. ඒ කියන්නේ ස්ථාන නැත්නම් ඒ ඒක සිහි වෙනවා. ඊළඟට ධර්මය දැන් දහම දැක්කා කියන කාරණාව කතා කරනකොට දහම දැක්කා කියනකොට විශේෂත්වයකටපත් වෙලානේ. එතකොට විශේෂත්වයකටපත් වෙච්ච ඒ අවස් ඒ ප්‍රදේශයේ සිහිවීමක් තියෙනවා. ඒ වගේම ඒ කියන්නේ විශේෂත්වයක් කියන්නේ Tamanට අපි දැන් අද කතා කරන්නේ සාමාන්‍ය භාවනාවට නෝ කියලා හොඳට. දැන් අද සමාජයේ සමහරලාට තියෙනවා මේ මේ තැන්වල දැන් ඒ ඒ විදිහට සමහර ඒවා තියෙනවා මේ රහතන් වහන්සේලා වැඩ හිටේ ප්‍රදේශෙ එහෙම ඉන්නකොට ඔන්න ඒක හිතට ලොකු සතුටක්. ඒ කියන්නේ අපිට තියෙනවනේ අමුතු වෙනසක්. මෙන්න මේ වගේ Tamanට පුජ්‍යලිකවම ඒ විදිහට විශේෂත්වයකට නැත්නම් හිත වැඩිච්ච අවස්ථාව සිහි වෙන කරුණු තියෙනවා. වැඩෙන අවස්ථාව ගැන සිහි වෙන ප්‍රදේශ ගැන අපි කතා කරනවා. අන්නේ ප්‍රදේශය සිහි වෙනවා. ඒක සිහි කරනවා. දෙවෙනි සිහි කර යුතු මේ කටයුත්ත කාරණාව කියනවා. අරහත්ත්වයටපත් වෙච්ච එක තුන්වෙනි එක. දැන් කාලය කියවහම අපට ප්‍රශ්නේ තියෙන්නේ අපි දැන් කාලය කියව තැනදීම අපි දැන් මේ කාරණාව යොදන්න බැරි එකයි මේ මේ මේක පුළුවන් පැවිදි වීම කාලයේ සිහි කරන එක ඇත්තට යොදන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. මොකද පැවිදි වීම යරහත් ඔක්කොම එකට වෙන්නේ නෑනේ. හොතපන්න වීම. නමුත් දැන් අපි කාලේ අපි මනින්නේ මෙතන ඉඳලා පැනවන්නේ මමත් එක්කනේ පනවන්නේ. දැන් අපි දන්නවද එක එක චිත්තක්ෂණයේදී සොතපන්න වෙලා ඊළඟ චිත්තක්ෂණයේ දත් චිත්තක්ෂණයේ දැක්කා. ඊළඟ චිත්තක්ෂණයේදී ආයේ නොදැක්කා. ඊට කලින් චිත්තක්ෂණයේ දැක්කේ නෑ. ඔය පරයයක් අපි අද කතා කරනවානේ. දැන් පුතඥයෝ හිටපු ඉඳලා චිත්තක්ෂණයක් තියෙනවා. දකුණ චිත්තක්ෂණයක් තියෙනවා. දැක්කට පස්සේ චිත්තක්ෂණයක් තියෙනවා. එනකොට දැන් අපි බලමු ඔය ඔක්කොම දක්න දර්ශනය පිළිබඳව දැක්ම. දැක්ම කියන කාරණාව අපි චිත්තක්ෂණයේම කතා කළ කතා කරමු. දැක්ම කියන කාරණාව අවස්ථාවේදී දකින්නේ පටිච්චසමුප්පාදේනේ. පටිච්චසමුප්පාද දර්ශනයට යොමු වෙච්ච තැනදී ඒකෙදි මේ යථාභූත ඥාණි හටගන්නේ කියන්නේ ආර්ය සත්‍ය ඥානය කියන්නේ විද්‍යාව ඇතිවීමනේ. ඒ කියන්නේ සේක විද්‍යාවක් ඇති වෙනවනේ. එතකොට එතනදී හම්බ වෙන දේ තමයි මම කියලා ගැනීම වැරද්දක් කියලා. ඒ දර්ශනියත් එක්ක කතා කරන තැනදී දැන් එයාට දැන් අපි හිතමු දහම දැකපු කෙනාට ආ මම මේ ශනේ මේ මොහොතේ කියන කාරණාව එයාට යෙදීම යොදන්න පුළුවන්ද? ඇයි අනාත්මයි කියන කාරණාව හම්බෙච්ච තැනදී අනාත්ම බව දකින තැනදී ලෝකයේ ප්‍රඥාත්තියක් ඒ අවස්ථානුකූලව දීමක් එයාට හම්බෙන්නේ අවස්ථානුකූලව ප්‍රඥප්තියක් දෙනවනම් එතන මම ඉඳලා ප්‍රඥප්තිය පැනවීමක් දීලා තියෙන කාලේ ඒ අවස්ථාව. හැබැයි දැන් එයා දැන් ඒකේ තව කාරණාවක්. එහෙනම් සෝතාපන්න වෙලා ඊළඟ චිත්තක්ෂණයේ දර්ශනේ නැහැනේ. එතන ආයෙ පුතඥ වෙන්නට ඕනේ නේද? ඒ එක චිත්තක්ෂණේ සෝතාපන්න. දැන් අර ඒ අපි අවස්ථාව සිහි කරන්නේ ඒ එතන ඉතලා සෝතාපන්න වීම කියන්නේ. නමුත් සෝතාපන්නයේදී නුවණක් කැඩෙනවා මෙතන මේ තියෙන වැරද්ද පිළිබඳව. එහෙනම් එයා විශේෂත්වයකට ගිහිල්ලා ආයෙ අර ඊළඟ චිත්තක්ෂණේ දැක්කේ නැහැ කියන කාරණාව අදාළ නැහැ. එයාගේ නුවණක් ගිහිල්ලා එයා දකිනවා මේ ඔක්කොම වැරදි කියලා. එහෙනම් ඒ විදිහ එයාගේ නුවණ වැඩිච්ච තැන කතා කරන්න පුළුවන් එක නේ. යාට ලෝකෙට ඇවිදලා තැනක් තියෙනවනේ. රහතන් වහන්සේ අරහතරපත් වෙච්ච තැනක් තියෙනවා. එතකොට ඒකේ විශේෂත්වයකට ගිහිල්ලා. නමුත් මේ දැන් මොහොත කියන කාරණාවේදී පුජ්‍යලත් එක්ක මේ කතා කරනකොට යාගේ අවස්ථාව මේ මේ ෂණේ වුණා කියන නැත්නම් මේ මොහොතේ මේක උනේ කියන කාරණාවක් ඒක ඉක්මවන නෝනක් හම්බෙච්ච අවස්ථාවක් කතා කරන්නේ නෙමෙයි. ඉක්මවන නෝනක් නේ ඒක හම්බෙන්නේ. අන්න ඒකදී කතා කරන්න බැති නිසා මේක ගොඩක් අය බටලවගෙන ඉන්න මේ සූත්‍ර දේශනාව කාලයක් නැත්නම් ඒ වෙලාව දැන් මෙන්න මේ මේ මේ අපි හිතමු මේ දවසේ මේ මේ මේ වෙලාවේ මම සෝතාපන්න වුණා කියන කාරණාවට යමු වෙච්ච එහෙම පිරිස ඉන්නවා. ඉතින් එහෙම එකක් යොදන්න බෑ බුදුරණවහන්සේ දේශනා කරන්නේ ප්‍රදේශයේ පිළිබඳව. ඊළඟට බුදුරණවහන්සේ දේශනා කරනවා තයෝ මේ භික්කවේ පුද්ගලා සන්තෝ සංවිජ්ජමාන ලෝකස්මී කතමේ තයෝ මහණෙනි මේ ලෝකයේ පුද්ගලයන් තුන් දෙනෙක් විද්‍යාමානයි. නිරාසෝ ආසංසෝ විගතාසෝ. ඒ තුන් දෙනා තමයි නිරාසෝ ආසාව නැති. කියන්නේ නිරාස කියලා කියන්නේ මේක ආසාව ඒ කියන්නේ එන්නට මිදක් නැති කියන එක. ආසංසා කියන්නේ ආසාවෙන් යුක්ත කියන්නේ අපේක්ෂාවෙන් යුක්තව. ඒ වගේම විගත ආසව කියන්නේ ආසාව ප්‍රහාණය කරපු ප්‍රහාණය වෙච්ච කියන එක. එතකොට මේ තුන්දෙනා කවුද විග්‍රහ කරනවා? කතමේච බික්කවේ පුද්ගලෝ નિરાසෝ ආසාවක් එන්න ඉඩක් නැති පුද්ගලයා කවුද? මහණෙනි මෙන්න මේ වගේ පුජ්‍යලයක් ඉන්නවා ඒ කච්ච පුද්ගලෝ නීචෝ පහත් නීච කුලේ නීච කුලේ ඉන්න පහත් කුලේ අපි ඒ කාලේ සුද්ධ කුලේ නීච කුලේ ඉපදුනා ඡණ්ඩ කුලේ ඡණ්ඩාල ඡණ්ඩාල කියන්නේ අර කසල සෝදන ඒ වගේම ඒ වරුණීන් විකෘති ඒ වගේම මේ මේ ඇඟ මේ මේ ආබාධ තියෙන, ඒ කියන්නේ අපි සංග විකල, මෙන්න මේ විදිහට දුර්වර්ණ ඇස් පෙනීම නැති කොරවෙච්ච අතපා මේ කොරවෙච්ච වගේම මේ ආහාර පාන යාන වස්ත්‍ර මල් සුවඳ විලවුන් මේ කිසිම දෙයක් නැති ඒවා කවදා ඒවා ලැබෙන්නේ නැති ඒ කියන්නේ ඒවා මේ ආහාර හිම පහසුවෙන් ලබන්න බැරි මෙන්න මේ වගේ ඉන්න පුජ්‍යලයකට ඒ කියන්නේ අපි ගත්තොත් මේ දැන් අපේ රටේ ඔක ගොඩාක් හදාලා නැහැ මොකද හේතුව අපේ රටේ එච්චර කුල බේදය අඩුයි කියන්නේ ඒ ඉන්දියාවේ ಭಾರತයේ ගොඩක් ඒක තියෙනවා. ඒ කුලේ ඒ අන්න ඒ වගේ කෙනෙකුට අහන්න හම්බ වෙනවා මොකද්ද? සෝ සුනා සුනාති මෙන්න මෙහිම අහන්න හම්බ වෙනවා. ඉත්තන්නම් අන්නර ප්‍රදේශයේ රජ කුමාරයෙක් මෙන්න මේ රාජාභිෂේක කරා කියලා අරයට අහන්න ලැබෙනවා. තස්ස න ඒවං හෝති. එයාට මෙහෙම එකක් හිතෙන්නේ නැහැ. මොකක්ද හිතෙන්නේ නැත්තේ? කුදස්සුනා මමම්පි කත්‍යාවි කත්‍යාභිෂේකේන. අනේ මම කවද්ද ඒ විදිහේ රාජාභිෂේකය ලබන්නේ කියලා එයාට ඒක හිතෙන්නේ ඒක එන්නේ නැහැ එයාට. ඒක එහෙම කියන එක සිදු වෙන්නේ නැහැ. අන්නේ කෙනාට. එයාට කියනවා નિરાසෝ කියලා. කියන්නේ ආසාවක් එන්න ඉඩ නැති කෙනා. ඒ කියන්නේ ඒකට සුදුසු නැති කෙනා කියන්නේ. දෙවෙනි එක කියන කතමේච බික්කවේ පුද්ගලෝ ආසංසා. ඒ කියන්නේ බලාපොරොත්තුෙන් ඉන්න ආසාවෙන් යුක්ත වෙන්න පුජ්‍යලයා කවුද? ඒ කියන්නේ අපේක්ෂාවෙන් යුක්ත වෙන්න පුජ්‍යලයා කවුද? රජකුමාරයෙක් ඉන්නවා රජතුමෙකුගේ ජේෂ්ඨ පුත්‍රයෙක් ඉන්නවා. රජකුලේ උපන් රජතුමාගේ ජේෂ්ඨ ජේෂ්ඨ පුත්‍රයෙක් ඉන්නවා. අනේ පුත්‍රයා රජකමට සුදුසු කෙනෙක්. එයාගේ වැඩිමහල් පුත්‍රයා. එයාට අහන්න හම්බ වෙනවා මෙන්න මේ වගේ දෙයක්. අන්න අසවල් ප්‍රදේශයේ අසවල් රජකුමාරයා රාජාභිෂේකය කරා කියලා ඒ රජකුමාරයාට වැඩිමහල් ඔටුනු පළං රජතුමාගේ වැඩිමහල් රජකුමාරයාට අහන්න හම්බ වෙනවා. අන්න එහෙම අහන්න හම්බෙච්ච කෙනාට ආසාවක් ඇති වෙනවා අපේක්ෂාවක් හිතට එනවා මම කවදානම් රජ වෙනවද කියලා දෙක අන්න ඒ දෙය ඇති වෙනවා අන්න ඒකට කියනවා ආසංසෝ කියලා ඊළඟට බුදුරණවහන්සේ දේශනා කරනවා කවුද විගතාසෝ කියලා කියන්නේ කතමෙච වික්කෝ පුද්ගල විගතාසෝ ඒ තමයි ඉද වික්කවේ රාජෝ හෝති කත්තිව මුද්ධාවාසිට්ඨස්සෝ රජ කෙනෙක් ඉන්නවා වටුණු පලන්දා රජකමටපත් වෙච්ච කෙනෙක්. එයාට අහන්න ලැබෙනවා මෙන්න මේ හිටියට. අන්න අර නගරේ අන්න අර රජ කුමාරයා ඔටුන් පෙරැන්දුවා කියලා. එයාට ආසාවක් නැහැ රජ වෙන්න කියලා. ඇයි ඒකට හේතුව? එයා රජ වෙලා. එයාට ආසාව වෙන්න හේතුවක් නැහැ. අන්න ඒක කියනවා මේ ලෝකයේ විගතාස කියන පුජ්‍යලයා. එයමයකෝ භික්ඛවේ තයෝ පුද්ගල ලෝක සන්තෝ සංගිජ්ජමානෝ භික්ඛූසු කතමේ තයෝ නිරාසෝ ආසංසුවිකතාසෝ. අන්න ඒ වගේ භික්ෂූන් තුන්දෙනෙක් ඉන්නවා මේ ලෝකේ. එක්කෙනෙක් තමයි නිරාසෝ, අනිත් එක්කෙනා ආසංසෝ, අනිත් එක්කෙනා විකතාසෝ. කතමේච භික්ඛවේ පුද්ගලෝ නිරාසෝ ආසාවක් ඉපදෙන්න ඉඩක් නැති එක්කෙනා කවුද? නිරාසෝ කවුද? ඉද භික්ඛවේ ඒකච්චෝ පුද්ගලෝ දුස්සීලෝ. ඔන්න භික්ෂුවක් ඉන්නවා මහණෙනි. දුස්සීලෝ හෝති. පාප ධම්මෝ මේ කර්ණ ඔක්කොම තියෙනවා. දුස්සීලයි, පාප ධර්මයන්ගෙන් යුක්තයි, අසුචිකාය කාය කාය සංක අසුචි සංකස්ස රාම වාර පටිච්චන්න කම ඒ කියන්නේ අසූචි කියන්නේ ඉච්ඡරම අපිරිසුදුයි කියන එක. ඒ වගේම පටිච්චන්න කර්මය කියන්නේ මේ මේ කරපු අකුසල පටිච්චන දැන් අපි දන්නවා මේ මේ ශික්ෂා සම්බන්ධයෙන් ලොකු වැරදි එනකොට පටිච්චන්න එනකොට එයා ඇත්තට අපිරිසුදු කියන්නේ හඟවගෙන හඟවගෙනම ඉන්නවා. විශාල වැරදි එනකොට. අන්නේ විදියට වෙච්ච අසමනෝ ශ්‍රමණයේ හැටියට නොවන ඊළඟට සමන පටිපදාවට නොවිච්ච අබ්‍රහ්මචාරී. ඒ කියන්නේ එයා ඇත්තටම අසමණේක්, අශ්‍රමණේක් ඉඳලා ශ්‍රමණේක් කියලා පෙනී ඉන්නවා. ඒක අධික අකුසලයක්. ඒ වගේම අබ්‍රහ්මචාරීව ඉඳලා බ්‍රහ්මචාරී කියලා පෙනී ඉන්නවා. ඒ කියන්නේ ඉච්චරටම විනාශ වෙච්ච කෙනෙක්. අන්නේ යාට අහන්න ලැබෙනවා මෙන්න මේ විදිහට. ඒ තමයි අන්නර භික්ෂුව අරහත්ත්වයටපත් වුණා කියලා අහන්න ලැබෙනවා. ඒ භික්ෂුව අරහත්ත්වයටපත් වුණා කියලා අහන ලැබුණාම අර භික්ෂුවට හිතෙන්නේ නැහැ කියන මං කවද්ද රහත් වෙන්නේ කියලා. ඇයි ඒකට හේතුව? ඒක හිතෙන්න එයා තුළම ඉඩක් නැහැ ඒක. පාපී, දුස්සීල, අපිරිසිදු, අසුචි කර්මයන්ගෙන් යුක්තව අශ්‍රමණව සමණේකටියට ඉන්න පාප ධර්මයේ අබ්‍රහ්ම බ්‍රහ්ම අබ්‍රහ්මචාරීව බ්‍රහ්මචාරීව හැටියට ඉන්න එවැනි භික්ෂුවකට ඉඩක්ම නැහැ කියනවා. ඒ කියන්නේ යට යෙදෙන්නේ නැහැ කියන. ඒක ඒ ඒ කාරණාව හරි ලස්සන. ඒ කියන්නේ දැන් අපට හිතෙන්නේ භික්ෂුවට නිවන අපේක්ෂාවනේ කියලා. ඒ භික්ෂුවට ඒ අපේක්ෂාවක් නැහැ. එන්න ඉඩක්ම නැහැ අර සුද්ධ කුලේ අංගවිකල නැත්නම් මේ අතපය කොර ඇහෙන්නේ නැති කන්න බොන්න නැති මේ මොකක්වත් නැති කෙනාට රජකුමාරයෙක් කොටුණු පැලඳලා කියලා ඒ ආසාවෙන් නැහැ වගේ උදාහරණ දෙන්නේ බුදුරණවහන්සේ මෙන්න මේ ශ්‍රමණයට. ඊළඟ බුදුරණවහන්සේ දේශනා කරන කතමාදි බික්කේ පුද්ගලෝ ආසංසෝ කවුද මේ ආසංස කියන භික්ෂුව ඉද බික්කේ බික්කු සීලවා හෝති කල්යාණ ධම්මෝ සිල්වත් කල්යාණ ධර්මයෙන් යුක්ත කෙනෙක් ඉන්නවා ඒ කියන්නේ හොඳ ධර්ම කියන්නේ නිවැරදි වූ ධර්මයේ ඇහෙන ඒ ධර්මයෙන් යුක්ත සිල්වත් කෙනෙක් ඉන්නවා අන්න එයාට අහන්න ලැබෙනවා මෙන්න මේ අසවල් භික්ෂුව අරහත්ත්වයටපත් වුණා කියලා. එතකොට ඒ භික්ෂුවට හිතෙනවා තස්සේවං මොති කුදස් වුණාම අහම්පි ආසවානං කය ආනාසව චේතෝ විමුක්ති පඤ්ඤාය මුති දිත්තේ ධම්මේ සංඝ බිඤ්ඤා සත්‍යකත්ව උපසම්පදි විහරාමි. මම කවද්ද අරහත්ත්වයටපත් වෙන්නේ කියලා අන්න එයාට හිතෙනවා මේක සම්බන්ධයෙන් සලායත නිබ්බංග සූත්‍රයේ දුක් වේදනාව කියන්නේ නිරාමිෂ දුක් වේදනාව පිළිබඳවත් විග්‍රහ කරලා පෙන්නනවා ඒ ආසාව පිළිබඳව. එතකොට අන්න ඒ අර ආසංසා කියන පුජ්‍යලය. කතමේච වික්කවේ පුද්ගලෝ විගතාසෝ ආසාව දුරු කර පුද්ගලය කවුද? ඉද වික්කේ වික්වරහන් කියන හෝත කියන ආසෝ රහතන් වහන්සේනමක් ඉන්නවා. ඔහුට අහන්න ලැබෙනවා සෝ සුනාති. මෙන්න මේ විදිහට මෙන්න මේ අහවල් භික්ෂුව ආශ්‍රෝෂේ වුණා කියලා. ඒ භික්ෂුවට ඉඩ නැහැ. එහෙම දෙයක් නැහැ. ආයේ මම රහත් වෙන්නේ කවද්ද? නැත්නම් අරහත් වී පිණිස ඒ ආසාව නැහැ. මෙන්න මේක කියනවා විගත ආසාව කියලා බුදුරණවහන්සේ පැහැදිලි කරනවා. ඊළඟ සූත්‍රයේ බුදුරණවහන්සේ දේශනා කරනවා යෝපිසෝ භික්ඛවේ රාජා චක්කවත් චක්කවත්ති ධම්මිකෝ ධම්ම රාජා සෝපින අරාජකං චක්ඛං වත්තේහි ලසන කාරණාවක් ඒ තමයි සක්විති රජු නැත්නම් සක්විති රජ කෙනෙක් එයා රජ කෙනෙකුගේ අනසකකින් තොරව නෙවෙයි කියන රජකම හසුරවන්නේ. සක්විති රජතුමා සක්විති රජකම රජකම කරන්නේ තව රජකෙකුගේ අනසක්කයෙන් කියනවා. ඒකෙන් තොරව නෙමෙයි කියනවා. ඊළඟට මෙහිම බුදුරණවහන්සේ දේශනා කරාට පස්සේ බුදුරණවහන්සේගෙන් අහනවා භික්ෂුන් වහන්සේලා ස්වාමීනි මොකද කවුද සක්විති රජුරන් රජුරු? සක්විති රජුරු කියන්නේ මුළු මහත් පෘථිවියම රජුරු. නමුත් සක්විති රජතුමා රජ කෙනෙකුගේ අනසකකින් තොරව නෙවෙයි කියන රජ රජකම් කරන්නේ. කවුද රජතුමා කියලා අහනවා. ඊළඟට බුදුරණවහන්සේ දේශනා කරනවා මහණෙනි සක්විති රජතුමාගේ රජු තමයි ධර්මය. සක්විති රජතුමාගේ රජු ධර්මය කියනවා. ඉද වික්කවේ රාජා චක්කවත්ති ධම්මිකෝ ධම්ම රාජා ධම්මං යේව නිස්සාය ධම්මං සක්හරොන්තෝ ධම්මං ගරුකරොන්තෝ අන්න සක්විති රජතුමාගේ රජු ධර්මයයි කියනවා. ඒ ධර්මයට ගරු කරමින් ධර්මයට සත්කාර කරමින් ඒ ධර්මයෙන් යුක්තව කියනවා ඒ ඒකෙන් කියනවා ඔහු මේ රට පාලනය කරන්නේ. එතකොට එයාගේ එයාගේ රජතුමාගේ දේත් එකගෙන රට පාලනය කරන්නේ. ලස්සන කියවනවා. ඒ වගේම බුදුරන් වහන්සේ පැහැදිලි කරනවා මහණෙනි මේ ධාර්මික වූ මේ ධර්ම රාජ වූ මේ සක්විති රජු ධර්මයේම ආශ්‍රය කරගෙන ධර්මයෙන් සත්කාර කරන ධර්මයට ගරු කරමි ධර්මයෙන් පුදමි ධර්මයේම දජය කරගෙන ධර්මයේම සලකුණ කරගෙන ධර්මයේම අධිපති කරගෙනයි කටයුතු කරන්නේ එයා රජතුමා ශ්‍රේෂ්ඨයන්ට අනුදර දෙන්නේ බල ශ්‍රේෂ්ඨයන්ගේ බලසේනාවට බ්‍රාහ්මණයන්ට ගෘහපතින්ට ඒ වගේම නියම් ගම්වැසියන්ට ශ්‍රමණයන්ට ඒ තරම් නෙමේ බුදුරණවහන්සේ දෙන සත්තුන්ට පක්ෂේන්ට මේ සියලු දෙනාට ආරක්ෂාව රැකවරණේ මේ හැම දෙයක්ම ලැබෙන්නේ සක්විති රජුගේ ධර්ම රාජය නිසා කියලා. ඊළඟ බුදුරණවහන්සේ දේශනා කරනවා මේ ධර්මයේ සත්කාර ධර්මයට ගරුකාර කරමින් ධර්මයේ පුදමින් ධර්මයේ අධිපති කරගෙන ඉන්න නිසා තමයි කිසි ඒ කිසිම කෙනෙක් ඒ කියන්නේ රජසේ රජවරු බල බලසේනාව බ්‍රාහ්මණවරු ගෘහපතිවරු පැවිද්දු අය මේ ඊළඟට පක්ෂී මේ ඔක්කොරම රැකවරණයක් ධර්මයෙන් පරිසර මේ යොමු කරලා තියෙන නිසා ඒ ධාර්මික අනසක නිසා කිසිම මිනිසෙකුට කිසිම සතුරෙකුට කිසි කෙනෙකුට එයාට අනතුරක් කරන්න බෑ කියනවා. ඒ කියන්නේ අනසක් වතුරු නිසා ඒ ධාර්මික අනසක වළක්වන්න කිසි කෙනෙකුට මිනිස්සෙකුට කිසිම සතුරෙකුටවත් ප්‍රාණියෙකුටවත් බෑ කියනවා. මේ රජතුමාගේ මේ අනසක වෙනස් කරන මොකද ධර්මයේම අධිපති කරගෙන තමයි මේ දේ කරන්නේ. ධර්මයටම ගරු කරගෙන මේ දේ කරන්නේ. ඒ නිසා කිසි දෙයක් ඒ කක්කිත රජතුමාට එහෙම කරන කෙනාට එහෙම කරන්න බෑ. ආරක්ෂාව රැකවරණේ ඒ තුලින්ම ලැබෙනවා. ඊළඟ බුදුරණවහන්සේ දේශනා කරනවා ඒව මේව කෝ බික්කවේ අන්නේ වගේ මහණෙනි තථාගතෝ අරහං සම්මා සම්බුද්ධෝ තථාගතයන් වහන්සේ සම්මා සම්බුදුරයන් වහන්සේ ධම්මිකෝ ධම්මං රාජා ධම්මං ඒව නිසාය ධම්මං සක්කරන්තෝ ධම්මං ගරුකරන්තෝ ධම්මං ධර්ම බුදුරයන් වහන්සේ කියලා කියන්නේ මහණෙනි මේ ධර්මයම ඒ කියන්නේ ධර්මයෙන් උපන් බුදුරයන් වහන්සේ ධර්මයෙන් ඇසුරු කරගෙන ධර්මයටම සත්කාර කරමින් ධර්මයටම ගරුකාර කරමින් ධර්මයට පුදමින් ධර්මයේම දජය කරගෙන ධර්මයේම ලකුණු කරගෙන ධර්මයේ අධිපිත කරගෙනයි මෙන්න මේ විදිහට කායික මේ මේ දේ කරන්නේ. ඉතින් බුදුරණවහන්සේ එතන කියන්නේ භික්ෂුව නෑ බුදුරණවහන්සේගේ ධර්මයේම ආශ්‍රය භික්ෂුවට කියන්නේ බුදුරණවහන්සේගේ ධර්මයේම ආශ්‍රය කරගන්න. ඒ වගේම ඒව මේක ඔබ හතාගතන් අරහන් සම්මා සම්බුදු ධම්මිකෝව රාජා ධම්මං ඒව නිස්සය ධම්මං සක්කරවන්ත. බුදුරන් වහන්සේ එහෙම කරනවා. ඒ නිසා භික්ෂූන්ටත් එහෙම කරන්න කියලා බුදුරන් වහන්සේ පෙන්වා දෙනවා. එතකොට මෙතනදී බුදුරන් වහන්සේ මේ කාරණාව පැහැදිලි කරනකොට දැන් සක්විති රජු ධාර්මික රජු. රජ වෙන්නේ ධාර්මිකත්වත් එක්කනේ. එතකොට බුදුරජාණන් වහන්සේ ඒ ධර්ම රාජ්‍යයේ සම්බුදුරයන් වහන්සේ ධර්මයේ ආශ්‍රය කරන ධර්මයේ සත්කාර කරන ධර්මයට ගරුකාර කරමින් ඒ කියන්නේ ධර්මියත් එක්කනේ දැන් අපි දන්නවා බුදුරන් වහන්සේ සම්බුද්ධත්වයට පතර ආයේ දේශනාවත් මේකේ තියෙනවා කවුද මගේ ගුරුවරයා කියලා හොයන්න යනවා. ගුරුවරයා ධර්මයේ. එහෙනම් මෙන්න මේ විදිහටයි ධර්මයේ අසුරු කරගෙනයි ධර්මයේ අධිපති කරගෙනයි මේ බුදුරණවහන්සේ මේ වාසය කරන්නේ. ඉතින් අන්නේ විදිහටම ඒ ධර්මයත් එක්කමයි කාය කර්ම කළ යුත්තේ. ඒ විදිහේ කාය කර්මය දැන් ධර්මයට නොවන කාය කර්මයක් නොකළ යුතුයි. අන්‍යයාට ධර්මයෙන්ම ආරක්ෂාව රැකවරණේ සැලසෙනවා. ධර්මයෙන් ආරක්ෂාව රැකවන්න සැලසෙනවා කියනකොට අපි ගොඩක් පැති දන්නවා. අපි දැන් මොකද ධර්මයේ තුලින් රැකෙන ආරක්ෂාව රැකවරණේ තියෙන්නේ භෞතිකත්වයකට නෙමෙයි ආධ්‍යාත්මිකත්වයකට. එහෙනම් ආධ්‍යාත්මිකත්වයයි ආරක්ෂා වෙන්නේ. එහෙනම් බුදුරණවහන්සේ දේශනා කරනවා මේ මේ යම් භික්ෂුවක් ධාර්මිකව ධර්මය ධර්ම රාජ්‍යෝ ඒ භාගතුන් වහන්සේම ඇසුරු කරගෙන ඒ ධර්මයේ සත්කාර කරමින් ධර්මයටම ගරු කරමින් ධර්මයෙන් පුදමින් ධර්මයෙන් දජය කරගෙන ධර්මයෙන් සලකුණ කරන ධර්මයෙන් අධිපති කරගෙන මෙන්න මේ විදියට වචී කර්ම කරනකොට ඒ වගේම වැරදි දේ නොකරනකොට ඒ වගේම අන්න එයාට ඒ ආරක්ෂාව ධර්මයෙන් ආරක්ෂාව රැකවරණේ සැප වෙනවා ඒ වගේම ඒ මේ මනෝ කර්ම හොඳ දේ කරනකොට අනිත් දේවල් නොකල නොකරනකොට ඒ ධර්මයෙන්ම රැකවරණිය ලැබෙනවා කියලා බුදුරණවහන්සේ පැහැදිලි කරනවා ඉතින් මෙන්න මේ විදිහට බුදුරණවහන්සේ දේශනා කරනවා සකෝසෝබික අරහං අරහං සම්මා සම්බුද්ධෝ ධම්ම ධම්මිකෝ ධම්මරාජෝ ධම්මං ඊවනිසාය ධම්මං සක්කරන්තෝ ධම්මං ගරුකරන්තෝ මෙන්න මේ විදිහට වාසය කරනකොට ඒ රැකවරණය සැලසෙනවා කියලා බුදුරන් වහන්සේ පැහැදිලි කරනවා. මෙන්න මෙහෙම රැකවරණය සැලසෙද්දී ආරක්ෂාව සැලසෙනවා. යම්කිසි ආරක්ෂාවක් රැකවරණයක් මේ මනෝ කර්මේ, කාය කර්මෙන් වචී කර්මේ ඒ කරන දේ තුලින් වැරදි දේ කරන තුර කරනකොට ඒ අනසක ඒ ධර්මයේ තුලින් පතුරවණේ අනසක වලක්වන්නට ශ්‍රමණේකටවත්, බ්‍රාහ්මණේකටවත්, දෙවියෙකුටවත්, මාරේකටවත් කිසි කෙනෙකුට හැකියාවක් ලැබෙන්නේ නැහැ කියනවා. නහෝති වක්ඛං අපවත්ති වත්තං සමනේනවා බ්‍රාහ්මේනවා දේවේනවා මාරේනවා බ්‍රහ්මනාවක් හෙනචවා ලෝකස්මින්ති මේ ලෝකේ දෙවියෙකුට මාරේකුට බ්‍රහ්මයට කිසි කෙනෙකුට බෑ ඒ කාපස්සට කරකවන්න ඒ වගේ මේක වලක්වන්න ඒ ඒ කරකවන එක වලක්වන්නට ඒක ආපස්සට කරකවන්නට අපපතිවත්යෙන් කියන ආපස්සට කරකවන්න කාටවත් බෑ කියලා බුදුරණවහන්සේ දේශනා කරනවා ඊළඟ දේශනාව තියෙන්නේ ඒ වගේම එකන් සමයන් භගව බාරාණසියන් සිතිපතන මිගදායි තත්‍රකෝ භගව බික්වා මන්තේසි භාග්‍යතුන් වහන්සේ භික්ෂුන් වහන්සේලා මතලා මෙන්න මේ කාරණාව කියන ඔබත් අහලා තියෙන කාරණාවක් මේ ලස්සන කතාවක් තියෙන්නේ මෙන්න මේ වගේ ඉස්සර දෙයක් වුණා කියලා බුදුරන් වහන්සේ පැහැදිලි කරනවා පචේතන කියලා රජ කෙනෙක් හිටියා මේ රජතුමාට රාජකීය රතයක් හදන්න ඕනකමක් ලැබුණා රාජකීය රතය හදන්න මේ බාසුන් නැහැ නැත්නම් ඒ රතය හදන හත හදන කෙනාට අමතලා කියනවා හතකාරය මට මේ මීට මාස මෙතනින් මාස 6කට පස්සේ යුද්ධයක් තියෙනවා. මෙන්න මේ යුද්ධයට යන්න මට හොඳ රෝද දෙකක් හදලා දෙන්න කියලා රජතුමා රෝද හදන නැත්නම් හත හදන කෙනාට කියනවා. ඊට පස්සේ මේ හත නැත්නම් රෝද හදන කෙනා මාස 6කට දවස් 6ක් තියා එක රෝදයක් හදනවා. ඒ කියන්නේ මාස 6 ගෙවෙන්න දවස් 6කට කලින් එක රෝදයක් හදලා ඉවර වෙනවා. එතකොට රජ ගිහිල්ලා රජතුමා අහනවා මේ රතකාරයාගෙන් මම ඔබට මේ රෝදසයක් හදලා ඉල්ලුව මාසයකට කලින් මේ යුද්ධයක් තියෙනවා කියලා. ඒක හදලා ඉවරද කියලා අහනවා. එකක් හදලා ඉවරයි කියනවා. කියන්නේ අහන්නේ දවස් 6කට කලින් මාස 6කට දවස් 6කට කලින් එහුවට පස්සේ එකක් හදලා ඉවරයි කියනවා. ඊළඟට කියනවා මට මේ තව දවස් 6කින් ඕනේ කියලා. හරි දෙන්නම් කියනවා. දෙකම දෙන්නම් කියන දවස් 6කින්. එතකොට මේ හතය කියන්නේ හතය හදන කෙනා මාස 6 ඉක්මුණාට පස්සේ ඉතිරි දවස් 6ෙදිත් තව රෝදයක් හදනවා. රෝදය හදලා රෝද දෙකම ආරං රජතුමාට ගිහින් දෙනවා. මේ රෝද හදන කෙනා. ඊළඟට රජතුමා අහනවා ওই දෙක හදලා ඉවරනාට පස්සේ ඒ හතකාරයා කතා කරලා අහන හතකාරයාගෙන් ඔබට මේ රෝද දෙකට මේ එකක් හදන්න මාස 6කට දවස් 6 යඩු වුණා අනිත් එක දවස් 6න් හැදුවා. එහෙම වුණේ ඇයි කියලා අහනවා. මොකද්ද මේ දෙකේ තියෙන වෙනස කියලා අහනවා. ඊට පස්සේ මේ රතය හදන හදපු ඒ රොද හදපු රතකාරයා අර දවස් 6කින් හදපු රෝදය එළිය තැනකට අරන් ඇවිදilla තල්ලු කරනවා. තල්ලු කරලා ඒ රෝදය යන්න පුළුවන් තරම් දුරක් ගිහිල්ලා ඒ දුර ගිහිලා ඉවරනාම ඒ රෝදේ බිම අත වැටෙනවා. ඊළඟට මාස 6කට දවස් 6ක් අඩුවෙන් හදපු රෝදයක් ගෙනල්ලා තල්ලු කරනවා. ඒකත් යන්න පුළුවන් තරම් දුරක් ගිහිල්ලා ඒක එහෙම්ම නතර වෙනවා. ඒක බිම වැටෙන්නේ. මෙන්න මේකයි වෙනස කියලා රජතුමා ට මේ හතකාරයාගේ පෙන්නලා රජතුමා කියනවා මේ දවස් 6න් හදපු මේ රෝදය අඩුපාඩු සහිතයි, ඇද සහිතයි. ඒ වගේම දොස් සහිතයි. මේකේ බොස් ගෙඩි එක නැතුලේ අර ඒ වගේ තියෙන රෝදේ තියෙන අඩුපාඩු ටික කියනවා. මෙන්න මේ අඩුපාඩු සහිත නිසා තමයි ඒක ගිහිල්ලා ඉවරලා වැටුනේ. නමුත් අනිත් එකේ කිසි දෙයක් නැහැ. අන්න ඒ නිසා තමයි ඒක එහෙම පෙරලෙන්නේ නැතුව තිබුණේ කියලා මේ රජතුමාට රහතේ හදපු කෙනා කියනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ භික්ෂුන් නමතලා කියන දැන් බුදුරජාණන් වහන්සේ කියපු කතාවක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ භික්ෂුන් නමතලා කියනවා ඔබට හිතෙන්නේ කවුරු කියලාද රජ රතකාරයා කියලා අහලා කියනවා මේ රතකාරයා මම කලින් ජීවිතයක කියලා කියනවා. ආනි මේ හත හත මේ හතේ හදපු මේ කෙනා වෙලා ඉපදුනේ මම ඒ කාලේ කලින් ජීවිතේ මම ඒ හොඳට දැක්කා කියනවා මේ අඩුපාඩු ඒ කාරණු ලී වල තියෙන අඩුපාඩු. ඒ කියන්නේ රෝදයක් හැදීම තුලදී ඒ තුල තියෙන අඩුපාඩු හොඳට දැකලා එයා එයා හැදීමට හොඳ දක්ෂතාවයක් තිබ්බා කියනවා. ඔන්න බුදුරණවහන්සේගේ ජාතක. ඒ කියන්නේ අතීත ජීවිත කතා හම්බ වෙනවා. එතකොට මෙන්න මේ විදිහට මම මේක දැක්කා කියනවා. ඊළඟ බුදුරණවහන්සේ දේශනා කරනවා මම දැනුත් දකින්නවා කියනවා. කායික ක්‍රියාවල තියෙන ඇදයන්. ඒ වගේම වාචික ක්‍රියාවල තියෙන ඇදයන්. මේ දොස් දකින්නවා කියනවා. වැරදි දකින්නවා කියනවා. අඩුපාඩු දකින්නවා කියනවා. ඒ වගේම මානසික ක්‍රියාවල තියෙන දොස් දකින්නවා. අඩුපාඩු දකින්නවා. වැරදි දකින්නවා කියනවා. අන්න ඒකට මම හොඳ දක්ෂ කෙනෙක් කියනවා දැනුත්. අතීතයේ ඒ ජීවිතයේදී මම මේ රෝදේ අඩුපාඩු දැක්කා කියනවා. ඒ වගේ දැන් මම දක්ෂයි කියනවා කාය වචේ මනෝ කියන මෙන්න මේ වගේ අඩුපාඩු දකින්න. කාය වඩකේ අපහිනෝ කාය දෝෂෝ කාය ඒ කියන්නේ ප්‍රහීන වෙලා නැති යම් යම් කිසි භික්ෂුවකගේ හෝ භික්ෂුණියකගේ හෝ කායික ක්‍රියාවල ඇදගති තියෙනවනම් එතන දොස් තියෙනවනම් ඒ කියන්නේ යම් කිසි කෙනෙක්ගේ තියෙන අඩුව දෝෂය කායික වාචික මානසික හැම දෙයක්ම දැකීමේ හැකියාව මට තියෙනවා කියලා බුදුරණවහන්සේ දේශනා කරනවා. යම්කිසි කෙනෙකුට අඩපාඩු ප්‍රහීනලා නැත්නම් අදගටි තියෙනවනම් දොස් තියෙනවනම් මෙන්න මේ ප්‍රහීන වෙලා නැති බව දකින්නට හැකියාව තියෙනවා මේ ධර්ම විනී ඒ අය ඒ ඒක හරියට උදාහරණේ අර ගලපලා කියනවා ඒ අඩපාඩු ඒ කියන්නේ යම්කිසි කෙනෙක් භික්ෂුවක් භික්ෂුණියක් කියලා කියන්නේ ඒක අමතන්නේ බුදුරණවහන්සේ භික්ෂු භික්ෂුණී වචනේනේ පාපී කියලා කියන්නේ පාපී දුස්සීලෝ කියලා කියන්නේ. දැන් යස්ස කසජි බික්කවේ බික්කුස්ස බික්කුණියාවා කියලා කියන්නේ. එතකොට අඩුපාඩු සහිත දෝෂ සහිත අකුසල් කතාවක් කියන්නේ අඩුපාඩු සහිත දෝෂ සහිත කාය වචී මනෝ. මෙන්න මේ භික්ෂුව මම දකිනවා. භික්ෂුවක් භික්ෂුණියක් දකිනවා කියන අඩුපාඩු සහිත. අර රෝදේ වගේ. රෝදේ කැරකිනවනේ. රෝදේ කැරකින්නේ නැතිනේ. රෝදේ කැරකිනවා. ඒ වගේම භික්ෂුත්වයක් තියෙනවා. එතකොට භික්ෂුත්වයේ දුස්සීලයට නෑනේ. දුස්සීල බව නෙමෙයි අඩුපාඩු තියෙනවා. අන්න එහෙම ඉන්න භික්ෂුව වැටෙනවා කියනවා. පපතිකා තේ වික්කවේ ීමස ධම්ම විනය. ඒ කියන්නේ ධර්ම විනය තුල පිහිටලා නැහැ. ඒ නිසා යාලා වැටෙනවා කියනවා. ධර්ම විනයෙන් නොපිටහා ධර්ම විනය තුල නොපිහිටා හිටපු අය වෙනවා කියනවා. ඒ කියන්නේ යාලා ධර්ම විනය තුල පිහිටලා නැහැ අඩපාඩු හම්බ වීම. ඊළඟට යම්කිසි කෙනෙක් භික්ෂුවක් හරි භික්ෂුණියක් හරි මේ ඔක්කොම ටික අඩුපාඩු නැති බව දකිනවා කියනවා. අන්න එයාට එහෙම අඩුපාඩු නැති බව හම්බෙන්නේ ීමස්මින් ධම්ම විනේ තේ එවම් පතිත්තාතේ භික්ඛවේ ීමස්මින් ධර්ම විනය තුල පිහිටලා ඉන්නේ කියනවා. තං වක්කාං චහි මාසේ තිත්තං අන්න අර හරියට ඒක අර මාස 6කට දවස් 6කට කලින් හදපු රෝදේ වගේ කියනවා. අර කලින් කියපු භික්ෂුව දවස් 6කින් හදපු රෝදේ වගේ කියනවා. එතකොට එහෙනම් එතන පෙන්ලා දුන්නෙම බුදුරන් වහන්සේ ධර්ම විනය තුල පිහිටීම කියන කාරණාවත් ඒ වගේම අනිත් භික්ෂුද මේ භික්ෂුවට නේ කියන්නේ භික්ෂුව ධර්ම විනය තුල නොපිහිටා සිටීම කියනවා ඒ කියන්නේ ධර්මයේ විනය තුල නොපිහිටා සිටීම කියලා කියනවා අඩුපාඩු සහිත බව ධර්ම විනය තුල පිහිටියා තියෙනවනම් අන්න යාළගේ අඩපාඩු සහිත ගතිය නැති වෙලා යනවා. එහෙනම් අපි සාමාන්‍යයෙන් ධර්මවිනය කතා කරනකොට ඒක නිවන් මාර්ගත් එක්කමයි කතා වෙන්නේ. ලෝකේ මට්ටමින් අපට අපි පැවිදි බව අපට හම්බ වෙනවා. විවිධ දේවල් අපට හම්බ වෙන එක ලෝකේ මට්ටමින්. ලෝකේ මට්ටමින් අපට යමක් හම්බ වෙනවා. නමුත් සැබෑම ධර්ම විනයත් එක්ක දැන් අපි දන්නවනේ යමක් කවුරු හරි මොනවා හරි කිව්ව ධර්ම විනය සත්‍යතාව බලන්න කියලා. එහෙනම් මේ ධර්ම විනය අපි ඇහිච්ච දේ අපි බලන්නට ඕනේ තමන් එක්කනේ. එහෙනම් ඒ ධර්මයේ තමන් පිහිටියට පස්සේ අන්න අර සියල්ලක්ම ප්‍රහීන වෙලා යනවා. ඊළඟ බුදුරණවහන්සේ ඒක පැහැදිලි කරලා පෙන්වනවා මහණෙනි තස්මාතිය බික්කේවන් සික්කිතබ්බං ඒ නිසා හික්මෙන්නට කියනවා මෙන්න මේ කායික ක්‍රියාවල තියෙන අර අඩුපාඩු දොස් අතහරින්න වාචික මානසික මේ ක්‍රියාවල තියෙන අඩුපාඩු අතහරින්න කියලා බුදුරණවහන්සේ දේශනා කරනවා. එතකොට මේ අඩුපාඩු ධර්ම විනයේ පිහිටීමත් එක්ක අතහැරෙනවා. ඊළඟ දේශනාව තිහි භික්ඛවේ ධම්මේ සමන්නාගතෝ භික්ඛු අපන්නකතම් පටිපදම් පටිපන්නෝ හෝති යෝනිචස්ස ආරද්ධා හෝති ආසවානං khයාය කතමෙහි තීනි ඉද බික්කේ බික්කෝ ඉන්ද්‍රියේස ගුත්වද්්වාරෝ හෝති භෝජනේ මත්ඤ්ඤෝ හෝති జాగරියානි යුත්තෝ හෝති බුදුරණවහන්සේ පෙන්වා දෙනවා මහණෙනි කර්ණෝ තුනකින් යුක්ත භික්ෂුව උපද්දවයකින් තොරව කරදරයකින් තොරව මේ ප්‍රතිපදාවට හැමිනවා වෙනවා ආශ්‍රයශය කරන්න පටන් ගන්නවා වෙනවා මේ කර්ණෝ තුනකින් යුක්ත භික්ෂුව උපද්දවයකින් තොරව පහසුවෙන් ප්‍රතිපදාවකටපත් වෙනවා. ඒ කර්ම තුන තමයි. ඉන්ද්‍රියේ ගුත්වද්්වාරය. ඒ වගේම භෝජනයේ මාත්‍ර බව. ඒ වගේ මාත්‍ර කියන්නේ පොඩ්ඩක් නෙමෙයි ප්‍රමාණි. ඒ වගේම జాగරියා නියෝගය. බුදුරණාහි විග්‍රහ කරනවා. මොකද්ද? ඉන්ද්‍රියේස ගුත්වද්්වාරය කියලා කියන්නේ. ඉද බික්කවේ බික්කුණා චක්කුණා රූපන් දිස්වන නිමිත්තක් ගාහි හෝති. නාන බැඤ්ඤණක් ගාහි. යත්තාදි කරනම් මේතං චක්ඛේන්ද්‍රියං අසංගතං විහෙරන්තං අවිජ්ජා දෝමනසා පාපක කුසල ධම්මා අන්වා යේසු ඔන්න ලස්සනට විග්‍රහ කරනවා ඒ තමයි මේ ඇස කියන මේ ඉන්ද්‍රිය සංවර නොවෙච්ච නිසා රූපයක් දැකලා ඒකෙන් සංවර වුණාට පස්සේ සංවර වෙනවා කියන්නේ නිමිති ගන්නෙ නෑ ඒ වගේ නිමිති කොටස්වත් ගන්නෙ නෑ ව්‍යංජන ඒ කියන්නේ කිසිම දෙයක් ගන්නෙ නෑ යම් කිසි විදියකින් ඇස අසංවර ඉන්නකොට ලෝභයත් දෝෂයත් පාපය අකුසල ධර්මයන් එනවද අන්න ඒක නොයෙන්න සංවර වෙනවා දැන් මේකෙදී අපට කරුණ මේකට බුදුරණවහන්සේ මේ කියප කාරණාවේදී අවසානයේ දක්වාම මේ කාරණාව හම්බ වෙනවා. එකක් තමයි මෙතන භික්ෂුවකට මැදිහත් වෙලා රාගයේ දේශනේ කොහොමත් අභිජ්ජා දමනස් එක්ක අකුසල ධර්මයන් හටගන්නේ ඒකේ රාගදේශ ඇති වෙන දේ ගැනීමනේ. එතකොට ඒ ඒ කාරණා තමයි ඉස්සල්ලාම හම්බෙන්නේ ප්‍රතිපදාව අපි යනකොට. ඊළඟට නනිමිත්තක් ගාහි වෙන බව ඉන්ද්‍රිය සංවර සූත්, ඉන්ද්‍රිය භාවනා සූත්‍රය හැටියට අන්න යථාර්ථය දකිනකොටත් ඒක තියෙනවා. මෙතන මෙතන අර වෙන අලුත් විග්‍රහයක් දාන්නේ. මොකද මේ කාරණා තුළදී ප්‍රතිපදාව තුළදී යාට හම්බෙනවා. මොකද ඒකනේ ආශ්‍රයය දක්වන්නේ කියන්නේ. ආශ්‍රය ශේවීම දක්වා තියෙන බාධා රහිතව තියෙන මේ ප්‍රතිපදාව. එහෙනම් ඉන්ද්‍රිය සංවරයේ මුල ඉඳලම අපට හම්බෙච්ච කාරණා ඉඳලා අපි මේ බාහිර වැරදි නිමිති ගන්න නැතුව, ව්‍යංජන ගන්න නැතුව හික්මෙනකොට මුලින්මත් දුරු වෙනවා මේ අකුසල ධර්මයන් තරහ ගැටීම, ඒ වගේම මේ නිමිත්ත නොගැනීම කියන කාරණා තවත් නුවණ වර්ධනය වෙද්දී ධර්මයත් එක්ක සිදුවිලා අරහත්ත්වයට මේ කාරණාව හේතුනවා කියලායි කියන්නේ. නිසා අරහත්ත්වයට හේතු වෙන දක්වාම ඒ කාරණාව එතන ඇති වෙනවා. ඉතින් ඒ විදිහට චක්කුසෝත ගාන ජීවවා කාය මන ඉන්ද්‍රියේ මේ සංවරය බුදුරණවහන්සේ ඉන්ද්‍රිය සංවරය විස්තර කරලා පෙන්නනවා. කතංජි බික්කේ බික්ක භෝජනීය මත්තඤ්ඤතා. මොකද භෝජනීය මාත්‍ර දැනීම භෝජනීය මාත්‍ර දැනීම කියලා කියන්නේ ඉද බික්කේ බික්ක පටිසංකා යෝනිසෝ ආහාරං ආහාරේති නියෝදවාය නමෝදාය නමණ්ඩනාය න විභූෂනාය යාවදේව ඉමස කායසිතිය අපනාය විහිංසු ප්‍රතිය බ්‍රහ්මචර්ය අනුග්‍රහය ඉති පුරාණංච වේදනං පටිහංකා මිනවංච වේදනං උප්පාදේශාම් යාත්‍රාස්මි භවිෂ්‍යති අනවජිතාති පහසු විහාරෝචාති දැන් එතන මේ දැන් අපි අද නිතරම කියන වාක්‍යයක් හැටින් තියෙන්නේ මෙතන මේ ආහාරය ගැනීමේ ස්වභාවය පැහැදිලි කරන්නේ භෝජනයේ ප්‍රමා භෝජනයේ මේ මේ කොහොමද මත්වන්‍යු වෙන්නේ භෝජනයේ ප්‍රමා කොහොමද භෝජනයේ මේ ගන්නේ කියන කාරණාව භෝජනයේ ගැනීමේ ස්වභාවය විග්‍රහ කරලා පෙන්නනවා ඒ තමයි දව ඒ කියන්නේ ඇඟ ශක්තිමත් කිරීම පිණිස නෙවෙයි ජවය පිණිස නෙවෙයි ඒ මත්වීම පිණිස නෙවෙයි ශරීර ලස්සන කරන්න නෙමෙයි. ඒ වගේම කයේ පැවැත්ම පිණිසත්, යැපීම පිණිසත්, මේ බඩගිනි මේ වෙහෙස නිවා ගැනීම පිණිසත් තමයි මම මේ ආහාරය ගන්නේ කියලා. ඒකටයි ආහාරය ගන්න. ඒක තමයි ඒ අර්ථය තියෙනවන ආහාරය ගැනීම අන්න භෝජනීය මත්ඤ්‍යතා. එතකොට යාට වෙන හොයන ගතියක් නැති වෙලා යනවා. අන්න එතනත් එක්තරා විදිහකට ආසාව දුරු වෙන්නට හේතුවක් වෙනවා ආශ්‍රවය ෂේ වෙන ප්‍රතිපදාවක් හැටියට දර්ශනීය එක්ක සබ්බාසව සූත්‍රය පැහැදිලි කරනවා. ඊළඟට జాగරියාණ යෝගය කියන්නේ මොකද? අපට జాగරියාණ යෝගය කියන අපට මතක් වෙන දෙයක් තියෙනවා මේ නිදා ගන්න නැතුවම භාවනා කරන එක. බුදුරන් වහන්සේ జాగරියාණ යෝගය කොහොමද තියෙන්නේ කියලා අපි බලමු. ඉද බික්කේ බික්කු භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරනවා මෙන්න මෙහිම. මහණෙනි මෙන්න මෙහිමයි භික්ෂුව జాగරියාණ යෝගයෙන් වාසය කරන්නේ. ඒ භික්ෂුව දවල් කාලයේ මේ වාසය කරනවා සක්මන් කිරීමෙන් වාඩි වෙලා භාවනාවෙන් යුක්තව වාසය කරන සිත දියුණු කරගනිමි. ඒ වගේම මේ දවල් කාලේ ඉක්මලා රාත්‍රී පළම පළම යාම එනකොටත් අන්න සක්මන් කරමින් ඉඳ ගනිමින් භාවනා කරනවා සිතේ දියුණුව ඒ කියන්නේ කෙලෙස් සම්පූර්ණයෙන් අයින් ඒ කියන්නේ කෙලෙස් ආවරණය වෙන මේ නීවරණ ආදී දේවල් අයින් කරමින් අයින් වෙමින් ඒ විදිහට භාවරණ භාවනාව කරනවා ආවරණීය දේවල් අයින් කරමින් ඊළඟට ඔන්න දවල් කාලය කිව්වා. රාත්‍රී පළමු යාමයේ කියලා කිව්වා. ඊළඟට බුදුරණවහන්සේ දේශනා කරනවා රාත්‍රී මධ්‍යම යාමයේ. ඔන්න රාත්‍රී පළමු යාමයේ දවල් කාලේ රාත්‍රී මධ්‍යම යාමයේ ජාගරියණිව කතා කරනකොට දකුණු සිංහසෙයියාවේ නුවණින් යුක්තව නැගිටින අදහස කොහොමද නැගිටින්නේ කොයි වෙලාව නැගිටින්න කියන සිහියෙන් යුක්තව අන්න නිදා ගන්නවා ඇලවෙනවා එතන මේ జాగරියානියෝගේ විග්‍රහ කරන කාරණා බුදුරණවහන්සේ. ඊළඟට ඒ වෙලාවට නැගිටලා රාත්‍රියේ පස්වෙනි යාමේ, කියන්නේ අවසාන වෙලාව, කියන්නේ එළි වෙන යාමේ පාන්දර මේ බුදුරයන් වහන්සේ වික්ෂුව ඒතර සක්මන් ක්‍රමී භාවනා කරමින් නීවරණයින් කරමින් වාසය කරනවා මෙන්න මේ විදිහට තමයි జాగරියාණ යෝගය කියලා කියන්නේ. එතකොට මේ මේ කරුණ තුනෙන් යුක්තව වාසය කරද්දී පහසුවෙන්ම ඒ වික්ෂුවට ආශ්‍රෝෂය කිරීම ප්‍රතිපදාවට උපද්‍රව සහිතව යොමු වෙන්න පුළුවන්. එහෙනම් අර ඉන්ද්‍රිය සංවරය කියන කාරණාව එක්ක ප්‍රතිපදාව ගොඩාක් ඉස්මතු වෙලා එනවා. ඊළඟ සූත්‍ර දේශනාව තයෝමේ වික්‍රේ ධම්මා මහණෙනි කරුණු තුනක් තියෙනවා. අත්‍ය අත්ත්‍ය බ්‍යාදයාපි සංවත්තති පර බ්‍යාදයාපි සංවත්තති උභය බ්‍යාදයාපි සංවත්තති මහණෙනි කරුණ තුනක් තියෙනවා. Tamanටත් අහිත, අනුන්ටත් අහිත, දෙපාර්ශවයටම අහිත පිනිස, පිනිස පීඩා පිනිස තියෙන කරුණ තුනක් තියෙනවා. ඒ තුන තමයි කාය දුස්චරිතයේ, වාචි දුස්චරිතයේ, මනෝ දුස්චරිතයේ. මෙන්න මේ කරුණ තුන Tamanටත් අනුන්ටත් දෙපැත්තටම අහිත පිනිස, කරදර පිනිස පවතින්නේ. ඒ වගේම Tamanටත් අනුන්ටත් දෙපැත්තටම කරදර නැතිව පිනිස පවතින කරුණ තුනක් තියෙනවා. ඒ තමයි කාය සුචරිතය, වචී සුචරිතය, මනෝ සුචරිතය. ඊළඟ දේශනාව බුදුරණවහන්සේ දේශනා කරනවා මෙන්න මේ විදිහට ඒ දේශනාවේ මේ ලස්සන කාරණාවක් එතන තියෙනවා. අන්‍ය තීර්ථකයෝ ප්‍රශ්නයක් ඇහුවොත් ඔබගෙන් මෙන්න මේ වගේ. මොකද්ද? දේව ලෝකූපත්යෝ ආවසෝ සමනේ ගෝතමී බ්‍රහ්මචර්යයන් උසතීටි ඔබ මේ ශ්‍රමණයන්ගේ Brahmacharya වාසය කරන්නේ දිව්‍ය ලෝක ඉපදීම සඳහාද කියලා ප්‍රශ්නේ ඇහුවොත් ඔන්න හොඳ ප්‍රශ්නයක් අද කාලට ගැලපෙන. අනේ තීර්ථකයෝ ඇහුවොත් ඔන්න ඔය ප්‍රශ්නේ ඔබගෙන් ඔබ මොකද වෙන්නේ අහනවා. නනුන් තුම් මේ බික්ක වේවම් පුට්ටස අට්ඨියේ යාත හරායේ යාත jiguye යාත ඔබ ලැජ්ජාවට පිළිකුලකටපත් වෙනව නේද කියලා අහනවා බුදුරණවහන්සේ අහනවා අනේ තීර්ථකයෝ ඔබෙන් ඇහුවොත් එහෙම ඔබ ඔබ ශ්‍රමණයන්ගේ ශ්‍රමණ ගෞතමයන්ගේ මේ බ්‍රහ්මචර්ය වාසය කරන දිව්‍ය ලෝක යන නේද කියලා ඇහුවොත් ඔබ ලැජ්ජාවකට පිළිකුලකට පත් වෙනව නේද කියලා. ඒ කියන්නේ එච්චර අකමැත්තක්. ඒ කියන්නේ ඒකට නෙමෙයි කියන එක. එහෙම වුණොත් එච්චර අකමැත්තක්, එච්චර jigucchාවක් වෙනව නේද කියලා අහනවා. ඊළඟ බුදුරන් මේ භික්ෂුන් වහන්සේ එහෙම ඇහුවට පස්සේ එහෙමද කියලා බුදුරන් භික්ෂුන් වහන්සේලා කියනවා ආම්බන්තේ එහෙමයි ස්වාමීනි කියනවා. අපි එහෙම පිළිකුලකටපත් වෙනවා කියනවා. ඊළඟට ඉති කිරතුම් මේ බික්වේ දිබ්බේන ආයුනේ අට්ටියට හරායත දිගොච්චයට දිබ්බේන වන්නේන ඔබ ඔය විදිහට දිව්‍ය ආයුෂයේ පිළිකුල් කරනවා නම් ඒ දිව්‍ය ආයුෂයට ලැජ්ජාවටපත් වෙනවා නම් ඒ වගේම දිව්‍ය වර්ණයට දිව්‍ය සැපයට දිව්‍ය යසසට දිව්‍ය අධිපති බල බවට ඔබ ලැජ්ජාවටපත් වෙනවා නම් කනස්සලටපත් වෙනවා නම් පිළිකුල් කරනවා නම් අන්න බුදුරණවහන්සේ දේශනා කරනවා දිබ්බේ නාටි තරායද jigocchete පගේව කෝපන බික්කවේ තුම්හිවි කායුත්තරිතේන අට්ඨියතබ්බං හරායතබ්බං jigocchitabbං වචිචුත්තරිතේන මනෝයුත්තරිතේන එහෙම ඔබ පිළිකුලට එහෙම්පත් වෙනවනම් එහෙමනම් මේ කාය දුෂ්චරිතය ගැන වචිචුස්චරිතය ගැන මනෝදුෂ්චරිතය ගැන කිව යුත්තක් තියනවාද කියලා ඇයි දිව්‍ය ජීවිතයක තියෙන සැපය ඒකටද බ්‍රහ්මචාරියාවේ හැසිරෙන්නේ කියලා අහද්දී එච්චර jigucchාවකට පිළිකුලකටපත් වෙනවා නම් කියන්නේ ඒකට නෙවෙයි ඒකට යන්නේ සුචරිතේනේ එහෙනම් කාය දුස්චරිතයේ වාචී දුස්චරිතයේ මනෝ දුස්චරිතය ගැන කතා කරන්න දියා ඒ කියන්නේ ඒ එහෙම jigucchාවකටපත් වීමක් යුතුද ඒ කියන්නේ ඒ අමුතුවෙන් අහන දෙයක් තියනවද කියලා අහන එහෙම කෙනාට ඒ කියන්නේ මනෝදුස්චරිතය ගැන කනස්සල්ලට පත්විය යුතුයි. කියන්නේ අමුතුවෙන් ඒකට ඒ එහෙම අදහස තියෙන කෙනාගෙන් අහන්න දෙයක් තියෙනවද කියලා අහනවා. ඒ කියන්නේ එහෙනම් ඒ කියන්නේ බුදුරන් වහන්සේ මේ කියන්නේ බුදුරන් වහන්සේ ළඟ ශ්‍රමණ ගෞතමයන් ළඟ Brahmacharya වාසය කරන කෙනෙකුගේ කෙනෙකුගෙන් ඇහුවොත් අන්‍ය කෙනෙක් දිව්‍ය ලෝකේ යන්නද මේක කරන්නේ කියලා ඔබ ඒක පිළිකුල් කරනවා නම් ඔබගෙන් අර දෙය අහන්න දෙයක් නැහැ කියනවා. මොකද ඒක පිළිකුල් කරලා තියෙන්නේ. එහෙනම් Brahmacharyaව තියෙන්නේ දිවි ලෝකයේ යෑම සඳහා නොවන බව මේකේ හොඳට බුදුරණවහන්සේ පෙන්වා දීලා තියෙනවා. ඊළඟ සූතු දේශනාව තමයි තී භික්ඛවේ යංගෙහි සමන්නාගතෝ පාපනිකෝ අබබ්බෝ අනදිගතං ගතින් භෝගං අධිගන්තුං අධිගතං වා භෝගං අන ලස්සනයි කරණා. එතන බුදුරණවහන්සේ පෙන්වනවා මහණෙනි මේ කරුණෝ තුනකින් යුක්ත, ඒ කියන්නේ කර්ම තුනකින් යුක්ත වෙලෙන්දාට නොලැබූ භෝග සම්පත් ලබන්නවත්, ලැබූ භෝග සම්පත් දිනු කරන්නවත් සුදුසෙක් වෙන්නේ නැහැ කියනවා. ඒ කියන්නේ මේ කර්ම තුනක් යුක්ත වෙලෙන්දා නොලැබූ භෝග සම්පත් ලබන්නවත්, ලැබූ භෝග සම්පත් දිනු කරන්න හේතු වෙන්නේ මොන කර්ම තුනද? වෙලෙන්දා පෙරවරු කාලේ මේ උදෑසන කියන්නේ පෙරවරු කාලේ ක්‍රමානුකූලව තමන්ගේ කර්මාන්ත කටයුතු දෙන්නේ නැත්තම්. ඒ වගේ මධ්‍යහන කාලයේ ඒ ක්‍රමානුකූලව කර්මාන්තරය දෙන්නේ නැත්නම් හවස් කාලයේ ඒ ක්‍රමානුකූලව කර්මාන්තරය දෙන්නේ නැත්නම් එයාගේ මේ භෝග සම්පත් වැඩි වීමට ඒක හේතුවක් වෙන්නේ නැහැ කියලා. ඒ දෙන්නේ නැත්නම්. අන්න ඒ වගේ බුදුරණවහන්සේ පැහැදිලි කරනවා යම් භික්ෂුවක් එවමෙව කෝ භික්ඛුවේති ධම්මේ සමන්නාගතෝ භික්ඛු මෙන්න මේ කර්ණ තුنين සමන්නාගතෝ භික්ෂුව නොලැබුව කුසල ධර්මයන් කුසල ධර්මයන් ලබන්නවත් ලැබූ කුසල ධර්මයන් වර්ධනය වෙන්නවත් මෙන්න මේ කර්ණ තුන නැත්නම් වෙන්නේ නැහැ කියනවා. ඒ තමයි ලස්සන කාරණාවක් එතන කියනවා. කතමිහිති ඉද බික්කේ බික්කු පුබ්බන්න සමයයනේ න සක්කච්ඡං සමාධි නිමිත්තං අදිත්‍ඨාති මජ්ජන්තිකං සමයං න සක්කච්ඡං සමාධි නිමිත්තං අදිත්‍ඨාති සායන සමයං න සක්කච්ඡං සමාධි නිමිත්තං අදිත්‍ඨාති මෙන්න මේ විදිහට පෙරවරු කාලේ මධ්‍යහන කාලේ සමස් කාලේ මේ තමන් සමාධි නිමිත්ත තුළට මන කියන්නේ සකස් කරගත්ත සමාධි නිමිත්ත තුළට මනාව සකස් කරගත්ත සමාධි නිමිත්ත තුළට යොමු වෙන්නේ නැත්නම් අර අදිෂ්ඨානේ නෑ වගේ අන්න නැවත දෙයකට යොමු වෙන්න හැකියාව කියන්නේ අලුත් දෙයකට යන්න සහ ලැබිච්ච දේ තියා ගැනීමට ඒ කුසල ධර්මයන් වලට හැකියාවක් නැහැ. එතකොට මේ සමාධි නිමිත්ත කියනකොට දැන් අපි බලන්නට ඕනේ මෙතනදී ලෝ මේ බුදුරණවහන්සේ වෙන්න ධර්මයත් එක්ක දැන් අපි දන්නවා සමාධි නිමිත්ත අපට කතා කරන්න පුළුවන් පරයය කීපයකින්. ලෝකයේ මට්ටමින් කතා කරනකොට ඒක පිරිනව කොහොමද? ඒ කියන්නේ ඒක කාරණා තියෙදෙන තියලා යනවා. දැන් මෙතන මේ සකස් මනාව සකස් කරපු දේ ගැන කතා කරනකොට ඊළඟට ඉහළ කුසල ධර්මයකට කතා කරන දේ කතා කරනකොට මේ නිමිත්තක් සමාධි නිමිත්ත දැන් මේක තවත් සූත්‍ර කාරණාවලදී පැහැදිලි කරලා පෙන්නනවා. ඒ කියන්නේ දැන් අපි හිතමු අපිට මේ ධර්මයේ සත්‍ය ස්වභාවය තේරුම් ගන්න තැන දැන් අපි හැමෝම හිතන දෙයක් තමයි මේ ධර්මයේ තේරුම් ගැනීම සහ භාවනාව දෙකක්. ඔන්න අද අපිට තියෙන ප්‍රශ්නේ. දැන් අපි මගේ මේ ළඟදිත් එක්කෙනෙක් ප්‍රශ්නය අහුවා. ඒ තමයි ධර්ම ශ්‍රවණයෙන් විතරක් පුළුවන් ද නිවන් දකින්න කියන ප්‍රශ්නේ. භාවනාව ඕනේ නැද්ද? මම අහව ප්‍රශ්නේ තමයි භාවනාවක් ඕනේ ධර්ම ශ්‍රවණයක් ඕනේ. හැබැයි භාවනාව බුදුරණවහන්සේ කියපු දේ වෙන්න ඕනේ. නිවන් දකින්න භාවනා කරන්නත් ඕනේ ධර්ම ශ්‍රවණයක් ඕනේ. හැබැයි භාවනාව බුදුරණවහන්සේ කියපු දේ වෙන්න ඕනේ. මම උදාහරණයක් කිව්වා අපි හිතමු තුන් දිනක් පෙනලා අර ආලාරකාරාම අර බුද්ධකරාම පුත් අර බුදුරණවහන්සේ. එතකොට අපි භාවනාව හොයාගන්න යන්නේ කාගෙන්ද? ඒ කියන්නේ නිවන් දකින්න භාවනාව හොයාගන්න යන්නේ කාගෙන්ද? බුදුරණවහන්සේ ළඟට. එන කායව ළඟට කියලා කියන්නේ නෑනේ. නිවන් දකින්න භාවනා කරන බුදුරණන් වහන්සේ ළඟට. බුදුරණන් වහන්සේ කිව්ව දේ මොකද්ද තියෙන්නේ? ධර්ම ශ්‍රවණිය. ඒ දේ තුලින් හැරෙන්න බුදුරණන් වහන්සේක භාවනාවක් තියනවාද? දැන් අද තියෙන ප්‍රශ්නේ මම කියපේ හොඳට හිතලා බලන්න. අද තියෙන ප්‍රශ්නේ තමයි නිවන් දැකීමේ භාවනාකමේ බුදුරන් වහන්සේ කියපු දෙයින් එහා තියෙන එක. දැන් අපිට අපි අහන ප්‍රශ්නේ තුලම තියෙනවානේ ධර්ම ශ්‍රවණයෙන් විතරක් ඇද්ද භාවනා නොකර නිවන් දකින්න පුළුවන්ද කියලා අහන ප්‍රශ්නෙම තියෙනවා ධර්ම ශ්‍රවණය කිරීම වෙන එකක් ඒ කියන්නේ බුදුරණාහි කියපු දෙයනේ භාවනාව එතකොට කවුරු කියපු දෙයද වෙන්නට ඕන නැත්තේ භාවනාව එහෙනම් වෙන කවුරුට කියපු දෙයක් නේ ඒ කියන්නේ ධර්ම ශ්‍රවණය තුලමනේ භාවනාව තියෙන. ඒ කියන්නේ බුදුරණවහන්සේ කියපු භාවනාවක් වෙන්න ඕනේ. එහෙනම් මේ ඇහෙන දේ ධර්මය අහපු දේව තුලමනේ භාවනාව තියෙන්නට ඕනේ. එහෙනම් මේ ධර්ම ශ්‍රවණයේ එකමයි භාවනා ප්‍රතිපදාව වෙන්නට ඕනේ. ධර්ම ශ්‍රවණයේ වෙනමයි භාවනාව වෙනමයි කියනකොට එහෙනම් මේ භාවනාව වෙන කවුරු හරි කිය භාවනාවක් වෙන්නට ඕන. ඒ කරන වැඩි. මොකද ධර්ම ශ්‍රවණියෙන් තමයි බුදුරණවහන්සේ කිය භාවනාව වෙන්නේ. ඉතින් ඒ නිසා මේ බුදුරණවහන්සේ නිවන් මඟනේ පෙන්වන්නේ. එහෙනම් ඒ කියපු සමාධි නිමිත්ත එන්න මොකද අපට සමාධි නිමිත්ත කියලා මතක් වෙන්නේ අපි දකින නිමිත්තක් විතරයි. චිත්ත ඒකාග්‍රතාවයක් විතරයි. අපි මේ බුදුරණවහන්සේ කියපු දෙයක් ඔස්සේ යන්නේ නිවන් මඟත් එක්කනේ. එහෙනම් ඒ භාවනාව, ඒ සමාධි නිමිත්ත මේ ධර්ම ශ්‍රවණියත් එක්ක ඒ කියන්නේ අපි නිවන් දකින්න ඕන නම් බුදුරණවහන්සේගෙන් නම් දෙයක් අහන්නේ. ඒකත් එක්ක වෙන්නට වන්නේ. ආලලකාරාම උද්දකරාම පුත්‍ර සහ අනිත් අය කියපු දේ ඒක නෙමෙයි බුදුරණවහන්සේ කියපු දේ. හැබැයි අනිත් අය කියපු දේ කරනවා එපා කියන එක නෙමෙයි. නිවන් දකින්න කරන්න තියෙන මේක. අනිත් අය කියපු දේ කරන්න ඕනේ සමාධි නිමිත්ත ඊළඟට භාවනාව ඒ කරන්න ඕනේ. හැබැයි නිවන් දකින්න නම් නිවන් දකින්න ඕන බුදුරණවහන්සේ කියපු දේ එකමයි කරන්න වෙන්නේ. ඊළඟට බුදුරණවහන්සේ පෙන්වා දෙනවා මෙන්න මේ විදිහට ඒ ඒ සමාධි නිමිත්ත වැඩෙන්නේ නැත්නම් එයාට ඒ නොයිපොන් කුසල ධර්මයන් උපද්දව ගන්නත් උපල් කුසල ධර්ම වැඩි දියුණු කර ගන්නත් හැකියාව ලැබෙන්නේ. ඒ වගේම ආයෙ උදාහරණ දෙනවා මේ කර්ම තුනකින් සමන්නාගත වෙච්ච වෙලින්දා එයාගේ වෘද්ධියක් හම්බ වෙනවා. ඒ කර්ම තුන තමයි උදෑසන කාලේ, දවල් කාලේ, මධ්‍යහන කාලේ ඒ තමන් කර්මාන්ත කටයුතු වලට යෙදিলা වාසය කිරීම. අන්න වගේ කියනවා මේ භික්ෂුවට නූපන් කුසල් උපදවා ගන්න උපන් කුසල් වැඩි දියුණු කර ගන්න නම් ක්‍රමාන ඒ සමාධි නිමිත්ත නැත්නම් ඒ හොඳට සකස් කරගත්ත ඒ ඇතිවෙච්ච සමාධි නිමිත්ත උදේ කාලේ මධ්‍යහන කාලේ රාත්‍රී කාලේ පුරුදුකරනද අන්න එතකොට යාට ඒ කාරණාව ඇති කරගන්න පුළුවන්. එතකොට එහෙනම් ඒ කාරණාව බුදුරණවහන්සේගේ ධර්මයත් එක්ක සමාධි නිමිත්තක් අපි තුල සකස් වීම අන්න ඒක උදේ දවල් රාත්‍රී දිගටම වැඩෙනවා නම් අන්න යාට පුළුවන්කම ලැබෙනවා නූපන් කුසල් උපද්දවා ගන්න උපන් කුසල් වැඩි දියුණු කරගන්න අවසාන සූත්‍රයේ වගේ තියෙන තී බික්ක අංගේ සමන්නාගතෝ මහණෙනි අංග තුනකින් සමන්නාගත වෙච්ච මේ වෙලෙන්දා නොබෝ කලකින්ම භෝග සම්පත් මහත් බවට විශාල බවට පත් වෙනවා මොන කාරණා තුනකින්ද ඒ වෙලෙන්දාට තියෙන වෙලෙන්දා ඇස් ඇති කෙනෙක් කියනවා. කතමිහි තීහි ඉදමේ බික්කු චක්කූච හෝති විදුරෝච හෝති නිසජි සම්පන්නෝ. ඒ කියන්නේ වෙලෙන්දා ඇස් ඇති කෙනෙක් වෙනවා. ඒ වගේම ඥානියෙන් යුක්ත අය යුක්තෝ වීරියෙන් යුක්ත. කියන්නේ ඥානි නුවණින් යුක්තව වීරියක් එක තියෙන්නේ. ඒ වගේම තමයි හොඳ අය ඇසුරු කරන්න. ඒ හොඳ ඇසුරු ඇසුරු සම්පත්තිය කියන කරුණු තුන. ඇස හොඳ ඇසක් තියෙන එක, ඒ වගේම හොඳ වීරියක්, ඒ කියන්නේ ඒ ඇසින් යුක්ත වීරියක් තියෙන එක, ඒ වගේම හොඳ ඇසුරක් තිබීම. මොකක්ද අහනවා මේ වෙදෙන්දාගේ බුදුරණන් සේසන කරනවා මේ වෙදෙන්දාගේ ඒ දෙයට හේතු වන ඒ කාරණා තුන විග්‍රහ කරනවා කතංච බික්කවේ මොකද්ද මහණෙනි ඒ භික්ෂුවගේ මේ වෙදෙන්දාගේ තියෙන ඇස අන්න ඒ වෙලඳ දැනගන්නවා මේ යම් කිසි විදිහකට වෙළඳාම් කරන්න, ඒ කියන්නේ දැන් බඩුවක් ගන්නකොට ඒ බඩුවේ වටිනාකම, මිලදී ගන්න මිල, විකුණන මිල, ඒකේ Tamanට ලැබෙන ලාභය මෙන්න මේ කාරණාවලට දක්ෂයි. ඒක ඒ කියන්නේ එයාට ඒක හොඳ අවබෝධයක් තියෙනවා. ඒ වෙළඳාම කියන එකට. බඩුව ඒ භාණ්ඩයේ මිල ගන්න මිල දන්නවා විකුණන මිල දන්නවා ලැබෙන ලාභය දන්නවා මෙන්න මේ ඇසින් යුක්තව එයා වාසය කරනවා ඒ වෙළඳාම් කරන භාණ්ඩ පිළිබඳව එයා දක්ෂයි කියනවා ඒ වගේම මේ දක්ෂතාවයෙන් යුක්තව එයාගේ තියෙන වීරිය ඒ තමයි මේ මිලදී ගත්ත භාණ්ඩ වෙලෙන්දා දක්ෂ වෙනවා විකුණන්න. ඒ කියන්නේ ඒ මිලදී ගත්ත භාණ්ඩ විකුණන්න යා දක්ෂ වෙනවා. ඒකට එයා ඒ වීරියවන්ත වෙනවා ඒ දේ විකුණන්න. ඒ වගේම එයාට මොකක්ද අහනවා මේ අසුර. ඒ කියන්නේ දැන් කරුණු තුනක් කියවනේ. ඇස් ඇති බව, දක්ෂ බව, ඒ වගේම වීරිය, දක්ෂතාවයෙන් යුක්ත ඒ වීරිය. ඊළඟට ඒ කියන්නේ ඇස් ඇති බව, පළවෙනි එක ඇස් ඇති බව, ඊළඟට ඒ ඇසෙන් යුක්තව තියෙන වීරිය, ඒ වගේම ඇසුර. ඒ ඇසුර තමයි ඒ වගේ හොඳ ආඩ්‍ය වූ මහා ධනවත් ධන සම්පත් තියෙනුකද භෝග සම්පත්තිය ඇති ඒ ගෘහපතියෙක් නැත්නම් ඒ වෙලෙන්දෙක් අන්නේ විදිහට ඇසුරු කරන්න යමු වෙනවා. එහෙම ඇසුර, ඒ කියන්නේ ඇසුර දැනගන්නවා කියන්නේ ඒක. ඒ කියන්නේ තමන් ඒ දක්ෂතාවයෙන් විලඳාමේ දක්ෂතාවයෙන් යුක්ත දක්ෂ වෙනදාම් කරන්න පුළුවන්. ඒ භාණ්ඩ පිළිබඳව ඒ කියන්නේ වෙනද උපක්‍රම දන්න. ඒ ඇසුරු කරනකොට අන්න තමන් හා හිතවත් කෙනෙක් ඒ කියන්නේ ඒ වෙලෙන්දාට යම්කිසි ප්‍රශ්නයක් වුණාම උදව් කරනවා, උපකාර කරනවා, භෝග සම්පතෙන් උදව් කරනවා, තව දිනුන උදව් කරනවා. මෙන්න මේ කාරණාව සිද්ධ වෙනවා. අන්න එතකොට ඒ වෙලෙන්දා නොබෝ කලකින් මහා ධනමුති බවට පත් වෙනවා කියලා බුදුරණවහන්සේ දේශනා කරනවා. ඒ මේකෝ භික්ඛවේ මහණෙනි අන්නේ වගේ තීන ධම්මේ සමන්නාගතෝ භික්ඛුව භික්ෂු භික්ෂුව කරුණ තුනකින් සමන්නාගත වූ භික්ෂුව ඊටාම කෙටි කාලයකදී කුසල ධර්මයන් පරිපූර්ණ කරන්න. ඒ කියන්නේ කුසල ධර්මයන් පිරිපුන් බවට පත් වෙනවා මේ කරුණ තුنين යුක්තවයි නම්. ඒ තමයි භික්ෂුවටත් පැහැදිලි කරනවා. ඒ ඇසෙන් යුක්ත බව, ඒකෙන් යුක්තව තියෙන වීරියෙන් වීරිය ඇති බව, ඒ වගේම ඇසුර, නිවැරදි ඇසුර කියන සම්පatti තුන. මොකද්ද මේ භික්ෂුවගේ ඇස? කතංච භික්ඛවේ භික්ඛු චක්කුමා හෝති. ඉද භික්ඛවේ භික්ඛු ඉදන් දුක්ඛ නැතා භූතං පජානාති. අයං දුක්ඛ සමුදයතා පුතං පජානාති අයං දුක්ඛ නිරෝධතා පුතං පජානාති අයං දුක්ඛ නිරෝධගාමිනී පටිපදතා පුතං පජානාති මෙන්න මේකයි ඇස කියනවා දැන් ව්‍යාපාරය කියන කාරණාවේ පාදකයම ගත්තොත් එතන අර භාණ්ඩ පිළිබඳ නම් භික්ෂුත්වයේ කියන කාරණාවේ පාදකයම කියන්නේ මේ ශ්‍රමණ කියන භ්‍රමචාරය කියන ඒකේ තියෙන මූලාරම්භයම තමයි මෙන්න මේ ඇස කියන එක. ඒ කියන්නේ සෝතාපන්න ඒ කියන්නේ සත්‍ය දර්ශනය විග්‍රහ කරනවා. ඒ වගේම මොකක්ද අහනවා ඒ වීරිය ඉද භික්ඛවේ භික්ඛු ආරාධ විරියෝ විහරಂತಿ අකුසලාන ධම්මානම් පහාන කුසලාන ධම්මානම් උපසම්පදාය තහමවා දල්ල පරක්කමවා අනික්කිත දූරව කුසලයට ධම්මේත එවං කෝ භික්ඛවේ විදුරු අන්න මෙන්න මේ වීරිය කරන්න දක්සයි ඒ තමයි අකුසල ධර්මයන් ප්‍රහාණී කුසල ධර්මයන් උපද්දවා ගන්න අර ඇසෙන් යුක්තව අර වෙළඳාම් කරන්න වෙළඳ දක්ෂයි වගේ අර ඇසින් යුක්තව දක්ෂයි කියනවා. කතංජ බික්කේ බික්කු. මොකද්ද මේ අසුර ඒ භික්ෂුවගේ? ඉද බික්කවේ බික්කෝ යේතේ බික්කු බහුසුතා බහුසුත ධර්මදර විනයදර මාතුකාදර මෙන්න මේ භික්ෂුන් වහන්සේලා කාලෙන් කාලට ගිහිල්ලා උපසංකමිත්වා පටිපුච්චති පරිපුච්චති මෙන්න මේ මහනවා කාලෙන් කාලට මේ භික්ෂුන් ළඟට යනවා කියනවා දැන් එතකොට මේ කියන්නේ මේ වික්ෂූත්වයේ ඉදිරියට යන්න හේතු දහම් දැකපු, ඒ කියන්නේ දහම් ඇස ඇති බව. ඒ වගේම වීරිය මෙවැනි කෙනාට. එවැනි කෙනා ගැන කියන්නේ ඉතින් අනිත් කෙනා ගැන කතා කරන්න දෙයක් නැහැ. එවැනි ඒ කෙනා අර වෙලින්දාක උදාහරණයක් කියන්නේ. තවත් හේතුවක් තියෙනවා එයාගේ විපුල භාවයටපත් වෙන්න. ඒ තමයි ධර්මදර, විනයදර, බහුශෘත, මාත්‍රිකාදර, මෙන්න මේ භික්ෂුව ළඟට කාලෙන් කාලට ගිහිල්ලා යොමු වෙලා අහනවා කියනවා පරිපුච්ඡති පරිපඤ්ඤති ඉදම් බන්තේ කතං ස්වාමීනි මේකේ අර්ථය මොකද්ද? ඉමස්සකෝ අත්ථෝති මේකේ අර්ථය මොකද්ද? මේක මොකද්ද? මෙහි අර්ථය මොකද්ද? තස්සතේ අන්න එතකොට ඒ භික්ෂුව ඒ ඒ ධර්මයෙන් පෝෂණය වෙච්ච ඒ භික්ෂුව අවිවටංච ඉවරන්ති විවෘත නොවෙච්ච ඉවර කරනවා ඊළඟට උළු පෙන්නිච්ච හැටි ඒවා පෙන්ලා පෙන්නනවා. විවිධ ආකාරයෙන් විවිධ පැතිවලින් නොතේරිච්ච කාරණාවල් ඒ වගේ අර එහෙම යන ගතිය දුරු කරලා පෙන්නනවා. කාංකා අන්න ඒවා අයින් කරලා පෙන්නනවා. මේ ධර්මයේ අර එක එක පැතිවල අපට තියෙන විවිධ කුකුස් පිළිබඳ කරුණු. මෙන්න මේ විදිහටයි ඒ ඇසුරෙන් ලැබෙන ප්‍රයෝජනේ. දැන් අර මහා ධනවත් මහා භෝග ඇති වෙලෙන්ද අසුරු කරනකොට පල්ලෑයක් කරන උපකාර කරනවා. අන්න ඒ වගේ කියනවා. ඒ මහත් විනීතර ධර්මධර බහුසුත වූ භික්ෂුව ඇසුරු කරනකොට අන්න අර දක්ෂ ඇස් ඇති ඒ වගේම වීරියවන්ත කෙනා ඒ ඇසුරට යමු වෙද්දී තමන්ගේ එතනින් එහා ඉහළට දියුණු කරගන්න හැකියාව ලැබෙනවා කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා. එහෙනම් එතන පැහැදිලි කරලා පෙන්නනවා විවර නොවිච්ච අර්ථ තියෙන කරුණු. දැන් අපට හිතෙන්නේ අපට ඇහිච්ච ගමන් මේක හම්බ වෙනවා කියලානේ. මේක හම්බ වෙන්නේ ඇත්තටම අපේ නුවණ වැඩෙනකොට. නුවණ වර්ධනය වෙන්න වෙන්න මේ ධර්මයේ හම්බ වෙනවා. ඒක හම්බ වෙනකොට අපි එතනින් එහාට දියුණු කරගන්න එක හේතු වෙනවා. ඉතින් එහෙනම් අපි මේ අංගුත්තර නිකායේ මේ සූත්‍ර විග්‍රහය අපි අවසන් කරනවා. එක ප්‍රශ්නයක් අහලා තියෙනවා. ඒක තමයි ආයති සංවරයේ ධර්මානුකූලව විස්තර කරලා දෙන්න කියලා. ආදි සංවරයේ එක එක විග්‍රහ තියෙනවා. ඒ කියන්නේ දැන් භික්ෂුවට, ගිහි අයට හැමෝටම තියෙනවා. ඒකට හොඳම දේශනාවක් තියෙනවා මං හිතන්නේ රාහුල වාද සූත්‍රයේ. ඒකේ තියෙනවා කායින් අපිරිසිදු වීමක් වුණාම ඒ කියන්නේ කායින් අකුසල කර්මයක් කරන්න කලින් කළාට පස් කරන අවස්ථාවේ කළා ඉවර වෙලා. එතකොට උනාට පස්සේ ආදි සංවරයේ තියෙන්නේ. කයෙන් උනාට පස්සේ අකුසලයක් නැත්නම් වැරදියක් අනික් අයගේ හිත රිදෙන දෙයක් අනිත් අය පීඩාවටපත් වෙන දෙයක් සිදු වුනහම ඒ හැම එකම මෙතන ඇතුළත් වෙනවා. අන්න ඒකෙදි එයා ළඟට ගිහිල්ලා සමාව අරගෙන ඊළඟට වැරද්ද පිළි අරගෙන නැවත කරන්නේ කියලා සංවර වෙනවා. වචනයෙන් වුනහම අන්න එයාගෙන් සමාව අරගෙන නැත්නම් තව කෙනෙකුට ප්‍රශ්නයක් වුණා නම් එයාගෙන් සමාව අරගෙන Taman තුල තේරුම් අරගෙන අන්න එයා සංවර වෙනවා. මානසින් කාටත් අදාළ නැහැ. මනසින් වුණාම තමන්ම දැනගෙන සබ්‍රහ්මචාරීන් වහන්සේලා ළමකට ගිහිල්ලා සමාව අරගෙන අන්න සංවර වෙනවා. එතකොට ඒක ඔක්කොරම පොදුයි. ගිහි පැවිදි වෙදන්නේ ඔක්කොරම පොදුයි. ඊළඟට සීලය අතින් ගත්තාම ගිහි කෙනාට තියෙන පන්සල් කරනහම නැවත එය ප්‍රකාශ කළ ආජ සංවරයට වීම. ඒ කියන්නේ හැබැයි බුදුරණවහන්සේ දේශනා කරන හැමෝටම කියන්න යන්න එපා කියලා. අන්න ඒක විශේෂයෙන් මතක තියාගන්න. විශේෂයෙන් භික්ෂූන්ට කියන්නේ ඒක අදාළ කෙනෙක් එක්ක කතා කරන්න ඕනේ. තමන් නැගී හිටින්න. නැත්තම් කරන්නේ නැගී හිටින්න කතා කරාම මේ දුස්සීලයක් මේ මේ කියලා නිගා කරනවා. එහෙම නෙමෙයි. අන්නේ අදාළ කෙනෙක් ළඟට ගිහිල්ලා කතා කරලා කියලා ආචි සංගරයකට යොමු වෙනවා. භික්ෂුවට තියෙනවා මූලිකවම භික්ෂුවගේ උපසම්පදා භික්ෂුවගේ තියෙනවා. ඇවැද්දසලා නැත්තම් තමන් වෙච්ච වැරද්ද අනිත් තව භික්ෂුවකට ගිහිලා සං කියලා සංවර වෙනවා. ඒක භික්ෂූන්තර තියෙනවා. කියන්නේ උපසම්පදා භික්ෂුවකට ඒක අදාළ කාරණාවක්. ඉතින් ඒක පන්සිල් එක්ක ගිහි ජීවිතය ගන්නත් කරන්න පුළුවන්. දැන් සාමාන්‍ය සාමණේර කෙනෙක් වුණා දසසිල් ගන්නකොට නිකන් සිල් ගන්න තව කැඩෙන කැඩුනේ මොකද්ද කියලා අහලා ඇයි කැඩුනේ? අන්න ඒක සංවර වෙනවා කියලා තමයි අපි ගොඩක් වෙලාවට ඒ සංවරත්වය දෙන්නේ. අන්න ඒ වගේ උපසම්පදා භික්ෂුවකට තියෙනවා. මූලිකවම තියෙනවා ඒවා දෙසර සංවරය නේවා. ඒ ක්‍රම කීපයක් තියෙනවා ඒවත් ඉතල සංවර වෙන. ඒ වගේ ඇවත් කියන්නේ වගේ කුඩා ලොකු වශයෙන් වෙන් කරලා තියෙනවා ගොඩක් කාරණා. ඊළඟට තව එකක් තියෙනවා ඒ තමයි සංග්‍රාන්ශේෂ එක එකට ලොකු වැඩ පිළිලක් තියෙනවා. ඒ තමන් කරපු ලොකු වැරද්දක්. ඒ ලොකු වැරද්දෙන් සංවර වෙන්න පිරිවෙස් පුරලා මානත් පුරලා අබහන කර්ම කරලා අනිත් වගේ විනය කර්ම කරලා ආචි සංවරයට පැමිණෙන ඒවා. ඉතින් ඒ ඔක්කොම අදාළයි අපි අර රාහුල සූත්‍රෙත් කතා කරපු ඒ කාරණා එක්ක කතා කරනකොට එහෙම තමයි ආචි සංවරයකට යොමු වෙන්නේ. එය නැවත කරන්නේ කියලා නුවණති සබ්‍රහ්මචාරීන් වහන්සේ නමක් ඉදිරියේ කතා කරලා සංවර වෙන එක. ඉතින් එහෙනම් දැන් වෙලාව අවසන් වෙලා තියෙන්නේ වෙන ප්‍රශ්නයක් යම් වෙලක් නැහැ. අපි එහෙනම් මේ අද දවසේ මේ ඔබ මේ දේශනා නැත්නම් බුද්ධ වචන අහන්න ඔබේ තියෙන කැමැත්ත නිසා අද සමාජයේ තියෙන වාතාවරණය අනුව අපට පිරිසක් එකතු කර කරන්න අපහසුකම නිසා තමයි ඔබට මේ විදිහට අහන්න නැත්නම් ශ්‍රවණය කරන්න ධර්මය ඉගෙන ගන්න අවස්ථාව සැලසුවේ. ඉතින් මේ අංගුත්තර නිකාය විවරණය තමයි අපි මේ කතා කරන්නට යෙදුනේ. මේ දේශනාව තුලින් අපි තුල ශ්‍රද්ධාව ආදී දේ ගුණ ධර්මති වෙලා ඒ වගේම ධර්මයේ තේරුම් ගන්න අපි ධර්ම ශ්‍රවණේ හේතුකාරක කරගෙන ධර්ම දේශනාවෙන් රැස් කරගත සියලු පින් දෙවියෝ අනුමෝදන් වෙත්වා දෙවියන් උතුම් නිවනින් සැනසෙත්වා කියලා අපි දෙවියන්ට පින් දෙමු. සියලු මළගිය ඇත්තන්ට පින් අනුමෝදන් වෙත්වා. මළගිය ඇත්තන්ගේත් පරලෝ ජීවිත සුවපත් වේවා. විශේෂයෙන් අපවත් යෝදාල කටකරු ඥානන් ස්වාමීන් වහන්සේ, දරණාගම් කුසල ධම්ම ස්වාමීන් වහන්සේ උතුම් නිවනින් සැනසෙන්න හේතු වේවා. ඒ වගේම ලංකාවේ මේ දිනවල මිය ගිය සියලු දෙනාට පරලෝක ජීවිත සැපවත් වේවා. මගේ ගුරු දේවයන් වහන්සේට උපාධ්‍යයන් වහන්සේට උතුම් නිවනින් සැනසෙන්න මේ සියලු පින් හේතු වේවා ධර්මයේ රකින්න ආරක්ෂා කරන ඉස්මතු කරන යතිවර ආනන් වහන්සේලාට උතුම් ධහමින් සැනසෙන්න මේ සියලු පින් හේතු වේවා ඒ වගේම රස කරගන්ට දුන් සියලු පුණ්‍ය ධර්මයන් ඔබ සෑම සියලු දෙනාට ධර්මයේ ශ්‍රවණය කර ඔබ සියලු දෙනාට හේතු වෙලා උතුම් ධහමෙන් සැනසෙන්න මේ සියලු පින ධර්මයන් උපකාරයක්ම වෙත්වා. ඒ වගේම අපි සියලු දෙනාට සතුටින් යුක්තව ධර්මයේ හැසිරීම සඳහා තුනුරුවන්ගේ ආශිර්වාද දෙවියන්ගේ රැකවරණේ බුදුරයන් වහන්සේගේ බුද්ධානුභාවයේ ධර්මයේ ධම්මානුභාවයේ සංඝරත්නයේ සංඝානුභාවයේ උතුම් ධාතුන් වහන්සේලාගේ ආනුභාවය ජයශ්‍රී මහ බෝසමිඳුන්ගේ ආනුභාවයෙන් සියලු කරදර ප්‍රශ්න දුරු වෙලා උතුම් ධර්මයේ තුල ජීවිතය ගත කරන්නට මේ ශාසනය රැකෙන්නට ඒ සියලු අනුභවයත් අපි මේ දේශනා කරන්නට යෙදුන ශ්‍රවණය කරන්නට යෙදුන ඒ සත්‍ය ධර්මයේ ඒ සියලු අනුහසත් උපකාරයක් මෙත්වා හේතු වාසනා වෙත්වා සිල් දනාටම තෙරුවන් සරණයි